අරමුණක් විදියට මූලික වශයෙන් තබාගත්තේ වීනෝපමා කියන සූත්‍රය. වීණාවක් පිළිබඳව උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රය සම්බන්ධයි පසුගිය සතිය අපි කතා කරපු චප්පානක සතුන් 6 දෙනාගේ කතාවටම සම්බන්ධ කරලා තියෙන ඒහා සමානව යන අදහසක් දෙන සූත්‍රයක් ඊළඟට මේ සූත්‍රය අපිට උපකාර කරනවා සතිය පිහිටුවා ගන්න ඊළඟට මාර්ගය වඩා ගන්න කොහොමද කියන එක සම්බන්ධව ඒ වගේම ගිය සතිය අපි ටිකක් සංවාදාත්මකව ගියපු ප්‍රශ්න තිබුණා ඒ ප්‍රශ්නවලට අපි කතා කරපු කාරණාවලදී ඉදිරිපත් කරපු සමහර අදහස් තහවුරු කරගන්නත් මේ සූත්‍ර දේශනාවෙන් උපකාරයක් වෙනවා. ඒ නිසා සිහිය පිහිටුවාගෙන මනවින් මේ කියන ධර්මකාරණාව අහගන්න ධර්මදේශනාව ධර්ම සාකච්ඡාවට අපි පාදක කරගන්න මේ වීණෝපමා කියන සූත්‍රය මුල් කරගෙනම ධර්ම සාකච්ඡාව තුල ඉන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එකත් මුලින් සිහිපත් කරනවා. එතකොට අපිට අරමුණක් තියෙනවා අපි යන්නේ කොහෙද මොකද කරන්නේ කියන කාරණාව සම්බන්ධව. බුදුරජාණන් වහන්සේ මේ විදිහට සූත්‍රය පටන් ගන්නවා මහණෙනි යම් කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට ඇහෙන් රූපයක් දැක්කහම චන්දරාගයක් කැමැත්තක් චන්දරාගයක් දෝෂයක් මෝහයක් තරහක් උපදිනවා නම් ඒ කෙනා ඒකෙන් හිත වළක්වනවා කොහොමද හිත වළක්වන්නේ මේ ඡන්දය, රාග දෝෂ, මෝහ, තරහ උපදින මේ මාර්ගය භයානකයි. බය සහිතයි, කටුකයි, දුෂ්කරයි. මේක නපුරු මාර්ගයක්. දුක් පැවතුම් තියෙන නපුරු මාර්ගයක්. මේ මාර්ගය ඇසුරු කරලා තියෙන්නේ අසත්පුරුෂයන් විසින්. මේ මාර්ගය සත්පුරුෂයන් විසින් ප්‍රතික්ෂේප කරපු එකක්. ඒ නිසා මම මේ මාර්ගය ඇසුරු කරන්න සුදුසු නෑ කියලා ඇහෙන් රූපයක් දැකලා රාග දෝෂ මෝහ උපදිනකොට ඒ හිත වලක්වනවා. කනෙන් ශබ්දයක් ඇහෙනකොට නහයට ආග්‍රහණයක් එනකොට දිවට රසයක් එනකොට මනසට අරමුණක් එනකොට ඒ එන අරමුණු තුල රාග දෝෂ මෝහනන් තියෙන්නේ මේක භයානක දුෂ්කර සසරට හේතු වෙන අසත්පුරුෂයන් විසින් මෝඩයන් විසින් ඇසුරු කරන ලද මාර්ගයක් කියලා මෙනෙහි කරමින් නුවණ උපදවාගෙන ඒ රාග දෝෂ මොහ උපදින වැඩපිළිවෙල නවත්තන්න උත්සාහ කරනවා. ඒක තමයි අපි කවුරුත් කරන්න ඕන කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මාර්ගය වඩන කෙනෙක් මේ විදිහට පුහුණු වෙනවා. ඒක කොයි විදියටද පුහුණු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒකට දෙනවා ලස්සන උපමාවක්. ඒ උපමාවේ තියෙනවා මම අර කලින් මතක් කරපු පහුගිය සතියේ කතා කරපු සමහර ප්‍රශ්න වලට උත්තර. ඒ නිසයි කල්පනාවෙන් එක අහන්න කියලා කිව්වේ. නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. මහණෙනි යම් විදියකට මේ සරු ගොයමක් තියෙනවා. හොඳට වැඩුණු ගොයමක් තියෙනවා. යම් කෙනෙක් මේ ගොයමේ අයිතිකාරයෝ ගොයම රකින්න පමා වුණොත් මේ ගොයන් කන්න කැමති ගොනෙක් ඇවිල්ලා මේ කුඹුරට බැහැ ගන්නවා. ඇවිල්ලා ගොයන් කාලා ඇති තරම් ගොයන් කාලා මදයට මත්වීමටපත් වෙනවා. එහෙම වෙන්න හේතු වෙන්නේ මේ කුඹුර රකින්න එක්කෙනාගේ තියෙන නොසලකිල්ල නිසා. ඒ වගේ තමයි මේ පෘතජන ස්වභාවයත්. පෘතජ්ජනයත් මේ ස්පර්ශ ආයතන හයේම සංවරයක් නැතුව පංචකාම ගුණයේ මදයට පැමිණෙනවා. හරියට අර කුඹරට බැහැලා හරකා ගොනා ගොයන් කාලා කාලා මත් වෙනවා වගේ පෘතජ්ජනයාගේ ස්වභාවයත් පංචකාම ලෝකයේ බැසගෙන පංචකාමය ඇසුරු කරමින් මදයට ප්‍රමාදයට පත් වෙනවා. ඊළඟට නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරු ගොයමක් තියෙන මේ කුඹුර බලා ගන්න කෙනෙක් ගොයන් කන්න කුඹුරට ගොනෙක් බහිනකොට මේ කෙනා දන්නවා ගොනාගෙන් කොහොමද කුඹුර ආරක්ෂා කරගන්නේ කියලා. මේ කෙනා මොකද කරන්නේ? ගොයම ආරක්ෂා කරගන්න අදහසින් මේ ගොනාව නහයට ලණුවක් දාලා දැඩිකොට බඳිනවා. ඒ කියන්නේ තෝන් ලණුව දානවා කියලා කියන්නේ නහයට ලණු දාන එකට. ඊළඟට නහයට මේ විදිහට ලණුව දාලා බැඳලා අන් දෙක අතරට ලීයක් දාලා හොඳටම ගොනාට ගහනවා. ගහලා ගොනාව මෙල්ල කරනවා. එහෙම කරාට දෙවනි වතාවෙත් ආයේ ගොනා බහිනවා කුඹරට. දෙවනි වතාවෙත් ඒ විදිහටම අන් දෙක හරහාට ලීයක් මේ ලීයක් දාලා හිර කරලා නහයට ලනු දාලා මේ ගොනාට තරවටු කරනවා. තුන්වෙනි වතාවෙත් ගොනා බහිනවා කුඹරට. තුන්වෙනි වතාවෙත් ඒ විදියටම දඬුවම් කරනවා. එහෙම දඬුවම් කළා අතාරිනවා. ඉතින් දැන් ඔහොම දඬුවම් ලැබලා පාඩමක් ඉගෙනගෙන ඉන්න මේ ගොනා ගමකට ගියත් කැලේකට ගියත් කුඹුරක් අයිනෙන් ගියත් අර දඬුවම මතක් වෙනවා. කුඹුරක් අයිනෙන් යනකොටත් කැලේකට යනකොටත් කොහෙන් ගියත් මොනවා හරි Tamanට ප්‍රියජනක කෑමක් එහෙම හම්බ වෙච්ච ගමන් ගොනාට මතක් වෙන්නේ තෝන් ලනුව දාලා අන් දෙක හරහට පොල්ලක් දාලා අන් දෙකට ගහලා මේ ගොනාව මෙල්ල කරපේක ගොනාට මතක් වෙනවා. මතක් වෙනකොට පළවෙනි වතාවට දුන්නු දඬුවම මතක් වෙලා අර කන්න යන එකෙන් වළකිනවා. දෙවනි වතාවටත් ගහපු එක මතක් වෙනවා. මතක් වෙලා ආයෙත් හොම්බහකට ගන්නවා කුඹරකින්. තුන්වෙනි වතාවටත් දුවිපි දඬුවම මතක් වෙලා අර විදියට කන්න යන එක වළක්වනවා. යම් විදියකට මේ දඬුවම මතක් වෙනවද මේ ගුණා ඒ තුල ඒක හිත හිතාම සංවර වෙනවා යන්නේ නැතුව. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කලෙක මේ බණ භාවනා කරන උදවියත් හිත ස්පර්ශ ආයතන හයෙන් වලක්වනවා නම් ඒ වලක්වන්නේ කොහොමද හිතට දැඩිසේ තර්ජනය කරලා තර්ජනය කළා ගර්ජනය කරලා අඩි හප්පලා ගුගුරලා තමයි හිතට කියන්නේ ඕක කරන්න එපා කියලා හරියට ගොනාගේ අන් දෙක අතරට පොල්ලක් දාලා තවලීයකින් ගහලා ගොනාව දමනය කරන්න වගේ සාමාන්‍යයෙන් ගොනෙක්ගේ අන් දෙකට ගහනවට ගොනා කැමති නැහැ. අලියාගේ දල දෙකට අලියා කැමති, යතා කැමති. මොනරාගේ පෙල් ටිකන මොනරා කැමති. ඒ වගේ ගොනාගේ අන් දෙකට ගොනා ගහනවට කැමති නැහැ. පූසෙක්ගේ බල්ලෙක්ගේ නහයින් අල්ලනවට කැමති නැහැ. ඒ වගේ සතුන් දැඩිසේ ආරක්ෂා කරන තැන් තියෙනවා. ඒ වගේයි ඒ අයට දඬුවම් දුන්නාම ඒ තැන් අල්ලලා ඒගොල්ලෝ দমনය වෙනවා. දැන් මේ හරකට මොන විදිහේ දඬුවමක් දීලාද මෙල්ල කරගත්තේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිතටත් දැඩිසේ තර්ජනය කරලා ගර්ජනය කරලා හිත මෙල්ල කරගන්න ඕන පිට යන්න නොදී ඇතුලේ නවත්ත ගන්න ඕන එහෙම තර්ජනය කිරීමෙන් දැඩිසේ තර්ජනය කළා හිත නැවැත්තුවහම ඒ හිත ඇතුලෙම හිටිනවා එකඟ වෙනවා හිත සමාධිගත වෙනවා හිත විසිරෙන්නේ නැහැ හරියට අර ගොනා තුන් වතාවක් දඬුවම් විඳලා කුඹුරක් ළඟින් යනකොට කන්න ආස හිතුණත් සමහරට පළවෙනි දඬුවම මතක් වෙලා නොකා යනවා දෙවෙනි දඬුවමත් මතක් වෙලා නොකා යනවා තුන්වෙනි දඬුවමත් මතක් වුණාම කුඹුරක් දිහා බලන්නෙත් නැතුව යන්න පුළුවන් විදියට ගොනා සංවර වෙනවා. ඒ වගේ අපේ හිත දමනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි මේ සූත්‍රයේ තියෙන පළවෙනි උපමාව. උදාහරණ කතාවේ අවසානයේ ඔය තර්ජනය කළා ගර්ජනය කළා හිත සංවර කරනවායි කියන එක දැඩිසේ මතක තියාගන්න හිතට ඒකේ පාඩමක් අපිට උගන්වනවා. ඒක අපි සාකච්ඡා කරමු. ඊළඟට තව උදාහරණයක් දෙනවා මේ සූත්‍රයේ නමට ගැලපෙන්න තියෙන උදාහරණය තමයි ඊළඟට තියෙන්නේ. මහණෙනි යම් විදියක මේ රජ කෙනෙක් හෝ රජ ඇමතියෙක් විසින් වීණාවක හඬක් අහලා නැති කෙනෙක් රජතුමෙක් හෝ රජ ඇමතියෙක් කලින් වීණාවක් හෝ වීණාවක හඬක් අහලා නැති කෙනෙක් වීණ හඬක් අහනවා ඇහෙන්න ලැබෙනවා කලින් එහෙම එකක් ඇහිලා නැහැ මේ කෙනා අහනවා මේ තරම් මේ මදයට හේතු වෙන්න මේ තරම් පිනා යන්න මේ තරම් සතුටු වෙන්න හිත ඇද ගන්න මේ හඬ මොකද්ද ළඟ ඉන්න අය කියනවා ස්වාමීනි ඒක මේ වීණාවේ හඬක් මන බැඳ ගන්න හිත ඇද ගන්න මුලාවටපත් වෙන්න තරම් සුදුසු ඒ හඬ එන්නේ මොකෙන්ද වීණාවකින් ඊළඟට මේ රජතුමා හෝ මේ ඇමතියා කියනවා ගෙහිල්ල මට ඒ වීණාව අරගෙන එන්න කියලා. මට ඒ වීණාව ඕන කියලා කියනවා. සේවකයෝ ගිහිල්ලා වීණාව අරගෙන එනවා. අරන් ඇවිල්ලා පෙන්නනවා ස්වාමීනි මේ තමයි වීණාව. ඔබතුමා ඇලෙන්න, ආසා කරන්න, මුලා වෙන්න හේතුණු වීණාව තමයි මේ. ඊට පස්සේ රජතුමා අහනවා ඔය වීණාවෙන් මට වැඩක් නැහැ. ඇහිච්ච හඬ අරගෙන වරෙල්ලා. වීණාවෙන් ප්‍රයෝජනයක් නැහැ. ඔය ඇහිච්ච හඬ අරගෙන වරෙල්ලා කියලා ආපහු කියනවා. ඒ කිව්වහම මේ සේවක පිරිස කියනවා ස්වාමීනි වීණාව කියලා කියන්නේ නොයේකුත් උපකරණ වලින් හැදිච්ච එකක්. බොහෝ දේවල් එකතු කරලා හැදිච්ච එකක්. ඒ නිසයි වීණාව කියලා කියන්නේ. බොහෝ දේවල් එකතු කරලා හදපු නිසා තමයි ඒකෙන් හඬ නිකුත් වෙන්නේ. ඒ නිසා තමයි ඒකට වීණාවේ හඬ කියලා කියන්නේ. දෙනයි, හමයි, දණ්ඩයි, උපවීණයයි, තතුයි, කඩිප්පුයි ඒක වාදනය කරන මිනිස්සෙකුගේ උත්සාහයයි නිසා තමයි ස්වාමීනි මේ වීණාව කියලා එකක් හැදිලා ඒකෙන් මේ විදිහේ සද්දයක් පිට වෙන්නේ. රජතුමා කියනවා ඔය වීණාව කෑලි 10කට හෝ 100කට හෝ පලාපල්ලා. 1000කට හෝ කුඩු කරපල්ලා. කෑලි කෑලි කුඩු කරන්න කියලා කියනවා. කුඩු කරලා පුංචි පුංචි කෑලි වලට කඩලා පුච්චන්න කියලා කියනවා. ගිනි දවන්න ගින්නේ දාන්න කියලා කියනවා. ගින්නේ දාලා අලු කරලා පිච්චිලා ඉවරුනාම හුළඟේ හෝ පාකල්ලා අරිනවා වතුරේ හෝ පාකල්ලා අරිනවා. පාකල් ඇරලා මෙයා කියනවා පින්වත්නි මේ වීණාව කියලා කියන්නේ ලාමක දෙයක්. බොහොම හිස් දෙයක්. පහත් දෙයක්. මේ වගේ තව වීණා කියලා ඒවා ලෝකේ තියෙනවා ඒවත් ඒ වගේම තමයි. මේ වගේ දේවල් වල මේ ජනතාව වෙලාව ගැනවත් හිතන්නේ නැතුව වෙලාවත් ඉක්මවා පමා වෙලා ඒවට ඇලිලා ඉන්නවා. ඒ නිසා ඔය වීණාවෙන් මට ඇති වැඩක් නෑ කියලා මේ රජතුමා වීණාව බැහැර කරා. එතන ගැඹුරු කතාවක් කියනවා. උදාහරණය දේශනා කළ බුදුරජාණන් වහන්සේ නැවත මේ විදියට මතක් කරනවා. මහණෙනි ඒ වගේ මාර්ගය වඩන කෙනා රූපයේ යම්තාක් ගති තියෙනවනම් ඒ තාක් ඒව හොය හොයා ඉන්නවා. වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ යම් තාක් ගති තියෙනවා නම් ඒව හොය හොයාම ඉන්නවා. මේ විදියට මේ වේදනා රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ගතිය හොය හොයා ඉන්න කෙනාට ඒ හමු වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ගති නිසා මමය කියලා හෝ මගේය කියලා හෝ මගේ ආත්මයයි කියලා යම් හැඟීමක් ඇති වෙනවා නම් එහෙම එකක්වත් ඒ කෙනාට හම්බ වෙන්නේ නැහැ. කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හරහා ඒවා හමු වෙනකොට මේ හමු වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයි කියලා දන්නේ නැති කෙනාට හමු වෙන්නේ මොනවද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමු වෙනකොට මේ මට හමු වෙන රූප මට හමු වෙන ශබ්ද කියලා තමයි කියන්නේ. මේ මගේ ශබ්ද මේවා මගේ ජීවිතේ මට තමයි මේක අයිති කියන තැනින් අරගන්නවා ඒ හමු වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දන්නේ නැති කෙනා මමය මගේය කියලා ගත්තට බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙම අල්ලන්න ගියාට අඩුතරමේ මමය මගේ කියලා එකක්වත් ඒ කෙනාට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ මේ විදිහට මේ කාරණාව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව අවසන් වෙනවා. අපිට උපමා දෙකක් හමු වෙනවා වීණය වීණාව පිළිබඳ උපමාව සහ ගොනා පිළිබඳව උපමාව. ඉතින් සූත්‍රය ආරම්භ කෙරෙන්නේ ඇහෙන් දැක්ක යුතු රූපයක් දැකලා කනෙන් ඇහිසිය යුතු ශබ්දයක් අහලා නහයෙන් දැනිය යුතු ගන්ධයක් දැනගෙන දිවෙන් ගතිය යුතු රසයක් දැනගෙන කයෙන් ගතිය යුතු ස්පර්ශයක් දැනගෙන මනසින් ගතිය යුතු අරමුණක් අරගෙන යම් කෙනෙක් මුලා වෙන්නේ නැත්තම් ඒක තමයි ප්‍රඥාවන්ත භාවය කියන එක පැහැදිලි කරලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ විදියට මේ දේශනාව කරන්නේ ඒ උදාහරණ දෙකෙන්ම කියවෙන්නේ කොහොමද අපි සංවර වෙන්න ඕන කියන කාරණාව මේ ඇහැ කනනාසය දිව ශරීරය තුල සංවර වෙන්න ඕන කොහොමද කෙලෙස් හැදෙන්නේ නැති වෙන්න පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සම්බන්ධවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ. ඉතින් මේ කාරණාව පිළිබඳව අපිට තියෙන කරුණු පැහැදිලි කරගෙන යමු. මේකෙදි අපිට හමු වෙනවා ඇහැ කනනාසේ දිව ශරීරය මනස මුල් කරගෙන රාග දෝෂ මෝහ වලින් හිත වළක්වනවා කියන පණිවිඩයක් හමු වෙනවා. ඒවට අහු වෙන්නේ අසත්පුරුෂයන් කියන පණිවිඩයක් හමු වෙනවා. මේක වළක්වන්නේ සත්පුරුෂයන් කියන පණිවිඩයක් හමු වෙනවා. කෙලස් වලට තර්ජණය කරලා ගර්ජණය කරලා කෙලස් බැහැර කරන්න ඕනේ කියලා පණිවිඩයක් හමු වෙනවා. ඊළඟට මේ කනට ඇහෙන ශබ්දය, ඇහැට පේන රූපය ආදිය මුල් කරගෙන අපි අල්ලන වස්තු වල අපි ඒ කියන අපි ඒ මුලා වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් එන අරමුණු ටික ඇහැ කනනාසය දිව ශරීරය මනස හරහා එන මේ අරමුණු වල සත්‍යතාවයක් නැහැ කියන එක මුලාවක් තියෙනවයි කියන එක වීණා උපමාවෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ හමු වෙන අරමුණ කුඩුපට්ටම් කරලා ගිනි තියලා විනාශ කරලා දාන්න ඕනේ කියන පණිවිඩයක් අපිට හමු වෙනවා. වීණාව වැනි හිස් දේවල් අල්ලගෙන මේ ලෝකෙ කරන්නේ මෙලවටත් එලවටත් දෙකටම නැති මෙලවටත් පරලොවටත් දෙකටම නැති ප්‍රමාද වීමක් තුල මුලාවටපත් වෙලා වසඟයටපත් වෙලා ඉන්නවා කියන එකක් පණිවිඩයක් දෙනවා ඒ මුලාවටපත් වෙලා අපි ගන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලින් අපිට හමු එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානයි මේ හමු වෙන්නේ හමු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මමය මගේය මගේ ආත්මයයි කියන සංඥාවෙන් අරගත්තත් ඒ ගන්න එකක්වත් Tamanට අයිති එකක් නොවේය කියන පණිවිඩයක් මේ සූත්‍ර දේශනාවෙන් හමු වෙනවා ඒ පණිවිඩය ඇතුලේ ඉඳගෙන අද ධර්ම සාකච්ඡාව කරමු කියන එකයි මගේ යෝජනාව නම සඳහන් කරන්න අකමැති ඒත් අපේ කණ්ඩායමේ ඉන්න කෙනෙක් ප්‍රශ්නයක්ත් ඉදිරිපත් කරලා තියෙනවා. එකෙන් අහන්නේ අපි දරුවෝ ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. ඒ සැලකිලිමත් වීම තුළ රැස් වෙන්නේ අකුසල්ද කියන ප්‍රශ්නයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ප්‍රශ්නයට එක්ක සහ ඒ අදාළ තියෙන අනිකුත් කාරණාත් එක්ක අපි සාකච්ඡාවට අරගෙන යමු. සාකච්ඡාවට ආරම්භයක් ගන්න මේ සූත්‍රය මේ විදියට කිව්වා වගේම මම කැමති මේකේ තව පැත්තක් විවෘත කරන්න අපිට වැඩේ ටිකක් පහසු වෙන්න මම ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නයට ඔය ඇත්තෝ වචනයකින් හෝ දෙහකින් උත්තරයක් සපයන්න අර්ථ විවරණය කරන්න යන්න එපා ඒ ප්‍රශ්නයේම උත්තරෙත් තියෙනවා ඒකෙන් ගැලපෙන එක අවංකව ප්‍රකාශ කරන්න එතකොට මේ කතාව දිගට කරගෙන යන්න පහසුවක් වෙනවා ප්‍රශ්නය තමයි අපි නැත්තම් තම තමන් කියලා හිතාගන්න ඔය ඇත්තෝ ගත කරන්නේ මේ ගත කරමින් ඉන්නේ නැවත නැවත දුක ඇති කරන වැඩපිළිවෙලක්ද මේ ජීවිතය ගත කරනවා කියලා කරගෙන යන්නේ එහෙම නැත්තම් දුක නැති කරන වැඩපිළිවෙලක්ද දැන් මේ ජීවිතය කියලා කරගෙන යන්නේ. තව ටිකක් සරල කරොත් අධ්‍යාපනයක් ලැබමින් අබුදරු පෝෂණය කරමින් රැකී ආරක්ෂා කරමින් මේ ගත කරගෙන යන ඔය ඇත්තොන්ගේ ජීවිතය තුළ ඔය ඇත්තෝ මේ දැන් කර කර ඉන්නේ දුක්ඛ සමුදයද දුක්ඛ නිරෝධයද සමුදයද නිරෝධයද ඔය වචන දෙකින් එහෙකින් හැමෝගෙන්ම උත්තරයක් ඕන. නැවත නැවත දුක ඇති කරන මාර්ගයක අපි ඉන්නේ. නැවත නැවත දුක ඇති කරන මාර්ගය. සමුදය වාසික ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නවා නම් මම තේරුම් ගත්ත විදිහට අපේ වැඩපිළිවෙල මේ වෙලාවේ යන්නේ දුක නැති කරන වැඩපිළිවෙලක්. හැබැයි භවය යනවා කියන එක දුකේ ඉන්නවා කියන වැඩපිළිවෙල. ස්වාමීන් වහන්සේ මම කියන්නේ නැවත නැවත දුක ඇති කිරීම. සමුදය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපි දුක නැති කිරීමේ වැඩපිළිවෙලකට තමයි මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ. නමුත් අපේ හිතෙන් බොහෝ විට සිද්ධ වෙන්නේ දුක නැවත නැවත ඇති කිරීමම තමයි කියලා මම හිතන්නේ. දුක ඇති වෙන වැඩපිළිවෙලක මේ වෙලාවේ හරියටම වෙන්නේ දුක නැති වෙන වැඩ කියලායි මට හිතෙන්නේ. මමත් එකගෙන රාජිත මහත්තයා කියපු කාරණේ සම්බන්ධයෙන්. ස්වාමීන් වහන්සේ මේ දැන් ගෙනියන වැඩපිළිවෙල ණය ණය ගෙවීමේ ක්‍රමයක් යටතේ තමයි ඉන්නේ කියලා හිතෙනවා. හැබැයි දිගටම නිරෝධ මාර්ගයකට යන්න කැමැත්තක් තියෙනවා කියලා හිතෙනවා. දුක ඇති කරන වැඩ හොඳයි. මේ ප්‍රශ්නය කොටස් දෙකකින් තේරිච්ච බව තමයි මට තේරුනේ. එක උත්තරයක් එක සැරේටම ආපු උත්තරයක් තමයි දුක සමුදය නැත්තම් දුක ඇති කරන වැඩපිළිවෙලේ ඉන්නවයි කියන එක. අනිත් උත්තරය උනේ මේ වෙලාවේ කරන්නේ නම් දුක්ඛ නිරෝධයයි නමුත් සාමාන්‍යයෙන් තියෙන්නේ දුක්ඛ සමුදයයි කියන අදහස. මගේ ප්‍රශ්නය විස්තර කිරීමේදී අල්ලගත්තු විදිය අනුව තමයි ඔය ඇත්තන්ගේ උත්තර දෙකම හමු වුනේ. ඒ උත්තර දෙක ආවේ මට තේරුණේ අර දුක්ඛ නිරෝධය මේ වෙලාවේ සිද්ධ වෙනවය නමුත් සාමාන්‍යයෙන් සමුදය අපි කර කර ඉන්නේ කියන එකට උත්තරේ ආවේ මම මගේ ප්‍රශ්නය ඇතුලේ කෑල්ලක් එකතු කරානේ අපි මේ ගත කරන ඔය ඇත්තෝ ගත කරන ජීවිතය තුළ අමුදරු පෝෂණය කරමින් රැකී රක්ෂා කරමින් යන මේ කාලය තුළ මේ ජීවිතය කියන තැනින් විස්තරයක් කරා අන්න ඒකේ තමයි අරමුණ ගැබ් වෙලා තියෙන්නේ උදේ ඉඳන් රැ වෙනකන් අපි මේ ගත කරගෙන යන ජීවිතය දැන් කලින් ප්‍රශ්නයක් අහලා තිබුණනේ දූ දරුවෝ ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා ඒක අකුසල් ගණයට යනවාද කියලා උදේ ඉඳන් රැ වෙනකන් අපි මේ ගත කරන ජීවිතය තුළ අපිට වෙන්නේ දුක්ඛ නිරෝධය නෙමෙයි දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය වෙන්නේ ඇයි? අපිට මේ වෙලාවේ දුකක් තියෙනවා. දැන් අපි හැමෝටම ජාති දුක තියෙනවා. ඉපදීම කියන එක අපිට හම්බ වෙලා තියෙනවා. ඒ ඉපදීම මුල් කරගත්තු ඉපදීම නිසා හමු වෙන දේවල් ටිකක් තියෙනවානේ අපිට. ඉපදුණු නිසා අපිට වයසට යන, ලෙඩ වෙන, දුක් විඳින්න වෙන අඬන්න වැළපෙන්න ශෝක කරන්න කම්පා වෙන්න හේතු වෙන දේවල් ටිකක් අපිට හමු වෙලා තියෙනවානේ. දැන් මේ අඬන වැළපෙන දුක් වෙන ශෝක වෙන සතුටු වෙන hina වෙන මේ දේවල් ටික අපිට හමු වෙන්නේ උදේ ඉඳන් රැ වෙනකන් අපි කරන රස්සාවෙන් ඉගෙනීමෙන් දරුමුණු පුරංගෙන් හරකබානගෙන් වතුපිටි වලින් නේද අපිට මේ දුක කියන එක හමු වෙන්නේ එතකොට නැවත හිතල බලන්න අපිට දුක කියන එක දැන් හම්බ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී දුක්ඛ පිරිසිඳ දකින්න කියලා. හොඳට ඇස් ඇරලා බලන්න. ඇහැ කන නාසය දිව ශරීරය මනස හරහා අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට බැඳිලා ඉන්නවා කියලා කියනවනේ. ඒ බැඳිලා තියෙන රූප කියන්නේ මොනවද? ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා වගේ තියෙන්නේ මොනවද? දරුවෝ, දේපල, ඉඩකඩම්, හරක බාන, වතු පිටි, රස්සාව, අධ්‍යාපනය, ලෝකය ඔය ටික ඇතුලේ නේද අපි ඉන්න තියෙන්නේ. අපිට ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ උදේ ඉඳන් රැ වෙනකන් අපිට හමු වෙන්නේ ඒවානේ. ඒ දේවල් ටික හමු වෙනකොට දැන් බුදුරජාණන් වහන්සේ දුක කියන එක දේශනා කරනවානේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යම් පිච්ඡං අප්පිය සංපයෝග දුක්ඛ, පිය විප්පයෝග දුක්ඛ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛ, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දේශනා කරනවානේ. ඉපදීම දුකයි. මේ කියන්නේ මරණයෙන් පස්සේ ඉපදෙනවයි කියන එක විතරක් නෙමෙයි. දැන් මෙහි ඉපදුණු නිසා තියෙන දුක. ජාති දුක. ඉපදෙනු නිසා නේද වයසට යන්නේ. ජරා වෙන්නේ, මරණයටපත් වෙන්නේ, ලෙඩ වෙන්නේ, ශෝක කරන්න වෙන්නේ, අප්‍රිය අය ලං වෙන්නේ, ප්‍රිය අය ඈත් වෙන්නේ, බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්නේ මේව නිසානේ. එතකොට ඔය ටික අපිට දැන් නැද්ද මේ ජීවිතේ? හම්බ වෙනවනේ. උදේ ඉඳන් රැය වෙනකන් හම්බ වෙනවා. තව හරි ලස්සන දේශනාවක් තමයි අරිය පරිේෂණ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ ඉපදිලා දුක් විඳින මිනිස්සු ඉපදෙන්න හේතුවක් හොය හොයා ඉන්නවා. ඉපදිලා ලෙඩ වෙන මිනිස්සු මේ සත්වයෝ ලෙඩ වෙන්න හේතු හොය හොයා ඉන්නවා. මැරෙන උදවිය මැරෙන්න හේතු හොය හොයා ඉන්නවා. වයසට යන උදවිය වයසට යන හේතු හොය හොයා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහන මොකද්ද මේ ඉපදෙන්න ඉපදිච්ච කෙනා නැවත ඉපදෙන්න හේතු හොය හොයා ඉන්නවා කියලා කියන්නේ. මොකද්ද හේතුව? සැමියා කියන්නේ හේතුවක්. බිරිඳ කියන්නේ හේතුවක්. දරුවෝ කියන්නේ හේතුවක්. ගේදොර හරක බාන වතු පිටි ඉඩකඩම් මේ සියල්ල ඉපදිච්ච කෙනාට නැවත ඉපදෙන්න හේතුවක්. ඉපදිලා ලෙඩ වෙන කෙනාට නැවත ලෙඩ වෙන්න හේතුවක්. නැවත ලෙඩ වෙනවා කියන්නේ මේ ජීවිතේ මේ ලෙඩ හැදෙනවා කියන එක නෙවෙයි. නැවත ඉපදුනොත් නැවත ලෙඩ වෙනවා. ලෙඩ නවත්තන්න බෑ. වයසට යන්න හේතුවක්. ඇයි? මේ ජීවිතේ වයසට යන එක නවත්තන්න බෑ. හැබැයි ඉපදුනාට පස්සේ නැවත අපිට වයසට යෑම හමු වෙනවා. අන්න ඒ විදිහට මේ නැවත නැවත මේක ඇති කරන දේවල් ටික විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අපිට මේ ඇහැට කනට නහයට දිවට ශරීරයට හමු වෙන මේ අරමුණු ටික උදේ ඉඳන් රෑ වෙනකන් හමු වෙන මේ අරමුණු ටික තමයි අපිට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන මේ සියල්ල උරුම කරලා දෙන්නේ. එහෙම විස්තර කළ බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරනව නේද? සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ජාති ජරා ව්‍යාධි මරණ තමයි දුක්ඛ කියන්නේ කියලා දේශනා කරලා අන්තිමට කියනවා සංක්ෂිප්තව ගත්තොත් අර කියපු ටික ඔක්කොම එකතු කළොත් පංච උපාදානස්කන්ධය තමයි දුක කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් එතන ඒ කාරණාව මතකේ තියාගෙන දැන් ඔය ඔන්න අපිට දැන් මේ ජීවිතේ දුක හමු වෙන විදිහ. දුක. ඊළඟට අපි ඇහැව්වේ දුක්ඛ සමුදයද නිරෝධයද වෙන්නේ කියලානේ. දුක්ඛ සමුදය අපිට වෙන්නේ. දුක්ඛ සමුදය වෙන්නේ කොහොමද? මේ ලබාගත්තු ජීවිතය තුළ හමු වෙන දේවල් ටික හරහා අපිට දූ දරුවෝ හරි අම්මා තාත්තා හරි හරක බාන වතු පිටි මේ අපි ඇසුරු කරන ඕනම දෙයක් පණ තියෙන පණ නැති ඕනම දෙයක් නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු ටික අපිට එනවනේ. ඒ අරමුණු ටික හමු වෙනකොට අපිට ලැබෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහ තමයි අපිට ඇති වෙන්නේ. උපාදානස්කන්ධ පහ තමයි ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක කියන්නේ මොකක්ද එතකොට? මොකටද මේ උපාදානස්කන්ධ වලට තමයි දුක කිව්වේ. පංච උපාදානස්කන්ධය ඇති වෙනවා නම් ඒක තමයි දුක. එහෙනම් උදේ ඉඳන් රැය වෙනකම් අපිට හමු වෙන රූපවලට ලෝභ දෝෂ මෝහ හැදුවොත් රාග දෝෂ මෝහ හැදුවොත් ඇලීම ගැටීම මුලා වීම කියන ඒවා හැදෙනවා නම් මේ හැදෙන්නේ පංච උපාදානස්කන්ධ නේද? පංච උපාදානස්කන්ධය හැදෙනවා කියන්නේ අපි ජාති දුකෙන් නිදහස් වෙලාද? ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, ශෝකයෙන්, හැඬීම් වැළපීම් වලින් දුරස් වෙලාද? දැන් මේ උදේ ඉඳන් රැ වෙනකන් ඇහැ කන නාසය දිව ශරීරයට අපිට හමු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල තියෙන්නේ ගේ දොර ඉඩකඩම් හරක බාන වතු පිටි අඹදරුවෝ අම්මා තාත්තා ওই ටික නේද හමු වෙන්නේ ඒ කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් ඔය හමු වෙන දේවල් ටිකේ ඇලෙන ගැටෙන මුලා වෙන රාග දෝෂ මෝහ ලෝභ දෝෂ මෝහ සිත් උපදිනවා කියන්නේ අපිට හමු වෙන්නේ දුක දුක්ඛ සමුදය ඇයි නැවත නැවත දුක හටගන්න එක තමයි ඒ වෙන්නේ. මෙතන දුක පෝෂණය වෙන එක නෙමෙයි වෙන්නේ. මතුවට උපදින්න හේතු වන පුනර්භවයට හේතු වන නන්දි රාගය කියන අවස්ථාව තණ්හාව කියන එක උපදිනවා. දුකට හේතුව තණ්හාව කියලානේ දේශනා කරන්නේ. එහෙනම් තණ්හාව උපදින්නේ කොහොමද? මේ අපි ඇසුරු කරන දේවල් ඇතුළෙමයි. වෙන කොහෙන්වත් නෙමෙයි තණ්හා වෙන්නේ. හැබැයි බාහිර වස්තුවේ නෙමෙයි මේ කියන එක තියෙන්නේ. බාහිර වස්තුව අල්ලගෙන අපි හදන මනෝ ලෝකය තමයි අපිට මේ උපාදානස්කන්ධ කියන එක ඇති කරන්නේ. ඒ තුල තමයි අපි දුක්ඛ සමුදය නැත්තම් තණ්හාව හදනවා කියලා කියන්නේ. එතකොට උදේ ඉඳන් රෑ වෙනකම් මේ දුක්ඛ සමුදය කරන වැඩපිළිවෙලක අපේ මනස වැඩ කරනවා කියන්නේ අපිට හමු වෙන්නේ මිත්‍යා දෘෂ්ටියද සම්මා දිට්ඨියද දුක්ඛේ ඥානං කියන එකද දුක්ඛේ අඥානං කියන එකද හමු වෙන්නේ දුක පිළිබඳ නුවණ කියන එකද දුක පිළිබඳ අනුවණ කියන එකද හමු වෙන්නේ අපිට? දුක පිළිබඳ අනුවණ කියන එක අපිට හමු වෙනවා. උදේ ඉඳන් රැය වෙනකන් හමු වෙන්නේ ඕක. එහෙනම් එහෙම මනසකින් ඉඳලා මැරුණොත් නැවත අපිට හමු වෙනවා ඉපදීමක්. ඉපදුනා කියන්නේ නැවත අපිට ඇහැ කනනාසය දිව ශරීරයකුත් එක්ක ඉපදුනාම ආයෙමත් ඒ ඇහැ කනනාසය දිව ශරීරය වලින් දැකලා අහලා විඳලා අඬන්න වැළපෙන්න ශෝක කරන්න දරුවෝ හම්බ වෙනවා. අම්මා තාත්තා හම්බ වෙනවා. ගේ දොර හම්බ වෙනවා. හරක බාන වතු පිටි ඉඩ කඩන් රටේ ලෝකේ තියෙන ඔක්කොම ටික හම්බ වෙනවානේ. එතකොට නැවත එහෙම එකක් හමු වෙනවා කියන්නේ අපි විසින්ම කරගන්න අපරාධයක් නේද අපිටම. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නකම් අපිට මේ මාර්ගයේ දුකම තමයි උපදින්නේ. ඊළඟට මේ මොනවද අපි රැස් කරන්නේ සංස්කාර. දුක්ඛ සමුදය කරනවා කියලා රැස් කරන්නේ සංස්කාර හිතින් කයින් වචනේ. පුරාණ කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇහැ කන නාසය දිව ශරීරයවත් මේ හමුවීම මේ ලැබීම මේ ශරීරයට කියන පෙර කර්මය කියලා. ඒක තමයි දුක. ඒ අනුව අපිට ඇහැ කනනාසය දිව ශරීරය හමු වුණා පෙර කර්මයට අනුව දැන් අපි මොකද කරන්නේ? ඒ ඇහැ කනනාසය දිව ශරීරය පාවිච්චි කරමින් අලුත් කර්ම බිහි කරනවා. පැරණි කර්මය තමයි මේ ඇහැ කනනාසය දිව ශරීරය කියන්නේ. අපි අලුත් කර්මයක් හදා ගන්නවා මේ ඇහෙන් බලලා මේ කනෙන් අහලා ඒ අනුව හිතනවා ඒ අනුව කතා කරනවා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඇහෙන් බලලා කනෙන් අහලා හිතනවා කියනවා කරනවා. එතකොට ඒවට මොනවද වෙන්නේ? අලුත් කර්ම රැස් වෙනවා, සංස්කාර රැස් වෙනවා. හොඳින් හෝ නරකින්. පුඤ්ඤාභි සංඛාර හෝ අපුඤ්ඤාභි සංඛාර හමු වෙනවා. ඒකට කියනවා දුක්ඛ සමුදය කියලා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ටික දැන් අපිට හමු වෙලා තියෙනවා. ඒ කියන්නේ පෙර කර්මය නිසා හමු වෙච්ච දේවල් ටික. ඒ අනුව යමින් අපි මිත්‍යාසිත පාවිච්චි කරමින් මේ හැදෙන්නේ උපාදානස්කන්ධය සංසාරය මේක භයානකය කියලා දන්නේ නැති කෙනාට මිත්‍යා දෘෂ්ටිය වැඩෙනවා. ඒ වැඩෙන කෙනාට කර්ම සමුදය හෙවත් දුක්ඛ සමුදය වෙනවා දුක්ඛ සමුදය හේවත් කර්ම සමුදය වෙනවා කියන්නේ මොකද්ද? මතු උප්පත්තියකට යා පරිසරයක් එකතු කරගන්නවා මෙතන ඉඳලා. එතකොට අපේ ජීවිතේ හැදෙන්න ඕන එහෙනම් කොයි පැත්තටද? දුක්ඛ නිරෝධය කරමින් යන වැඩපිළිවෙලට. එහෙනම් දැන් අපිට ඇහැට පේන කනට ඇහෙන මේ ගේ දොර හරක බාන වතු පිට ඉඩකඩම් අඹදරුවෝ අම්මා තාත්තා මේ සියල්ලම දුක උපදින්න හේතු වෙනවා නම් හැබැයි දැන් ඒ එකක්වත් දාලා දුවන්න බෑනේ අපිට. දැන් අපි මේ දේවල් වලට මොකද්ද කරන්න ඕනේ නෝ? මේ දේවල් හේතුනේ මිත්‍යා දෘෂ්ටිය උපදින්න නම් දුක උපදින්න නම් අපි දැන් ඒක දුක්ඛ සමුදය කර කර ඉඳපු එක නුවණ උදා කරගෙන සම්මා දිට්ඨියට ඇවිල්ලා අපි මොකද්ද කරන්න ඕන? දුක්ඛ නිරෝධ කරන්න පටන් ගන්න ඕන. දුක්ඛ නිරෝධ කරන්න පටන් ගන්නකොට වෙන්නේ මොකද? දුක නොයිපදී තියෙනවා. మతు දුක උපදින්නේ නැහැ. එන්න එන්න දුක්ඛ නිරෝධය වෙනවා. එතකොට මේ අඹදරුවෝ හරකබාන වතුපිටි ගේදොර ඉඩකඩම් මේ සියල්ලම අපි ඒ විදියටම පරිහරණය කරනවා. හැබැයි දුක්ඛ සමුදය වෙන විදියට නෙමෙයි දුක්ඛ නිරෝධ වෙන විදියට මිත්‍යා දෘෂ්ටියෙන් නෙමෙයි සම්මා දිට්ඨියෙන් යුතුව පරිහරණය කරනවා එහෙම පරිහරණය කරන කෙනෙක් මේ මාර්ගය වඩාගෙන යනකොට ඒ කෙනාට ඇහැට රූපයක් දැකලා රාග දෝෂ මොහ ලෝභ දෝෂ මොහ ඉපදෙන්න හේතු වෙනවා නම් එයා දැනගන්නවා මේක භයානකයි. ඕක සසරට වැටෙන එකක්. මේකට අහු වෙන්න හොඳ නෑ. ඕක මේ මෝඩයන්ගේ වැඩක්. අසත්පුරුෂයන්ගේ වැඩක්. පෘතඥයන්ගේ වැඩක්. ඒ නිසා මම ඒකෙන් හිත නිදහස් කරගෙන සත්පුරුෂය වඩන මාර්ගය වඩන්න ඕනේ කියලා. අර ගොනාගේ අන් දෙක මැදට පොල්ලක් දාලා අන් දෙකට ගගහා ගොනාව මෙල්ල කරා වගේ ගොයමට යන්න නොදී මිත්‍යා දෘෂ්ටියටම ඇදෙන උපාදානයටම ඇදෙන රාග දෝෂ මෝහ වලින් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වලින් සසර දුකට අදින දුක්ඛ සමුදය කරන මේ හිතට තර්ජනය කළා ගර්ජනය කළා ගුකුරලා අඩි හප්පලා හිත සංවර කරනවා මේකේ තියෙන භයානකකම දැනගෙන. එහෙම කරනකොට ඒ වෙන්නේ දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය වෙන්නේ. එහෙම දුක්ඛ නිරෝධය කරනකොට හමු වෙන ඕනම දෙයක් අර වීණාව වීණාවේ හඬ අරන් එන්න කිව්ව රජතුමා වගේ වීණාවේ හඬගෙන ආවේ නෑ හැබැයි වීණාවක් කියලා එකක් අරන් ආවා හැබැයි ඕන උනේ හඬ රජතුමා දැනගත්තා වීණාව කියලා එකක් තිබුණට ඒකෙන් හඬක් ආවට ඒ ආපු හඬ යථාර්ථය නෙමෙයි. එහෙනම් මේ කෑලි බෑලි ගොඩක් එකතු කරපු එකෙන් එන හඬ වීණා හඬ කියලා ගන්න බෑ. එහෙම එකක් මේ ලෝකේ නෑ. මේක මුලාවටපත් වෙන්න තියෙන මෝඩයින්ගේ වැඩපිළිවෙලක් මේක කියලා තේරුම් අරගෙන වීණාව කුඩුපට්ටම් කරා කියලා කියන්නේ මේ ඇහැට රූප කනට ශබ්ද හමු වෙනකොට ඇලීම් ගැටීම් මුලාවීම් ලෝභ දෝෂ මෝහ රාග දෝෂ මෝහ හමු වෙනකොට මේ බොරුවක් මුලාවක් මේ හමු වෙන්නේ මේක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නෑ ඕක සසර දුකට අයිති කියලා කුඩුපට්ටම් කරන එක තමයි මේ වීණාවේ කුඩු කරලා දැමීම වීණාව ගිනිබත් කරලා අලු ගඟදියේ පා කිරීම හුළඟේ පා කිරීම කියලා කියන්නේ එහෙම හමු වෙන ඒ ස්වභාවය තුල යම් විදියකින් මමයේ මගේ කියලා හැඟීමක් ඇති වෙනවා නම් ඒක මට අයිති එකක් නෙවෙයි කියලා මෙනෙහි කරමින් දුක්ඛ නිරෝධය කරන එක තමයි මේ වැඩපිළිවෙල. එතකොට දැන් මේ කතා කරන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ ඔය ඇත්තෝ අපි කවුරුත් ඉන්න මේ ජීවිතේ ජීවිත ස්වභාවය ඒ හැටියෙන් තේරුම් අරගෙන මේකෙන් පැනලා නොගිහින් මෙතන ඉඳගෙනම මේක ඉවරයක් කරගන්න වැඩපිළිවෙලක් කතා කරගන්න මේ දූදරුවෝ අඹුසැමියෝ හරකබාන වතුපිටි මේ මිලමුදල් දේපල මේ සියල්ලම දුක උපද්දවන්න හේතු කරනවා නම් ඒකම පාවිච්චි කරලා දුක නැති කරන්න වැඩපිළිවෙලක් හොයාගන්න එක තමයි මේ දේශනාවෙන් මූලික අරමුණ වෙන්නේ. එතකොට ඒකේ කරන වැඩපිළිවෙල තමයි දැන් මේ සූත්‍රයේ ওই උපමා වලින් දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ ඔන්න ඔය කාරණාව කියන්න තමයි අපි මේ ජීවිතය තුළ දුක්ඛ සමුදයද දුක්ඛ නිරෝධයද කරන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නය ඇහුවේ. සමස්තය ආවරණය කළා මම මේ ප්‍රශ්නය ඇහුවේ අපේ මේ මුළු ජීවන ගමනම තියෙන්නේ දුක්ඛ සමුදයත් එක්ක, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක අපි ඒක සම්මාදිට්ඨියට හරවන්න ඕනේ කියන එක තමයි මේ කතා කරන්නේ දුක්ඛ නිරෝධය කරන්න ඕනේ කියන එක කතා කරන්නේ මේක තේරුම් ගන්න වෙන කොහේවත් ගිහිල්ලා බෑ. අපි ගොඩාක් වෙලාවට කතා කරන්නේ අහවලා නිසා අහවල් දේ නිසා මට මෙහෙම වුණා මට මේක වුණා කියලානේ කියන්නේ. අසවල් දේ නිසා අසවලා නිසා කේන්තියාව තරහාව රාගයාව කියලානේ කියන්නේ. ඒක කොහෙටවත් බාර දීලා හරියන්නේ නැහැ කියන එකයි මේ කියන්න හදන්නේ. ලෝකය වෙනස් කරන්න බෑ අපිට. වෙනස් වෙන්න ඕන අපි. ඒ වෙනස් කරන විදිහ තමයි මේ දේශනාවේ සූත්‍රයේ වීනෝපමා සූත්‍රය ඇතුලේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාව පාදක කරගෙන අපි අපේ සාකච්ඡාව කරගෙන යමු. තව අපිට පැය දෙකක් හරියටම ඉතුරු වෙලා තියෙනවා සාකච්ඡා කරන්න. අනිත් අයට ප්‍රශ්නයක් සකස් වෙලා එනකන් මම මේ ඉස්සර වෙලාම ගිය සතියේ ඇත්තට මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිබුණේ ඒකට මම දැන් උත්තරයක් දෙන්නම් මම ඇත්තට මේකේ අර සමස්තාවරණයක් කළා අපි දරුවෝ ඇසුරු කරනවා ඒ තුල අපිට අකුසල් රැස් වෙනවද කියන එක අහනවා. ඒකට දෙන්න තියෙන උත්තරේ කෙටිම උත්තරේ තමයි ඔව් කියන එක. ඒක විස්තර කරන්න ඕනි මේ විදියට. අකුසල් කියන එක ගන්න එපා පව් කියන මාතෘකාවෙන්. පව් රැස් වෙනවා කියන එක නෙමෙයි කතා කරන්නේ. එතන දරුවෝ නිසා අකුසල් රැස් වෙනවා කියන එක ඔව් කියන්නේ ඇයි? දරුවෝ කියලා අපි ගන්නේ දරුවෝ ඉන්නවා මට දරුවෝ ඉන්නවා මගේ දරුවෝ ඉන්නවා මගේ ජීවිතය හා සමානයි මගේ දරුවෝ කිය කියා අපිට අභ්‍යන්තරයක් හැදෙනව නේද මනසක් හැදෙනව නේද මේ දරුවෝ මම හා සමානයි මගේ ජීවිතේ මගේ දරුවෝ මගේ ආත්මය කියලා ගන්නවනේ ඒ ගන්නකොට රාග දෝෂ මෝහ කියන ටික තමයි එන්නේ ඇයි දරුවා වැඩෙනෝ දැක්කහම අම්මා තාත්තා ඒ දරුවගේ ශරීර වර්ධනය දැකලා ඇහෙන් දැකලා කනින් අහලා සතුටු වෙනව නේද? ඒ කියන්නේ අහෝ හොඳ අහෝ සැපයි අහෝ සැපයි අනේ අපේ දරුවා hina වෙනවා බලන්නකො දතුත් ඇවිල්ලා කොණ්ඩෙත් ඇවිල්ලා කිරි දතුත් ඇවිල්ලා මෙහෙමයි කිය කියා ඒව වර්ණනා කර කර සතුටු වෙනව නේද? ඒ සතුටු වෙනවා කියන්නේ රාග දෝෂ මෝහ තමයි එතන හැදෙන්නේ ඇත්තටම. හැබැයි ලෝකේ සම්මත ව්‍යවහාරේ ඉන්නකොට අපි මේ භාෂා ව්‍යවහාරය තියෙනවා. දැන් මේ ධර්මය අනුව හැසිරෙන යම් කෙනෙකුට පුළුවන් නම් දරුවා කියන්නේ මට මේ දරුවා කියලා කෙනෙක් හමු වෙලා තියෙන්නේ හේතුවක් නිසා. මම කියන කෙනා හමුුනේත් පෙර අවිද්‍යාවත් තණ්හාවත් කර්මයක් නිසා නම් ආහාරය නිසා නම් මේ හමුවීම තියෙන්නේ. දරුවෝ කියන අය අපිට හමු වෙන්නේ ඒ හේතු නිසාමයි. කුසල් අකුසල් කර්ම නිසා තමයි හමු වෙන්නේ අපිට. අවිද්‍යාව නිසායි හමු වෙන්නේ. සතර මහා ධාතුන්ගෙන් තමයි හැදිලා තියෙන්නේ. අන්න එහෙම නුවණ ඇති වෙනවා නම් සම්මුති විවහාරය කරන එක බාධාවක් නෙවෙයි. අපිට වෙන්නේ මොකද්ද? සාමාන්‍ය ලෝකයේ පෘතජන ලෝකයේ තුල තියෙන විවහාරයේ තමයි අපි දැන් ඉන්නේ. එහෙම ඉන්නකොට අපිට ඒ දරුවෝ දිහා බල බලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිහා බල බල දරුවන්ගේ වෙනස් වෙන විදිය දරුවෝ වැඩෙන විදිය දරුවෝ හැදෙන විදිය දරුවන්ගේ හොඳ නරකනේ වෙලාවකට අම්මලා තාත්තලා දරුවන්ගේ හොඳට ප්‍රියමනාප වෙනවා වෙලාවකට ගැටෙනවානේ තරහ සිතත් ඇති වෙනවා ලෝභ සිතත් ඇති වෙනවා මෝහ සිතත් ඇති වෙනවා ඒ ඇති වෙනකොට උපාදානස්කන්ධ නේද හැදෙන්නේ දරුවෝ නිසාවත් උපාදානස්කන්ධ සිතක් උපදිනවා කියන්නේ කියන්නේ මගේ සසර ගමන දික් වෙනවද කෙටි වෙනවද දික් වෙනවනේ ඒ නිසායි අකුසල් රැස් වෙනවා කියලා කියන්නේ. නැතුව දරුවන්ට සලකන එක, දරුවෝ බලන එක, දරුවෝ හදාගත්තු එක පෞකාරකමක් කියන අදහසේ ඉඳන් නෙවෙයි මේ කතා කරන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. මේක තමයි සමාජ සංස්ථාව යන විදිහ. හැබැයි ඒ දේවල් වල මුලා වෙලා අපි හදන නිවන් මඟ බාධා කරන නැවත නැවත සසර උපද්දවන හොඳින් හෝ නරකින් දෙවියෙක් වෙලා හෝ බ්‍රහ්මයෙක් වෙලා හෝ හතර අපායේ හෝ මිනිසෙක් වෙලා හෝ කුමන විදියකට හෝ දරුවෝ නිසාත් අම්මා තාත්තා නිසාත් අඹු සැමියෝ නිසාත් හාමුදුරුවෝ නිසාත් දායකයෝ නිසාත් ගේ දොර හරක බාන වතුපිටි නිසාත් අපිට රැස් වෙන්නේ නීවරණ නම් උපාදානස්කන්ධ නම් ඒ කියන්නේ අපි සසර දුකට ආයේ වැටෙන. ඒ කියන්නේ දුක්ඛ සමුදය නම් වෙන්නේ. ඒකට කියන අකුසල් රැස් වෙනවාය කියලා. ඒ අදහසින් මේක විස්තර කරගන්න උත්තරය ප්‍රමාණවත් නැතිනම් ඒකට තව තියෙන ප්‍රශ්න ඇහුවා මට උත්තර දෙන්න පුළුවන්. ආහඳුනේ මේ දැන් අර සූත්‍ර දේශනාවේ තිබ්බනේ මේ අර බය කරලා තර්ජනය කරලා වළක්වන්න ඕන කියලා. හ්ම්. එතකොට අපි දැන් මොකක් හරි අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දකිනකොට ඒවා සෙන්ස් වෙනකොට මුලින්ම පංචස් පංච පංච උපාදානස්කන්ධයක් හැදෙනවනේ හිතේ. හ්ම්. ඒකට අපි ඒකට අපි රාග ද්වේෂ මොහ වලින් තණ්හා කරන්නේ. හ්ම්. දොරේ තරජනය කරලා බය කරලා ඒ පාගලයි නැති කරන්න ඕනේ ඒ ඇතිවන පංච උපාදානස්කන්ධයේදී උපාදානය උපාදාන වෙන එකද ඒ නිමිත්තද නැත්නම් ඒක ඒකට ඇතිවන තණ්හා මේ රාග දෝෂ මොහ වලින් ඒකට ඇලෙන එකද කියන එක දැනගන්න ඕන අනික මේ ඒක අර පිටින් තියෙන ස්කන්ධ නිසානේ ඒක පංච උපාදානස්කන්ධ හැදෙන්නේ නිමිත්තක් හැදෙන්නේ එතකොට පිටින් තියෙන ස්කන්ධ වලට බාහිර දෙයට බාහිර දේ ගැන එහෙම හිතලා වැඩක් නෑ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒක හිතේ ඇතිවන දෙයක් නෙවෙයි හින්දා. මේක මේක පැහැදිලිව දේශනා කරන සූත්‍රය මේ අර මේ නැති කරලා දාන්න ඕනේ කියලා කියන්නේ. තර්ජනයක නැති කරලා දාන්න ඕනේ කියලා. එතකොට ඒක අපි ඒක ඇප්ලයි කියන්නේ ඒක භාවිතා කරන්න ඕන කොතනද කියන එක. මම මම දැනගන්න. කියලා ප්‍රශ්නේ. ඒකෙදී දැන් ඇහැට රූපය ඇහැට රූපය තමයි නිමිත්ත. ඒතර හැමතිස්සෙම අපි කරන්නේ ඇහැට රූපයක් හමු වුණාම මට තරහක් ආවොත් මං කියන්නේ ඔයා නිසා මං තරහ ගත්තා කියලා නේද? ඔයා නිසා තරහ ගත්තා, එයා නිසා මං කැම සතුටෙන් ඉන්නවා කියන එක කියනවනේ. ඒතර එයා මෙයා ඔයා කියන එකක් බාරගන්නේ කවුද? හිතෙන් නේද? හිතෙන් තමයි හදාගන්නේ. එතකොට බාහිරින් අපිට නිමිත්තක් හමු වෙනවා මොකද ඇහක් තියෙන නිසා. ඇහක් හමු වෙන නිසා බාහිරුන් අපිට නිමිත්තක් හමු වෙනවා. හමු වෙලා ඇහැ හරහා අපි ඒන නිමිත්තේ ඡායාව වර්ණ සටහනත් එක්ක හිතේ උපදින මේ ස්වභාවය නැත්තම් මේ ස්පර්ශය නිසා ඇතිවෙන මේ ස්වභාවය අපි ඊළඟට අරගන්නවා අරයමයා කියන තැනින්. හැබැයි මේකේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා සම්මාදිට්ඨිය නැති කෙනාට තේරෙන්නේ නැහැ මේක මේ බාහිර දේවල් වල ප්‍රශ්නයක් නෙමෙයි කියලා. තේරෙන්නේ මේක මේ අහවලා නිසා තමයි මට මෙහෙම වුනේ කියලානේ කියන්නේ නේද? දැන් අපි ඔය කතා කරනකොට දැන් රජවරුන්ට බනිනකොට ජනාධිපතිලට එහෙම බනිනකොට කියන්නේ ඒගොල්ලෝ නිසා මේවා විනාශ කරයි කියලානේ. එක්කෝ අපිට මෙහෙමත් හිතෙනවා. අතීතයේ ඉඳපු රටේ පාලනය කරන උදවිය මෙහෙම කරා දැන් ඉන්න අය මෙහෙම කරાવી ඉස්සරහට එන අයත් මෙහෙම කරයි කියන එකක් තියෙනවා. ඒ කියන්නේ සත්වයකට පුජ්‍යලයකට වගකීම බාර දෙනවා නේද? එතකොට ඔයා නිසා මට තරහ ආවා කියලා වෙන කෙනෙකුට තරහ ආපු තැන බාර දෙනවා. ඔයා නිසා මං සතුටින් ඉන්නවා කියලා වෙන කෙනෙකුට තරහ මේ සතුටුසිත බාර දෙනවා. හැබැයි උනේ මොකද්ද? ඒ ඇහැට රූපය හමු නිසා මේක රූපයක් කියන දැනීම හෙවත් විඥානයේ ඉපදුණු නිසා ඒ වර්ණ සටහන ඒ ඡායාව ඇහි පතිත වීම නිසා විඥානසිත ඉපදුණු නිසා ස්පර්ශ වුණු නිසා ඒක තුල මනස මුල් කරගෙන උපදවාගත්තු කැමැත්ත හෝ අකමැත්ත කියන එක තමයි මෙතන සතුට හෝ දුක කියලා නැත්තම් තරහ හෝ සතුට කියන තැනින් ආවේ ඒක නොදන්නාකම නිසා අපි බාහිරට බාර දෙනවා මෙහෙම එකක් වුණා කියලා. එතෙන්ට අපි කියනවා අවිද්‍යාව කියලා. ඊළඟට ඇහත් බාහිර රූපයත් දෙක එකතු වෙන නිසා චක්කු විඥාණය ඇහ රූපය කියන දැනීම ඇති වෙනකොට ඒ තුන් දෙනාගේම එකතුවෙන් ස්පර්ශය හට ගන්නකොට ඒ ස්පර්ශ වුණු නිසා තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ හැදෙන්නේ. එතකොට ඇහැ තිබුණේ නැත්තම් රූප කොච්චර තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. ඇහැ තිබුණට වැඩක් නෑ රූප හමු වෙන්නේ නැත්තම්. එහෙනම් ඇහැයි රූපයයි හමු තැනදී තමයි මේ ස්පර්ශ වෙනකොට උපාදාන සිත කියන එක උපදින්නේ. නැත්තම් අහු වෙන්නේ. කර්මය හැදෙන්නේ සංස්කාර හටගන්නේ. මේ ඇහැයි රූපයයි දෙක හමු වෙන්නේ නැති තාක්කල් එහෙනම් අපිට කැමැත්තක් හෝ අකමැත්තක් උපදින්න පුළුවන්ද? බෑ. එහෙමනම් හරියට අර වේලිච්ච ලී කෑලි දෙකක් එකට අතුල්ලනකොට ටික වෙලාවක් එක දිගට අතුල්ලන් යනකොට මොකද වෙන්නේ? ඒක උණුසුම් වෙනවා. උණුසුම් වෙලා ඒකෙන් ගින්දර නිපද වෙන්න පුළුවන්. හැබැයි මේ ලී කෑලි දෙක දෙපැත්තට කරලා තිබුවොත් ඒ උණුසුම් වෙනවද? ගින්දර හට ගන්නවද? නෑනේ. අන්න ඒ වගේ ඇහැට රූපය හමු වෙන්නේ නැති තාක්කල් උණුසුම් වෙන්නෙත් නෑ ගින්දර හටගන්නෙත් නෑ. හැබැයි මේ කියන්නේ ඇහෙන් බලන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. ඇහෙන් බැලුවට රූප හමු වුණාට රූපයට වගකීම බාර දෙන්නේ නැහැ. මේ ඇහැට ඇස් බෝලයට වගකීම බාර දෙන්නේ නැහැ. ඒ දෙන්න හමුවීම නිසා හිත ඉපදුණු නිසායි එතන ගින්දර හටගන්න මූලික ගිනි පලිඟු හටගත්තේ. ගිනි පුපුරු හටගත්තේ. අන්න ඒක තේරුම් ගන්න ඕන. එතකොට අපි නැති කරන්න ඕන මේ දෙන්න හමු වෙලා දෙන්න අතර කරන යුද්ධය මිසක ඒ දෙන්න නැති කරයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ අපිට. ඊළඟට දැන් අපි හිතමුකෝ දෙයක් හමු වෙනවා ඒ හමු වෙන දේ අනුව අපිට මනාපයක් හෝ අමනාපයක් උපදිනවා ඒ උපදිනකොට ඒ උපදින මනාපයට අමනාපයට මනාපමනාපයක් ඉපදුනා කියලා දැනගෙන අපි ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි බලාගෙන හිටි පමණකින්ම නැවත මේක හටගන්නේ නෑ කියලා අපිට කියන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැට රූපයක් දැකලා චන්දරාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදිනවා නම් ඒකෙන් හිත වළක්වන්නේ කොහොමද? මේක භයානකයි, මේක සසර දුකට අයිති, මේක සත්පුරුෂයන් විසින් කරන වැඩක් නෙවෙයි, මෝඩයෝ තමයි මේවට අහු වෙන්නේ කියලා ඒකේ භයානකකම හිතට දෙන්න ඕන. හිතට දිදී දිදී හිත පුහුණු කරනකොට ඒකට කියනවා අර ගොනාගේ අන්දෙකාස්සට ලීයක් දාලා ගහලා තර්ජනය කරනවා වගේ හිතට බලපෑමක් කරනවා ඕක නෙමේ කාරණාව කියලා. නැත්තම් උනේ මොකද්ද? හිත ඔහේ කියන දේවල් අපි කරන එකනේ කරන්නේ නේද? මෙහෙම කරනකොට මේකට කියන සතිපට්ඨානය පුහුණු කරනවායි කියලා. සිහිය පුහුණු කරනවායි කියලා. එතකොට හිතට ඔහේ එන දෙයට ඇහැට පේන රූපයට මේ විදියට මේ ස්වභාවය දන්නෙත් නැතුව බාහිරෙක් කෙනාට බාහිරින් සත්වයක් පුජ්‍යලයක් ඉන්නවයි කියලා වගකීමක් බාර දීලා ඔහේ නිකන් බලාගෙන හිටියොත් එහෙම වෙන්නේ මොකද? එතෙන්දී අපිට ඒ ක්ලේශය නිකන් යටපත් වෙලා තියෙනවා හැබැයි නැවත මතුවෙන්න පුළුවන්. මේකට දඬුවම් දීලා ඉවත් කරන්න කියනවා. සමහර අවස්ථාවල් තියෙනවා දඬුවම් දෙන්න ඕනේ ස්වභාවයෙන් යනවා. හැබැයි ස්වභාවයෙන් යන්නේ කාටද දන්නවද? හොඳට මේ මාර්ගය දන්න මේ පිළිබඳ නුවණ තියෙන එහෙට මෙහෙට දෙන්නේ නැති. ඒ කියන්නේ රූපයක් නැහැ කියන්නෙත් නැතුව රූපයක් තියනවා කියන්නෙත් නැතුව ඇහැක් නෑ කියන්නෙත් නැතුව ඇහැක් තියනවා කියන්නෙත් නැතුව අන්ත දෙකට වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් දැකලා සත්වයක් පුජ්‍යලයක් කියන සංඥාවෙන් ගන්නේ නැතුව නුවණ උදා කරගත්තු කෙනාට ඇහැට රූපයක් හමු වෙනකොටම මේ හමුනේ රූපය කියලා හමු වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් මේ මේක සසර දුකට අයිති එකක් කියලා එයාට එතනින් බේරිලා යන්න පුළුවන්. හැබැයි ඒ මාර්ගයේ වඩන්නේ නැති මාර්ගය හරියට පුහුණු කරන්නේ නැති ඉඳලා හිටලා විතරක් වැඩෙන කෙනෙකුට නිකම්ම ඒ ක්ලේශය දිහා බලන් හිටිය කියලා ක්ලේශය නැති වෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට කරන්නේ තරහසිතක් ඇති වුණොත් ඇති වුණු තරහසිත නැති කරගන්න ඕනේ කියන තැන ඉඳගෙන තරහ හිතට ගහනවා මෛත්‍රියෙන්නේ. රාගසිතක් ඇති වුණාම කුණු වෙනවා පණුව ගහනවා කියලා හිත හිතා මොකද කරන්නේ? රාගසිතට ගහනවා. හැබැයි ඒ ගහන වෙලාවට එයා යටපත් වෙලා ඉන්න පුළුවන්. නැවතයි හටගන්න අපි මේ කරන්න ඕන මොකද නැවත හට නොගන්න තත්ත්වයට හදන එකනේ. ඒකට නම් මේ අර ගිනි පුපුරු හැදෙන බව නැත්තම් ලී දෙකක් එකතු කරලා ඇතුල්ලනකොට ගින්දර එනවයි කියලා දැනගන්න ඕන. ඒක ස්පර්ශ වීම නිසා තමයි මේ ගින්දර හටගන්නේ කියලා දැනගන්න ඕන. දැනගෙන මේ දෙක ඉවත් කරොත් ගින්දර හටගන්න විදියක් නැහැ නේ කියලා ප්‍රඥාවක් ඇති වෙන්න ඕන නුවණක් උදා වෙන්න ඕන. සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන. අන්න එහෙම කෙනාට ඒක දකින සැනින් මොකද වෙන්නේ? ඒ ක්ලේශය අතුරු දහම් වෙලා යනවා. ඒ නිසා එහෙ එහෙ තියනවා මෙහෙ නෑ කියලාවත් මෙහෙ තමයි හටගන්නේ එහෙ නෑ කියලාවත් ගත්තොත් අන්ත දෙකට වැටෙනවා. ඒ නිසා ඒ දෙන්නම එකතු වීම නිසා තමයි මේ ප්‍රශ්නේ හටගත්තේ. හොඳට බලන්න ඇහැ තිබුණට රූප හමු වෙන්නේ නැති තාක්කල් ඒ ඇහැ හරහා ප්‍රශ්නයක් හැදෙන්නේ රූප හමු වුණාට රූප තිබුණට ඇහෙන් බලන්නේ නැති තාක්කල් ප්‍රශ්න හැදෙන්නේ නැහැ. ඇහැයි රූපයයි දෙක එකතු වුණු තැනයි ප්‍රශ්නය හැදෙන්නේ. ඒකට කියනවා දුක්ඛ සමුදය කියලා. ওই විදිහට තමයි ඔකට උත්තරයක් දෙන්න තියෙන්නේ. තව දෙන්නෙක් ලියන්න උත්සාහ කරා එක්කෙනෙක් මට මතකයි කමල් මහත්තයා අනිත් එක්කෙනා කවුද කියලා මට පැහැදිලි නෑ. හාමුදුරනේ මං මේ කමල් ඔව මම ලියන්ට ඇත්තටම පටන් ගන්නකොට මං මං අහන්ඩ හදපු එකට ඇත්තටම හාමුදුරුවන්ගෙන් උත්තරේ බොහොම ආවා ඒකයි මම ඒක අයින් කරේ ඇත්තටම මම කියන්න බලාපොරොත්තු උනේ දැන් අපිට දැන් මේ සූත්‍රයේ දේශනා කරපු විදිහට ඒ කියන්නේ දැන් මේ වීණාව කඩලා කුඩු කරලා ඒක දාලා එහෙම කරන්න කියලා කිව්වා මම හිතනවා ඒක සංකේතාත්මක ප්‍රකාශයක් කියලා මොකද මම ඊතරදී දැක්කා දැන් අපිට ඒක අපිට තේරුම් ගත්තොතින් එහෙම ඒ කියන්නේ දැන් මට ඇතිවෙච්ච රාගසිතවිල්ලට හෝ එහෙම නැත්නම් මට ඇතිවෙච්ච දේශසිතවිල්ලට හෝ සමග මම ගැටෙන්න යනවා කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ ඒක එනේක වලක්වන්න ඕනේ කියන එකද කියන එක තමයි එකක් තිබුණේ දෙවෙනි එක තමයි මට හිතිච්ච එක දැන් ඔය කියන රාග සිතවිල්ලවත් ද්වේෂ සිතවිල්ලවත් එහෙම නැත්නම් අපේ තියෙන මෝල් මුක් කියන්නේ එන මොනකක් හරි සිතවිල්ල අපිට කියන්නේ පෙර දැනුම් දීමකින් නෙමෙයිනේ එන්නේ ඒක ක්ෂණිකව ඇති වෙන්නේ සමහරක් වෙලාවට අපි බලාපොරොත්තු නොවෙච්ච මොහොතක ඒක ඇති වෙන්න පාරට ඇති වෙන්න පුළුවන් ඉතින් මේ මට ඇත්තටම ඒක ගැන කියන්න අදහසකටාවේ මේක ඇත්තටම අපිට ඔය කියන විදිහට ඒක දිහා බුද්ධිමත්ව බලන්න හරි මොකක් හරි ඒකට ඔය කියපු විදිහට අපි ඒකට ට්‍රීට් කරන්න හරි නම් අපට ඇත්තටම ඉස්සෙල්ලාම සිහි කල්පනාවෙන් ඒක දැක ගන්න පුළුවන් මානසික මට්ටමක් අපි පෙර ඉඳන් පුරුදු කරගෙන හිටියොත් විතරයි නේද අපට ඔක අල්ල ගන්න පුළුවන් කියන හැඟීම මට තිබුණා. ඕක තමයි මම මේ ඇත්තටම සාකච්ඡාවට ඔබ වහන්සේට යොමු කරන්න කියලා හිතුවේ. හොඳයි පැහැදිලි කමල් මහත්තයා කියන අදහස මේ කමල් මහත්තයා උත්තරෙත් අවසානට දුන්නා. ඒ කියන්නේ සිහි නුවණ ඕන කියන තැන. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා නම් විතරයි මේක මෙහෙමයි කියලා තේරුම් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපි හැමතිස්සෙම කරන්නේ භාවනා කරනවා කියලා හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? තරහ නැති කරගන්න මෛත්‍රිය වඩනවා, අසුභය වඩනවා, රාගය නැති කරගන්න, රාග දෝෂ මොහ නැති කරගන්න මේ මේ විදියට භාවනා කරනවා කියලා වරු ගණන්, පැය ගණන්, දවස් ගණන්, සුමාන ගණන් අපි වාඩි වෙලා හිත දිහා බලාගෙන ඉන්නවා. හැබැයි සාමාන්‍ය බාහිර ලෝකයේදී අපිට හමු වෙන ඉන්ද්‍රිය අරමුණු ටිකේදී අපි මුලා වෙනවා. ඒ මුලා වුණොත් එහෙම වෙන්නේ නැවත අපි අර කොච්චර වාඩි වෙලා භාවනා කරත් උත්තරයක් හමු වෙන්නේ නැහැ. හැබැයි කාලය ගිහිල්ලා තියෙනවා අපේ අපිට නමුත් ප්‍රතිඵලයක් උදා වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? මේක යටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට. දැන් සීති භාව කියලා සූත්‍රයක් තියෙනවා. මම කැමති ඒ සූත්‍රයත් අරගෙන මේකට පිවිසුමක් හදාගන්න සීති භාව කියන සූත්‍රය මම නැවත මේක මේ මතු කරගන්නේ කමල් මහත්තයා කියපු අදහසට සහ ගිය සතියේ අර ක්ලේශය දිහා බලාගෙන ඉඳීමේ ස්වභාවය පිළිබඳව දිගින් දිගට අපි කතා වුණු නිසා මට හිතුණා අපි එතන කෝට් කරේ විවිධ හාමුදුරන් වහන්සේලා කියපු කාරණා නමුත් මම අදහස් කළා බුදුරජාණන් වහන්සේ මොකක්ද එතෙන්ද කියලා තියෙන්නේ කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මෙන්න මෙහෙම දේශනාවක් බුදුරජාණන් වහන්සේ කරනවා. හිත නිවන්න කැමති කෙනා සීති භාවයට පත් කරන්න හිත සිහිල් කරන්න නිවනට දාන්න කැමති කෙනා මේ මාර්ගය තුල කෙලෙස් උපදිනකොට මොකද කරන්න ඕන කියන්නේ හිතට නිග්‍රහ කරන්න ඕන තැන් තියෙනවා. යස්මින් සමයේ චිත්තං නිග්ගහේ තබ්බං තස්මින් සමයේ චිත්තං නිග්ගහති. යම් විදියකින් මේ හිතට නිග්‍රහ කරන්න ඕන කමක් තියෙනවනම් හිතට ගරහන්න ඕන. සමාධියෙන් দমনය කරනවා කියන එකයි ඒකේ අදහස. හිතට ගරහලා দমনය කරගන්න ඕන හිත. යම් විදියකින් හිතට පග්ගහ කරන්න ඕනකම තියෙනවා නම් පග්ගහ කරනවා කියලා කියන්නේ වීරියෙන් උත්සාහ කරන්න ඕනේ. නිකන් ඔහේ හිටියොත් එහෙම ඔහේ හිටිය විතරක් වෙනවා. ඒ නිසා වීරිය ගන්න ඕනේ තැන, ගැම්ම ගන්න ඕනේ තැන, උත්සාහ කරන්න ඕනේ තැන උත්සාහ කරන්න ඕන. එහෙම කරන්න ඕන. ඊළඟට හිත සමාධිමත් ගත කරගන්න ඕන තැන සමාධිමත් ගත කරන්න ඕන. ඒ කියන්නේ වාඩි වෙලා සමාධිය ආදී වඩා ගන්නත් ඕන. එහෙම නැතුව ඉන්ද්‍රිය භාවනාව කරනවා කියලා කෙනෙක් ඇහැකනාසිදව ශරීරයෙන් එන දේවල් ටික දිහා විතරක් බලන් හිටියොත් කෙලෙස් ඒත් නැති වෙන්නේ බාගෙට. ඒ නිසා වාඩි වෙලා භාවනා කරලා සමාධිය උපදවන්න ඕන තැන්වල චිත්තං සම්පහන්සිතබ්බං හිත සමාධිමත්ගත කරන්න ඕන. ඊළඟට හිත අජ්ජුපෙක්කන කරන්න ඕනි කියලා කියනවා. හිත මධ්‍යස්ත කරන්න ඕන තැනදී හිත මධ්‍යස්ත කරන්න ඕන. උපේක්ෂාවට ගන්න ඕන හිත. ඒ වගේම හිතේ හීන අදහස් ලාමක අදහස් ඇතිවෙන්න නොදී ප්‍රනීත අදහස් කුසල් සිතුවිලි උපදවන්න ඕන අකුසල් සිතුවිලි ඉපදෙන්න දෙන්නේ නැතුව සක්කාය දිට්ඨිය අබිරත වෙන්නේ නැතුව සක්කාය දිට්ඨියට අහු වෙන්නේ නැතුව නිර්වාණය අබිරත කරන්න ඕන නිර්වාණය අබිරත කරනවා කියලා කියන්නේ නිර්වාණය කැමති වෙන්න ඕන එතකොට නිර්වාණය කැමති වෙනවා කියලා මෙතන කියන්නේ දැන් මේ අහු වෙන අපේ අරමුණු වල රූප ශබ්ද ගන්ධවල අපි මමය මගේය කියන එක හදන්නේ නැතුව නිර්වාණයමයි සැප දුක්ඛ නිරෝධයමයි සැප කියන දැනින් දුක නිරෝධය කරන්න නිර්වාණය අභිමුඛ කරලා හිත ගන්න ඕනේ කියන්නේ නෙක්ඛම්ම සිත ගන්න ඕනේ කෙලස් බැහැර කරන සිත ගන්න ඕන කාමසිත ඉවත් කළා. ඒ විදියට හිතට තර්ජනය කරන්න ඕන. හිත පුබුදවන්න ඕනි තැන පුබුදවන්න ඕන, සමාධිගත කරන්න ඕනි තැන සමාධිගත කරන්න ඕන, හිතට ගරහන්න ඕනි තැන ගරහන්න ඕන දකින්න ඕනි තැන දකින්න ඕනි මේ විදියට හිත ඒ ඒ අවස්ථාවලට අනුව හිත මෙහෙව්වේ නැත්තම් බලන් ඉඳීම් පමණකින් කෙලස් දුරු වීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා කරන්න ඕන නැත්තම් ඒ නිසා ගරහන්න ඕන තැන ගරහන්නේ ලියා ගන්නව නම් හෝ මතක තියාගන්න අවශ්‍ය කෙනෙකුට ඒ කාරණා ටික මම නැවත මතක් කරන්නම් මුලින් ඉඳලා කාරණා හයක් තියෙනවා නිග්‍රහ කරන්න ඕන තැන්ද හිත නිග්‍රහ කරන්න ඕන. ඊළඟට පග්ගහ කරන්න ඕන තැන පග්ගහ කරනවා කියලා කිය උත්සාහ කරන්න ඕන තැන්ද වීරයෙන් උත්සාහ කරවන්න ඕන දෙවෙනි කාරණාව. සමාධිගත කරන්න ඕන තැන්ද හිත සමාධිගත කරන්න ඕන. උපේක්ෂාවට ගන්න ඕන තැන්ද හිත උපේක්ෂාවට ගන්න ඕන. ලාමක අදහස් වලින් ඉවත් කළා නිර්වාණය මේ ප්‍රනීත කුසල් අරමුණට හිත ගන්න ඕන. ඊළඟට සක්කාය දිට්ඨියෙන් හිත නිදහස් කරගෙන නිර්වාණය අභිමුඛ කරලා හිත හදන්න ඕන. එතකොට තමයි මාර්ගය වැඩෙනවා කියලා දේශනා කරන්නේ. ඒ සීති භව සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ කතා කරපු කාරණාවට සමගාමීවමයි. එතකොට කමල් මහත්මයා ඉදිරිපත් කරපු ඒ අදහස අනුව අපි නැගිටින්න ඕන තැන නැගිටින්න ඕන වාඩි වෙන්න ඕන තැන වාඩි වෙන්න ඕනි ගරහන්න ඕන තැන ගරහන්න ඕන ක්ලේශයට නිකන් දඬුවම් දුන්නා කියලා වැඩක් වෙන්නේ ඒ කියන්නේ ගිනි නිපද වෙන්නේ දර කෑලි දෙක එකතු වෙලා අතුල්ලනකොට නම් ඒක අපි තේරුම් ගන්න ඕනි නුවණින් මෙන්න මේ දර කෑලි දෙක ස්පර්ශ වෙන නිසා තමයි මේ ගින්දර කියන එක හටගත්තේ. එහෙනම් මේ දෙක දෙපැත්තට කළොත් අපිට ගින්දර එන්නේ නෑ නේද කියලා අපිට හිතක් උපදින්න ඕන. එතෙන්දි තමයි අපිට මේ ක්ලේශය දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද කෙලස් නලවලා හරියන්නේ නැහැ. බබ්බු නලවන්න වගේ කෙලස් නලවන්න ගියොත් වෙන්නේ අපි තව අහු වෙනවා. ඒ නිසා ක්ලේශයට එලව එලවා ගහන්න ඕන. හැබැයි ගහන්න ඕනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට. එහෙම නැතුව දැන් රාගසිතක් ඇති වෙනවා. ඒ රාගසිත ඇති උනේ මේ අහවල් දේ නිසා ඒක බාහිර රූපය කුණු වෙනවා, පණුව ගහනවා, මෙහෙමයි කියන තැනින් අරගෙන බාහිර රූපයේ කුණු වීම, පණුව ගැහිම, ජරාවටපත් වීම, දි รา පත් වීම කියන තැනින් සාකච්ඡා කරන්න ගියොත් ඒක එක පැත්තකට වැටෙනවා. ඒ නිසා ඒවා බුද්ධියෙන් තීන්දු කරගන්න ඕන. ආත්ම දෘෂ්ටියට වැටෙන්නේ නැතුව අන්ත දෙකට වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් තීන්දු කරන්න ඕන. උදාහරණයකට කිව්වොත් දැන් මෛත්‍රී භාවනාව කරනකොට තරහ නැති වෙනවා නම් ඒ තරහ නැති කර ගැනීමට තියෙන ක්‍රමයේදී සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියපු තැනින් විතරක් තරහ නැති වෙන්නේ නැහැ අපි. අමනාපය දුරු වෙන්නේ නැහැ. ඒකෙදි මේ අමනාපය හැදුණු හේතුව බලන්න ඕන. හේතුව බලලා හේතුව ලිහිව්වොත් හේතුව ඉවත් කරොත් නැවත තරහට ගන්න විදියක් නැහැ නේ. තරහට මෛත්‍රී කරන එක හරි. හැබැයි සුවපත් වෙත්වා කියූ පමණකින්ම තරහ නැති වෙනවා නම් අපි ගොඩක් එහෙනම් දැන් සුවපත් වෙත්වා කියලා කියලා තියෙනවා. ඒත් අපිට ඒක සම්පූර්ණ වෙලා නැහැ. නිසා හේතුඵල වශයෙන් දැකීම තමයි සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කළේ බලන්න. ඒක නැවත නැවත මතක් කරගන්න විදර්ශනා කරදී කියන්නේ සමුදේ වය වශයෙන් දකින්න කියලා. මේකේ ඇතිවීම නැතිවීම දකින්න එතකොට මේ තරහ නැති වෙනවා කියලා දේශනා කරනවා. නැත්තම් මේ කෙලෙස් නැතිවෙනවා කියලා දේශනා කරනවා හාමුදුරුවනේ මට සමාවෙන්ඩ මන් තව එකම එක පොඩි දෙයක් විතරක් එක එකක් අහන්නද ඒ කියපු හයෙන් ඇත්තටම සිතට නිග්‍රහ කරන්න කියන එකෙන් අදහස් කරේ අපි යම්කිසි විදිහකින් අපි තමු රාග සිතිවිල්ලකට නැත්තම් දේශ සිතිවිල්ලකට අපි අහු වුණා කියලා ඒ අහු වුණාට පස්සේ අපිට සිහිය එළවුණු වෙලාවක අපි ඒක ගැන හිතලා එහෙම නොවිය යුතුයි අපි වරදක් කළා කියලා අපිටම හිතට කරන එකක්ද ඒකෙන් කියන්නේ නැත්තම් මොකද්ද සිතට නිග්‍රහ කරන්න කියපු එකක් කිව්වේ ඔව් ඒක තමයි කාරණාව. හේතුව දැන් බලන්න ගොයමට ගොනා ගියේ නැත්තම් දඬුවම් දෙන්න ඕන කමක් නැහැනේ. ගොයමට ගොනා ගියපු නිසා තමයි දැනගෙන ගියපු බව දැනගෙන අල්ලගෙන තඩි බෑවෙන්නේ. එතකොට මේ හිතේ ස්වභාවය තමයි අරමුණු හමු වෙනකොට ටක් ගාලා දෙන්න පනිනවා. එතකොට මුලින් අපි කරන්නේ මේක ගියපු බව නුවණින් දැනගන්නවා. ඊට පස්සේ අල්ලගෙන හිතට දඬුවමක් දෙනවා. දැන් මේ වතාවේ ගොනාට පළවෙනි වතාවේ තුන්වෙනි වතාව දක්වා දඬුවම් දුන්නාම යන යන සැරේට දඬුවම් දුන්නාම මොකද කරේ? ගොනා ගොයම දිහාවත් හැරිලා බැලුවේ නැහැ. ඒ වගේ මේ හිත යනකොට මෙහෙම වුණා කියලා ලැජ්ජා වෙලා හිතට ගරහලා මේකන මේක අසත්පුරුෂ වැඩක් මේක මෝඩ වැඩක් කියන තැනින් හිත අපි ගරහලා හිතට නිග්‍රහ කරලා ඒකෙන් හිත නිදහස් කරගන්න ඕන නිසායි අපි ඒක කරන්නේ. එහෙම කරාම පස්සේ ගොනා ගොයම දිහා හැරිලා බැලුවේවත් නෑ වගේ මේක ටික ටික ඒ පැත්තට පුරුදු වෙනවා. ඒ කියන්නේ මේ අකුසල් පැත්ත පුහුණු වෙමින් ඉඳපු මනසට කුසල් පැත්ත පුහුණු කරාම පුහුණු කරගෙන පුහුණු කරගෙන යනකොට ඒ හිත නැවත අකුසලයේ දිහා බලන්නේවත් නෑ. ඒ නිසා තමයි ගරහන්න කියලා කියන්නේ. එතකොට රාග දෝෂ මොහ ඇති වුනහම ඇති වෙනකොට ඒ ඇති වෙන ස්වභාවය රාගය කියන්නේ භයානක දෙයක්. කාමය රාගය කියන්නේ සර්ප හිසක් වගේ, ගිනි අඟුරු වලක් වගේ, කුණු වෙච්ච මේ මස් වැදැල්ලක් වගේ, දෙපැත්ත කැරෙන ආයුධයක් වගේ, තන හුලක් වගේ කියලා බුදුහාමුදුරුවෝ උපමා ගොඩකින් දේශනා කරා. ඒ දේශනා කරේ ඇයි? එහෙම හිතන්න කියලා. දැන් ඒ විදිහට ගරහන්න කියනවා හිතට. මේ ඇති වුණු රාගසිත ගැන තමන් විසින් ලැජ්ජාවටපත් වෙනවා. සමහර වෙලාවට අපි අතින් අත්වැරදීමකින් හෝ යමක් තව කෙනෙකුට කියවුණොත් ඒක මතක් කරලා අපි පසුතැවෙනව නේද නැත්නම් මේ ලැජ්ජා වෙනව නේද අන්න ඒ විදියට ලැජ්ජා වෙන්න කියලා කියනවා හිතට ලැජ්ජා වෙලා නිග්‍රහ කරන්න කියලා කියනවා නැවත මේක නොවෙන්න වග බලා ගන්න ඕනි කියලා. එතකොට හිත එතෙන්ට නොගිහින් ඉන්න තැනට හැදෙන හැබැයි අර ගොනත් එක සැරේට මෙල්ල උනේ නෑනේ. එක දවසක් ගැහුවා දවස් දෙකකින් උට අමතකයි. ආයෙ ගියා. ආයෙ ගෙනලා ආයෙ ගැහුවා. එහෙම එහෙම එහෙම එහෙම දමනය කරනවා. මේ දමනය කිරීම තුළ තමයි නොගිහින් ඉඳීම කියන එක හැදෙන්නේ. හොඳයි, ඊට සරණයි හැමතුරුනේ. ස්වාමීන් වහන්සේ කලණි සූත්‍රයේදී ඔබ වහන්සේ කිව්වේ අර ගුණාගේ උපමාවයි වීණාවේ උපමාවයි ඒක අපිට එන්න අකුසල සිතේ ඇති වෙන අකුසල කර්ම නැති කිරීමේ විදි දෙකක් නේද කියලා මට හිතෙන්නේ මට මන් තේරුම් ගත්තේ ඒ කියන්නේ එකක් විපාක දැනගෙන ගොනාගේ උපමාවේදී සිදුවෙන විපාක දැනගෙන විපාක ගැන හිතලා අකුසල් නැති කරගන්න එක දෙවෙනි එක වීණාවේදී මේ ඒවා හිස් බව දැනගෙන අකුසල් තුනී කරගන්න හදන එක මම දන්නේ මම හරිද කියලා මට තේරුම් ගියේ ඒ විදිහට ඔබ වහන්සේගේ අදහස ගැන මට දැනගන්න කැමතියි. බොහොම හොඳයි. මම ඒකනේ කිව්වේ සිහියෙන් අහන්න ඕන කියලා. දැන් ගොනා දඬුවමට බය වුණානේ. මොනා දඬුවමට බය වෙනවා? බය වෙලා මේ පස්සේ නොගිහින් ඉන්න ගත්තා. ඒ කියන්නේ දඬුවම් විපාකයට බය වීමක් වුණා. දෙවෙනි කාරණාවේදී වෙනකොට ඒ අත්දැකීමත් අරගෙන මේකේ අර ලිහලා බලලා වීණාව කුඩුපට්ටම් කරා කියන්නේ මේක මුලා වෙන්න සුදුසු දෙයක් නෙවෙයි කියන තැන ප්‍රඥාවෙන් දකින්න ගත්තා. එතකොට ගොඩක් දැන් මේ අත්දැකීම් එක්කනේ එන්නේ තෙන්ට. ප්‍රඥාවෙන් දැකලා එහෙනම් මේක මේ මෝඩයන්ගේ වැඩක් කියන තැනට නුවණ උදා කරගත්තා කියන එක තමයි අදහස. හොඳයි මේ සසඳනෝනගේ අදහස ඒක අනුමත කරනවා. එම ස්වාමීන් වහන්සේ වන්සිට ගොඩක් පිං. ස්වාමීන් වහන්සේ මම රේණුක කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ එතන අර ඒක වීණාව ගැන කියනකොට අර ඒකේ සූත්‍රය ටිකක් කිව්වා අර වීණාව කවදාවත් මේ වීනාවේ ගෙනාවහම ඒක ඇදිලා තියෙන උපකරණ කප්පල ටිකක් කියලා අර ගහන කෙනාගේ වීරියයි ඒ ඔක්කොම හේතුවෙන් තමයි ඒ හඬ එන්නේ කියලා කිව්වනේ. හ්ම්. එතකොට ඒ රජ්ජුරුවෝ අර ඉස්සල්ලාම කවදාවත් නොහසපු ඒ හඬක් මේ ඇහුවේ ඒ කහලා ඉනාව ගේන්න කිව්වේ එතකොට එතන ඒකෙන් පෙන්වන්නේ අර හේතු නිසා දැන් අර තුනක එකතුවෙන් හැදෙන ස්පාර්ශයන ඉස්සල් එයා අර මේ වීනාව සද්දෙන් කැමැති වෙලා ගත්තේ නමුත් ගේන්ඩ කියපුහම ගෙනාවේ අර වීනාව කියන්නේ අර ඒටිකට හේතුවෙච්චි ඒ සබ්ද හදන්න හේතුවෙච්ච එකන අන ඒ එතකොට දැන රජ්ජුරුව කැම්මති වුණ එක නෙමෙයිනේ ගෙනාවදේ ඒ කියන අර හේතු නිසා හටගත්තු ස්පර්ශය හින්ද ඇතිවෙච්ච වේදනාවට තමයි අපි කැමති වෙලා ඉන්නේ. නමුත් ඇත්තටම ඒ අපිට කැමති වෙච්ච දේ වෙනයි හේතුව වෙනයි. ඉතින් ඒක හරියට දැක්කහම මේ හේතුව කියන එක මොකද්ද මේක වැඩක් නැති එකක් කියලා ඒ නිසාද ඒ රජ එතන අර වීණාව විනාශ කර දාන්න කියන ඒකෙන් අදහස් කරන්නේ ස්වාමීන් වහන්සේ රේණුකානෝනගේ අදහසත් අනුමතයි. මොකද ඒකම තමයි සිද්ධ වෙන්නේ දැන්. කනට ශබ්දයක් හමු වුණානේ. හමුණු ඒ හඬ කනහරහා ස්පර්ශ වෙනකොට රජතුමා දැනන් හිටියේ නැහනේ විනාවක් කියන්නේ. එතකොට මිහිරයි ඒ කියන්නේ ඒ ශබ්දය හිතට කනට එනකොට ඒකේ දැනුණු අල්ලා ගැනීම මිහිර නිසා රජතුමාට උපන්න සුඛ වේදනාව නිසා කිව්වා මට ඒක ඕන කියලා. අන්තිමට රජතුමා ඇත්තටම ඉල්ලුවේ මොකද ඒ හඬ මිසක වීණාව නෙමෙයිනේ. හැබැයි ගෙනාවට පස්සේ දැක්කකෝ මේකේ නෙවෙයි මම ඉල්ලුවේ. මම ඉල්ලුවේ ඒකේ හඬ. එතකොට රජතුමාගේ බුද්ධිය අවදි වීම නැත්නම් අපේ මේ වැඩපිළිවෙල තුළ අපේ මනස අවදි වෙන එක තමයි පැහැදිලි වෙන්නේ මේ එහෙනම් යමක් මේකට හේතු වෙනවා නම් ඒකේ වීණාවේ නෙමෙයි එහෙනම් මේකේ සද්ද තියෙන්නේ නේ. එතකොට මේ මිහිර උපන්නේ වීණාවේ නෙමෙයි ඒ බාහිර වස්තු ටික එකතු කරලා ඒ වීරය දාලා කරපු ක්‍රියාවලිය මගේ ඉන්ද්‍රිය මුල් කරගෙන මට හමු වෙද්දී ඒ ආපු අරමුණ අනුව නිමිත්ත අනුව මගේ හිතේ ඇඳගත්ත සුවය සතුට සැප කියලා වේදනාවක්. අන්න ඒ වේදනාව තමයි මං හෙව්වේ කියන තැන තේරුම් ගත්තු නිසා ඕක කුඩු කට්ටම් කරලා දාන්න කියලා කිව්වා. එතකොට අර වීණාව කුඩු කරා කියන අදහසින් ඉන්නේ සම්පූර්ණ වීණාව කෑලි කරා කියලා කියන අදහසේ නෙමෙයි රෙණුකනෝන කියන වගේ බාහිර අරමුණ විනාශ කරා කියලා කෙලෙස් හදෙනක නවත්තන්න බෑ අපිට. අභ්‍යන්තරයෙන් මේක මේ අල්ලන එක නැවැත්තුවා. ඒක අල්ලනකොට අල්ලන එක නවත්තනකොටම බාහිර සම්බන්ධතාවය අපෙන් නිරුද්ධ වෙලා ගියා නැත්නම් අර දර කෑලි දෙක දෙපැත්තට කරා වගේ මේක දෙපැත්තට කරාම අපිට මේ කෙලෙස් හැදෙන එක නවතිනවා කියන එක. එතකොට නැත්නම් බාහිර එකකට දුන්නා නම් දැන් අරගොල් දැන් බලන්නේ මුලා වෙලා මිනිස්සු ටික ගෙනාවේ මොකද්ද? මේ මේක ගේනකම වීණාව අරන් ආවනේ. විනාව කියලා එකක් තියෙනවා ඒක ගෙනාව. ගෙනල්ලා පෙන්නුවාම ඕක නෙමෙයි මං ඉල්ලුවේ කියවනේ. එතකොට දැන් අපි බලන්නකෝ ඇහැට රූපයක් හමු වුණාම ඒ හමු වෙන රූපය මගේ කියලා රූපය මගේ ජීවිතය කියලා නේද ගන්නෙ. ඒ ගන්නකොට වෙන්නේ ඒ හරහා ආපු ස්පර්ශය නිසා ආපු සුවයට හෝ වේදනාවට හෝ ඒ දෙයට අපි අහු වෙන එකනේ. ඒකේ මුලා වෙන එක. ඒ නිසා තමයි මේ රජතුමා අන්තිමට කියන්නේ මේ ලෝකේ වීණා කියලා තව ඒවා තියෙනවා නම් ඒවත් ඕකටම හේතු වෙන එකක් කියලා. ඊට පස්සේ කියන්නේ මේවා මේ මිනිස්සු විසින් වෙලාව පමා කරගන්න කාලය නාස්ති කරගන්න යොදා ගන්න දේවල් කියලා කියන්නේ අපි නැවත නැවත ඒකට උගලට අහු වෙනකොට නැවත නැවත ස්පර්ශ හැදෙනවා ස්පර්ශ හැදෙන්න හැදෙන වේදනා ඇති වෙනවා වේදනා ඇති වෙන්න ඇති වෙන්න අපි උපාදානස්කන්ධ ගොඩනගනවා කියන තැන. ඉතින් අර දෙපැත්තට කරාම දරකෑලි දෙකෙන් ගින්දර හැදෙන්නේ නැහැ වගේ මේක දෙපැත්තට කරාම මේක ඉග්නයිට් වෙන්න නොදී තියාගන්න ඒවා. ඒකට තව උදාහරණයක් තමයි මේ චිත්තගෘහපතිතුමා හාමුදුරන් වහන්සේලාගෙන් අහන එකක් තියෙන්නේ මේ අර කළුගොණයිකුයි සුදුගොණකුයි ඉන්නවා කළුගොණයිකුයි සුදුගොණකුයි ලණුවකින් බැඳලා ඉන්න එකම ලණුවේ දෙකලවරේ බැඳලා ඉන්නවා කළුගොණා සුදුගොණාට බැඳලාද සුදුගොණා කළුගොණාට බැඳලාද කියලා. එතන බැලූ බැලමට පේන්නේ කළුගොණා සුදුගොණාට බැඳලා සුදුගොණා කළුගොණාට බැඳලා මොකද එකම ලණුවෙන් දෙන්නම බැඳලා ඉන්න නිසා පේන්නේ බැලූ බැලමට එහෙමයි. එතකොට උත්තරේ ඉතින් එක්කෙනෙක් කියන්න පුළුවන් කළුගනා මේ සුදුගනාට බඳලා සුදුගනා කළුගනාට බඳලා කියලා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? ඒ දෙන්නම ලණුවකින් බැඳලා. එතකොට ලණුව ලිහුවාම ගොනු දෙන්නම නිදහස්. ඇහැ තියෙනවා බාහිර රූපය තියෙනවා. ඇහැයි බාහිර රූපයයි එකතු වෙන තැන මමය මගේය කියන කැමැත්තක් උපද ගන්නවා. නැත්තම් ස්පර්ශය නිසා සුව වේදනා දුක් වේදනා දුක්ඛ මසුඛ වේදනා කියලා අවස්ථා තුනක් උපදිනවා. අන්න ඒ ස්පර්ශය සුව වේදනා දුක් වේදනා වලට හේතු වන ස්පර්ශ කර ගැනීම නැවැත්වපු ගමන් නැත්තම් ලනුව ලිහලා දාපු ගමන් චන්ද රාගය ඉවත් කරපු ගමන් අපිට මේ ප්‍රශ්නේ ඉවර වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. හොඳයි ස්වාමීන් වහන්සේ. තවත් පොඩි එකක් තියෙනවා මේ වෙලාවෙම අහුවට කියන්න. කමක් නැද්ද? අර ඒ සූත්‍රයේ මේ අන්තිම ටිකේ කිව්වේ දැන් මිනිස්සයා රූපයේ වේදනාවේ සංඥාවේ සංකාරේ අර ගති හොය හොය ඉන්නවා. එක්කොට එහෙම ඉන්නකොට අර මම ඒ කෙනාට මමය මාගේ මගේ අත්මක ඒ ටික වත් අහුවෙන්නේ නැහැ කියලා කිව්ව එක පොඩක් ස්වාමීන් වහන්සේ පුළුවන් නම් විස්තර කරලා දෙන්න. ඒ කියන්නේ දැන් මේ හමු වෙන්නේ උපාදානයි අපන පංචස්කන්ධයයි හමු වෙන්නේ මේක උපාදාන වෙනවා කියන එක ලෝකේ දන්නේ නැති නිසා අහුවෙන අහුගෙන ටිකට මමයේ මං මේක මටයිති එකක් මගේ එකක් කිය කියා ගන්නවා. ඒ අරගත්තට මෙතන මේ හමු වෙන්නේ මොනවද? ඇහැට රූපයක් හමු වෙනකොට ආ රූපය මගේ, ශබ්දය මගේ කියලා ගත්තට ඒ විඳීම් ටික ගත්තට එතන තියෙන්නේ එතන හමු වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ. ඊට පංචස්කන්ධේ උපාදාන වෙන එකයි සිද්ධ වෙන්නේ. හැබැයි ලෝකයා ඒක දන්නේ නැති නිසා අහුවෙන දේවල් ටික මමය මගේ කියලා ගන්නවා. හැබැයි මේ මමය මගේ කියලා ගන්නේ උපාදානස්කන්ධය බව දන්නේ නැති නිසා මමය මගේ කියලා එකක් අල්ලගත්තට අඩුතරමේ මමය මගේ කියලා එකක්වත් ඒගොල්ලන්ට අයිති නෑ කියන එක තමයි එකෙන් අදහස් කරේ. එතකොට ලෝකයක් ගන්නේ මම මගේ කියන හැඟීමෙන් දන්නේ නැති නිසා, විද්‍යාව නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා එහෙම හිතලා ගත්තට මේක මට අයිතිය කියලා නමුත් එහෙම අයිතියක් ඒකි ගන්න බෑ මම මගේය කියන තැන ඒ කියන්නේ මේ උපාදානස්කන්ධය මම මගේ කියලා ගන්න විදිහක් නෑ කියන එක තමයි අවසානෙට එකෙන් පැහැදිලි කරන්නේ මං හිතන්නේ හොඳයි ඒ ප්‍රමාණවත් නේද ගිෂාන් මහත්තයා අහපු ප්‍රශ්නයට මම උත්තරයක් දෙන්නම් දැන් එක ටික වෙලාවක් ඉවලා ඒකේ අහන්නේ මට මේක මේ තේරෙන විදිහට පහුගිය يعني පැරණි නරක සිතවිල්ලක් අකුසල් සිතක් වගේ දෙයක් නැවත නැවත එනවා නම් ඒක ඉවත් කරගන්නේ කොහොමද කියන එකයි. එතකොට ඔකට මෙහෙම කියන්න පුළුවන් මම දෙන උදාහරණ මේවා 100ට 100ක් ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට ගලපවා ගන්න. දැන් අපේ ගෙදරකට සමහර විට අපිට අහල පහල කෙනෙක් නිතර එනවා. ඒ එනකොට පළවෙනි දවසේ ඉතින් ඇවිල්ලා ඉතින් ආපු නිසා ටිකක් කතා කර කර ඉන්නවා. දෙවෙනි දවසෙත් එනවා. ඒ වෙලාවට. ඉතින් ටිකක් කතා කර කර ඉන්නවා. දවස් 3ක් 4ක් යනකොට මේක මලවදයක් ඇයි දැන් අපි වැඩ අරගෙන මෙයත් එක්ක කතා කර කර ඉන්න ඕනනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආවහම එනෝ පේනකොට ඔන්න මම වැඩක් පටන් ගන්නවා. එන මොකක් හරි එකක් කරගෙන ආ එතකොට එයයි ටික වෙලාවක් එයයිට අවධානය යොමු වෙන්නේ නැති වෙනකොට එයා යන්න යනවා. එහෙම එහෙම ටික දවසක් කරනකොට මෙයා දන්න මෙයාට වැඩි අවධානයක් නැහැනේ. එන්න. ඕනනම් දවස් දෙකක් දොරත් වහලා තියෙනවා ඈතින් එනවා පේනකොට. දැන් අපි අවධානයෙන් ඉන්න මොකද මෙයා දැන් හරි ඇණයක්, මෙයා වදයක්. ඒ නිසා අපි මෙයාගෙන් පරිස්සම් වෙන්න ඕනේ කියලා නැත්තම් එන එක කරදරයක් කියලා හිතලා අපි විසින් බාධක දාගන්නවා ඊට පස්සේ. දාගන්නකොට වෙන්නේ මොකද? ඒ කෙනා නෑවිල්ලා ඉන්න පටන් ගන්න දැන්. එයා දැනගන්නවා එහෙනම් මං එනවට අකමැති ඒ නිසා තමයි මේන දැරලා තියෙන දොර දැන් අද වහලා තියෙන්නේ කියලා. ඒ කෙනා ඈත තියාම දැකලා නෑවිල්ලා ඉන්නත් පුළුවන්. දේ වගේ නෙගටිව් අදහසක් හෝ පොසිටිව් අදහසක් කියන එක තමන් විසින් මතක් කරගත්තේ නැත්නම් හිතට එන්න විදියක් නැහැ නේද? දැන් තරහ සිතක් කියන එක එක දිගට දැන් අතීතයේ ඇතිවෙච්ච අතීතේ අපි ඊයේ ගමුකෝ. ඊයේ ඇතිවෙච්ච තරහ සිත අද වෙනකන් එක දිගට තියෙන්නේ නැහැනේ. හැබැයි ඒ හිතට අරමුණු වෙන්න පුළුවන්. හේතුව හිත පුහුණු කරලා නැතිනම් සතිය නැතිනම් අපිට ඒක අරමුණු වෙන්න පුළුවනි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ එන්නේ නරක සිතක්, අකුසල් සිතක් කියන එක දැනගන්න තරමේ සිහියක් තියෙනවා ඒ දැන ගැනීමම අපිට ඒක දුරු කරගන්න එක අවස්ථාවක්. ඒක අකුසල් සිතක් කියලා දන්නවනම් කරන්න ඕන මොකක්ද ඒ වෙලාවට? විරුද්ධ පැත්ත මොකද අකුසල් සිතේ? කුසල් සිත උපදවා ගන්න ඕන. කුසල් සිත උපදවා ගන්න. අපිට හිතෙනවා මේ සිතුවිලි ඉබේ පහළ වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉබේ පහළ වෙන්න බෑ. මනසත් ඒකට ගෝචර වෙන අරමුණකුත් හමු වුණාම මනසයි අරමුණයි දෙක එකතු වෙච්ච තැන මනෝ විඥානය උපදිනවා. ඊට පස්සේ මනෝ සම්පස්සේ වෙනවා. ඊට පස්සේ ඔන්න මතක් වෙනවා අසවලා අසවල් දෙය කිය කිය මතක් වෙනවා මතක් කර කර සතුට වෙනවා දුක් වෙනවා සතුට වෙනවා දුක් වෙනවා මේ දෙකෙන් එකක් මේ සුව දුක් අදුක්කම සුඛ කියන ඕන වේදනාවක් ඇති වෙන්න පුළුවන් එතකොට ඒ කියන්නේ හිතට අරමුණු කළොත් විතර නේද එහෙනම් ඒක එන්න පුළුවන්. හිතට අරමුණක් ආවේ නැත්නම් එන්න බෑනේ. අපි ඒ තැනට හිත පුහුණු කරගත්තොත් ඒක නැවත නැවත අපිට හමු වෙනවා. මේක අපි දන්නවනම් අපේ හිතේ මේක ඇතිවෙන එක හොඳ නැති එකක් මේක කුසල් සිතක් කියලා මම හැමතිස්සෙම කියන එකක් තමයි මේ තියෙන choices තමන් තෝරගන්න ඕනි තමන්ට ඕන මොන හිතද කුසල් සිතක්ද කුසල් සිතක්ද කුසල් සිත උනත් උපදින්නේ නැහැ හේතුවක් නැතුව කුසල් සිතත් උපදින්නේ හේතුවක් ඇතුව නිකන් ඉබේ කුසල් සිත් පහළ වෙන්නේ දැන් මම ඔය මතක් කරන්නේ සමහර වෙලාවට අපි කෙනෙක් මැරුණාම එහෙම හිතා බල බල අඬන්නේ ඊළඟට හිතා බලවල ඒ කෙනා කරපු කියපු දේවල් මතක් කරගෙන hina වෙනවා දුක් වෙනවා අඬනවා වැළපෙනවා කලන්තය හැදෙන එක එක જાතිය වෙනවනේ අපිට. ඒ වෙනකොට දැන් මේ මතක් කර කරනේ දඬන්නේ. ඒ වගේ කුසල් සිත් මතක් කර කර ඉන්නවා. ඒක තමයි කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා නූපන්න කුසල් උපදවනවා. උපන්න කුසල් වැඩි කරනවා. ඉබේ කුසල් පහළ වෙනකන් ඉන්න බෑ. උපන් කුසල් වැඩි කරන්න කරන්න ඒ කියන්නේ අර කෙනෙක් මලාම හිතා බලබලා අයියෝ කිය කියා ඉන්න වගේ වීඩියෝ කරගෙන ෆොටෝ ඇල්බම් හදාගෙන බලබලා අඩාඩා ඉන්න වගේ මාස ගණන් අවුරුදු ගණන්. ඒ රැස්වෙන අකුසල් ගොඩ කෙලෙස් ගොඩ දැන දැන එහෙනම් අපි කුසල් සිත්ම උපදවා උපදවා හිටියොත් මතක් කර කර මතක් කරගෙන හිතා බලබලා කුසල් ඉපදෙවොත් ඒක සතිය නේද සම්මා සතියනේ චා සතිය වෙනුවට සම්මා සතිය ඇති කරගන්න ඇති කරගෙන වීරය කරනවා සම්මා වායාමය එතකොට නූපන් කුසලොත් ඉපදෙනවා. උපන් අකුසල් යට යනවා. නූපන් අකුසල් නූපදින්නෙම නැතුව එහෙමම යට යනවා. ඒවා අවසන් වෙනවා. මේක වීරෙන් කරන්න ඕනි වැඩක් තියෙන. එතකොට අපි කරන්න ඕන ඉබේ වෙනකම් බලන් ඉන්න කුසල් සිත ඉබේ හටගන්නේ නෑ. කුසල් සිත හටගන්න හේතු හදන්න ඕන. අකුසල් සිත ඉබේ හටගන්නේ නෑ. අකුසල් සිතටත් හේතු හදන්න ඕන. එතකොට Tamanට ඕන මොකද්ද කියලා තීන්දුව කරගෙන අදාළ එක පුහුණු කරනකොට තීතද අනාගතද වර්තමානද කියන කතාවක් නෑ. සම්මා දිට්ඨිය තමයි මේකට අත්තිවාරම වෙන්නේ එතකොට. ස්වාමීන් වහන්සේ ඒ වගේම අපිට සමහර වෙලාවට මොකක් හරි ඊතන අපුරු සිතක් ඇති වෙනවා කියලා අපිට ඒක ඇනලයිස් කරලා යටපත් කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? උදාහරණයක් විදිහට තරහක් ඇති වුණොත් මට හිතන්න පුළුවන් ඇයි මට තරහ ඇති වුනේ? මේක කියන්නේ මට කවුරුහරි බැන්නා. මයි මට තරහ ඇති උනේ. මේ මට බැනපු හින්දානේ තරහ ඇති උනේ. දැන් ඒ මනුස්සයාම වෙන කෙනෙකුට බැන්න නම් මට ඒ මනුස්සයාට තරහක් ඇති වෙන්නේ නැන්නේ. ඒ කියන්නේ මම කියලා එක්කෙනෙක් මං හිතෙන් හදාගෙන මම කියලා එක්කෙනෙක් මම ඉන්න හින්දානේ ඉතාලි ඉන්න හින්දානේ මේ තරහ ඇති උනේ කියන ඒ වගේ ඇනලයිස් කරලා ඒක හදා ඇනලයිස් කරන එක හරි නේද ස්වාමීන් වහන්සේ ඔව් මොකද එතෙන්ට තමයි අපිට ගැඹුරෙන්ම යන්න තියෙන විදර්ශනා කරනවා කියන්නේ එතෙන්ට මොකද මතු පිටින් අපි තරහට උත්තරයක් සැපයුවට ඒවා తాවකාලික පැලැස්තර වෙනවා විදර්ශනාවෙන් මේක කඩන්න ඕනේ කඩන ක්‍රමේ තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ සතිපට්ඨාන සූත්‍රයේදී සමුදේ වශයෙන් දකිනවා මේක හටගත්තේ මොකක් නිසාද එතකොට කනත් බාහිර ශබ්දයක් දෙක හමු වෙච්ච නිසා ඇතිවෙච්ච ස්පර්ශය නිසා තමයි දැන් මේ විදිහට මේක හටගත්තේ. ඒතර බාහිර කෙනෙක් අසවලා බැන්නා කියන්නේ කොහොමද? මොකද කෙනෙක් ඉන්නවා කියලා ගන්න බෑ, කෙනෙක් නෑ කියලා ගන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කරේ හේතුවක් තිබුණොත් යමක් හටගන්නවා කියලයි. මේක තිබුණු නිසා මේක හටගන්නවා කියලා දේශනා කළේ. එතකොට එහෙනම් මේ උනේ කන හර කනට බාහිර ශබ්දයක් අරමුණු වුණු එකයි අරමුණු වෙලා මෙතනින් උපන්න සිත තමයි මේ තියෙන්නේ මේක මේ හේතුවක් නිසා හටගත්තු එකක් මිසක මමය මගේය කියන තැනකින් අරගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා දකින එක එකක් අනිත් එක දැන් බාහිරින් හමු වෙන දේ බාහිරින් හමු වෙන අරමුණ නෑ කියන්නේ නෑ අපි තියනවා කියන්නේ නැතුව දැන් බාහිරින් කෙනෙක් නම් අපිට හමු වෙන්නේ මේ කෙනා මේ සත්වයක් පුජ්‍යලයක වශයෙන් ගන්න සුදුසු නෑනේ බුදුහාමුදුරෝ දේශනා කළෙත් හේතුවක් නිසා සතර මහා ධාතු නිසා අතීත කර්මයක් අවිද්‍යාවත් තණ්හාවත් නිසා හටගත්තු ස්වභාවයක් මේ තියෙන්නේ කියලා ඒකේ හට ගැනීම දකිනවා. එතකොට හේතු ප්‍රත්‍ය දකිනවා. මේ පැත්තේ එහෙනම් එතකොට මම මේක මට බැන්නා කියලා ගන්න බෑ. ඇයි? මම කියලා කෙනෙක් හැදෙන්නේ මේ හේතු ටික නිසාමයි. එතකොට එහෙනම් මේ උනේ මොකද්ද? හේතුවක් නිසා හටගත්තු දෙයක් මිසක කෙනෙක් හෝ පුජ්‍යලයක් සත්වයක් කරපු දෙයක් නෙමෙයි මේක කියලා සම්මා දිට්ඨිය පාවිච්චි කරලා අපි එතෙන්ට ඒකට උත්තරයක් සපයන්න ඕනේ. ඒකට තමයි ඔය සස්නන උනහන්නේ ඇනලයිස් කරන්න ඕන නේද කියලා. අපි කරන හැම ඇනලිසිස් එකක්ම සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්න ඕන. සම්මා දිට්ඨිය නැතුව කොච්චරවත් අපි කෙලෙස් වලට පහර දුන්නට මෛත්‍රී වැඩුවට අසුබේ වැඩුවට වැඩක් වෙන්නේ නැහැ. හේතුව සම්මා දිට්ඨිය නැතුව කෙලෙස් බැහැර වෙන්නේ නැති නිසා. නිකන් ඔබාගෙන ඉන්න පුළුවන් අපිට. හැබැයි සම්මා දිට්ඨියෙන් යුතුව අපි ඒකට උත්තර සපයන්න ඕන. චන්දානන්ද හාමුදුරුවොත් අපිට එකතු වුණා මේ ඩිස්කෂන් එකට උන්වහන්සේටත් මොනහර දෙයක් එකතු කරන්න තියෙනවා නම් මම හිතන්නේ අවස්ථාව කරගන්න පුළුවන් තිරෝසන්න. ඊට කලින් සසඳනවන මොකක් හරි තව කියන්න හැදුවද? ස්වාමීන් වහන්සේ කියන්නේ අවබෝධය කියන්නේ සම්මාදිට්ඨිය කියලා අපි නොලෙජ් එක නෙවෙයි රියලයිසේෂන් එක කියන්නේ. ඔව් මෙතන දැන් මේ සම්මාදිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙකක් දේශනා කරනවානේ. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන එක ඇත්තටම අපිට තියෙනවා. අපි මේ ගත කරන වැඩපිළිවෙල තුළ ලෞකික සම්මාදිට්ඨියක අපි ඉන්නවා. මේක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ අවිද්‍යාවෙන් තොර විද්‍යාව උපදවනවා කියන තැන. ඒ කියන්නේ දුක්ඛේ ඥානං. දුක් දුක්ඛ සත්‍ය පිළිබඳව ඇති කරගන්න නුවණ. දුක හටගන්නේ මෙහෙමයි කියලා දැන ගැනීම, අවබෝධ කර ගැනීම. ඊට පස්සේ දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ හටගන්න හේතුව මේකයි, නිරෝධේ ඥානං. නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන තැන ඇති කරගන්න වැටහීමත් එක්ක තමයි යන්න ඕන. ඒක නිසා තමයි සම්මා දිට්ඨිය ඉපදෙන කෙනාට මේ වැඩපිළිවෙලේදී මේක කරගෙන යන්න පහසු වෙන්නේ හමු වෙන්නේ. එතනයි ඉන්න ඕනේ අර යහපත් දැකීම කියන තැනින් අරගෙන වචන තියෙන වචනේ තියෙන විස්තරේ තියෙන අර්ථයෙන් නෙමෙයි ගාම්භීර අර්ථයෙන් ඇහැකනනාසේ දිව ශරීරයේ මනසහරහා හමු වෙන අරමුණු ටික තුල හටගන්නේ උපාදානස්කන්ධ නැමැති ගින්දරයි කියන තැන දැනගෙන නුවණින් දැකලා ආත්ම දෘෂ්ටියයි හදන්නේ කියලා නුවණින් දැනගෙන දැන් මේ ධර්මකාරණා ටික ඔය ඇත්තෝ දන්නවා කියන්නේ එතන නුවණක් තියෙනවනේ. ඒ නුවණ පාවිච්චි කරන්නේ නැති එක නේද අපිට වැරද්ද වෙලා තියෙන්නේ මෙච්චර මේ අපේ ගමන ප්‍රමාද වෙලා තියෙන්නේ. අපි දන්නවා කරගන්නේ නැහැ. අපි දන්නවා මේක කුසල් මේක අකුසල් කියලා. අන්න එතෙන්දී මේක මේ වචන මාත්‍රය විතරක් නෙවෙයි පොතේ තියෙන දැනුම් මාත්‍රය නෙමෙයි ප්‍රායෝගික පැත්තේ තියෙන කාරණාවෙන් තමයි උත්තරේ අපිට ගන්න ඕන. මේ නෝන මහත්තයා කියන එක හරි මේ සාමාන්‍ය දැනුම කියන තැනින් නෙවෙයි මේක එකතු කරන්න තියෙන්නේ. ඉතින් මේ චන්දරන්ද හාමුදුරුව සම්බන්ධ වුණා කියලා රජිත මහත්තයා මතක් කළා. ඔබ වහන්සේත් මගේ දැන් දිගට අහගෙන ඉන්න ඇති මේ කතා කරගෙන යන කාරණා සම්බන්ධ වහන්සිටත් කරුණු එකතු කරන්න දැන් අවස්ථාවක් තියෙනවා. එහෙමයි අවසරයි සන්නාස මේ අද ගොඩක් බාධා වුණා මේ ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් ඇවිල්ලා මේ දැන් ඇහෙනවද සන්නාසට? ඇහෙනවා පැහැදිලිව ඇහෙනවා. ඉතින් අතරම සමහර කොටස් මගහැරලා ගියා මේ සමහර දේවල් සාකච්ඡා වෙන්නත් ඇති මම මේ කියන්න යන දේවල්. ඉතින් මට කියන්න තියෙන දැන් සස්නනෝනා අහු ප්‍රශ්නෙට බැන් ද්වේෂය ඇති වෙන දෙයක් තව කෙනෙක් කරාම ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම ඇනලයිස් කරන එක හොඳයි ඒක ඇනලයිස් කරලා මෙහෙමයි මෙහෙමයි කියලා තේරුම් ගන්න එක ඒක අර චින්තාමය ඥාන කියන එතනටත් එනවා අපි හිතලා ටික ඉන්ටෙලෙක්චුවලයිස් කරලා අදහසක් ගන්න මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා ඒක ಉಪකාරී වෙනවා හැබැයි ඒ ඇත්තටම ප්‍රායෝගික ඒ වැඩේ වෙන වෙලාවේ නම් ඇනලයිස් කරන්න වෙලාවක් හිටින්නේ නැහැ ඒ කාරතීරනති යම්සි ප්‍රශ්නයක් කවරු හරි ඇති කරනකොට තරහා ඇතිවන දෙයක් කියනකොට හිමත වෙනත්ම ක්‍රියාවයක් ඇතිවෙන වෙලාවේ එහෙම ඉතිං කරන්න ගොඩක් කලාවට අවස්ථාවක් හිටින්න ඒ වෙලාවට නං ඉතින් සතිය පිහිටවා ගණ්ඩ වෙනවා ඒවගේම සතිපට්ටානය හැටියට අපි ගෙසරත් කතා කලාවගේ මේක ඇලීම් ගැටීම් නැතුව මේක දෙයක් හොඳට බලන්න පුළුවන් එමනත්තං විතක්ක සන්ටාන සූත්‍රයේ නොයෙක් ක්‍රම භාවිතා කරලා තියෙනවා යම්සි අකුසලයන් මගහරවා ගන්නට හැබැයි එතන මට එක එක දෙයක් කියන්න ඕන අර සුසිල ස්වාමීන් වහන්සේ අද ඉස්ලාම කිව්වනේ අර බලහත්කාරයෙන් මේ කෙලෙස් අර ගොනෙකුට ගහන වගේ තර්ජනය කරලා යටපත් කිරීමක් ඉතින් ඒක දැන් ඒක ඒක හොඳයි ඒක ඒක ක්‍රමයක් විදිහට දක්වලා තියෙනවා හැබැයි එක දෙයක් මම කියන්න ඕන විතක්ක සංඨාන සූත්‍රයේ නොයෙකුත් ක්‍රම භාවිතා කරලා බැරිම තැන තමයි බලහත්කාරය පාවිච්චි කරන්න කියලා කියන්නේ. මොකද එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා බලහත්කාරය දාන්න ගියාම දැන් එතන මුල් ටික පොඩ්ඩක් මතක් කරොත් එහෙම ඉස්සල්ලාම අසති පබ්බං අන්‍ය නිමිත්ත පබ්බං කියලා තියෙනවා අන්‍ය නිමිත්ත කියලා කියන්නේ ඒ අකුසල් අරමුණට විරුද්ධ වෙන කුසල් අරමුණක් සිහිපත් කරනවා එතකොට ඒක සිහි නොකර ඉන්නවා අකුසල ඇති වෙන එක ඒ වගේම මේ ආදීනව මෙනෙහි කරනවා මේ මේ නිසා මේක වැරදි මේ මේ නිසා මේක හානි කරයි එහෙම කියලා ඊට පස්සේ කොහොමද මේක හැදිලා තියෙන්නේ කියලා බලනවා එහෙම කරලා අන්තිමට තමයි බලහත්කාරයෙන් අර මේ දිව තල්ලේ හප්පගෙන දත් මේ ඇඩි දෙක එකට තියාගෙන දැඩිව කුසල් සිතෙන් අකුසල් සිත මඩින්න කියලා කියනවා බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙක්ව අල්ලගෙන මේ පීඩා කරනවා වගේ. ඉතින් ඒක පැහැදිලිවම මේ ඒ බලහත්කාරය වෙන අනිත් දේවල් කරලා බැරිම නම් තමයි එතනට යන්න කියලා කියන්නේ. මොකද එතන මට හිතනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ අපි ඒ වගේ බලහත්කාරයක් කරන්න යනකොටම මමත්වයේ එක පැත්තකින් මමත්වයේ තහවුරු වීමකුත් වෙනවා. ඒ ප්‍රශ්නෙත් හේතු වෙනවා ඇති අනිත් එක සමහ දැම් අර මේක නුවනින් නෙමේ නම් මේ බලහත්කාරයෙන් පෙළන එක කරන්නේ වෙන විදිහකට කෙලෙස් නිකං යටපත් වෙලා මේ වෙන වෙන විදිහකට එන්ඩ බලනවා ඊට පස්සේ ඒ ප්‍රශ්නය ගොඩක් වෙලාවට තියෙන දැන් මයික උදාහරණයක් කියන්නම් ද ලංකාවේ මේ එක විදිහකට මතු වෙන එකක් ද ලංකා වගේ සාමාන්‍ය බෞද්ධ සංස්කෘතිය කාලයක් තිස්සේ පැවතිලා එක්තරා විදිහකට හිතන්ඩ පුරුදු වෙලා ඉන්න සංස්කෘතික අපට මේක දකින්න පුළුවන් විශේෂයෙන්ම මේක උනේ සුදු ජාතීන් ලංකාව ආක්‍රමණය කරලා ඒගොල්ලන්ගේ ඔය මේ පල්ලියේ තිබුණු ක්‍රමය වික්ටෝරියානු සංස්කෘතිය ලංකාවට හඳුන්වා දුන්නාට පස්සේ සමහර අපේ එක්තරා විදිහක නිකන් බලහත්කාරයෙන් පටවගත්ත සුචරිත වාදයක් තියෙනවා ඉතින් එතනදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සමහර ආවේග බලහත්කාරයෙන් යටපත් කරන්න ගිහිල්ලා ඒවා නිකන් ඕනාවටත් වඩා මේ අන්තිමට බලවත් වෙලාද කියලා හිතෙනවා එහෙම තැන් තියෙනවා දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ඔය රාගය සම්බන්ධව කාමයේ සම්බන්ධව මේ පැත්ත කතා කරොත් එහෙම ලංකාවේ තමයි ඔය ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා වැඩිපුරම පොනෝග්‍රැෆි මේ කියලා සර්ච් කරලා ඒ සයිට් වලට වැඩිපුරම යන රට ලංකාව කියලා කියනවා ඒක වෙන්න පුළුවන් මොකද එක පැත්තකින් අර නිකන් මතු පිටින් මේක හොඳ නැහැයි කියලා සප්‍රෙස් කරන්න යටපත් කරන්න ගියාම ඒක මනුස්සයාගේ නිකන් අනවශ්‍ය අගයක් ඒකට දුන්න වෙනවා. ඉතින් දැන් මම කියන්නේ ලංකාවේ තියෙන සංස්කෘතිය එකපාරට නවත්තලා ඔක්කොම විසි කරන්න ඕන කියලා නෙමෙයි මේක බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම අවිද්‍යා දෝමනස්ස නැතුව ඇලීම් ගැටීම් නැතුව මේක නිරීක්ෂණය කරන්න කියලා කිව්වා. ඒ තියරියකට ඒ සිද්ධාන්තයේ පිටින් ගිහිල්ලා අද අද අද වර්තමාන ලංකාවේ වෙන දෙයක් වෙන්නේ. ඒකට හේතුව සංස්කෘතික අංග ඒ ඇත්තට ඒක ඒක ධර්මයේ වැරද්ද නෙමෙයි. ඒක ධර්මයේ වැරද්ද නෙමෙයි ධර්මය අපි ඇප්ලයි කරන්න අද පුරුදු වෙලා ඉන්න ක්‍රමයේ වැරද්ද තියෙන්නේ. ඒක ධර්මයේ වැරද්ද නෙමෙයි බුදුහාමුදුරන් වැරද්ද නෙමෙයි. මෙහෙම නිකන් අර අපි නිකම්ම තලාපෙලා සප්‍රෙස් කරලා චී කියලා මේ යටපත් කරන්න හදන්නේ වෙන විකෘතියක් මතුවෙනවා. දැන් ඒ නිසා දැන් මෙහෙ බලන්න දැන් උදාහරණයකට ගත්තොත් මම මේකත් නිතර කියන කතන්දරයක්. දැන් මෙහෙ බස් එකක කෝච්චියක කැනඩාවේ ගෑනු කෙනෙකුට ප්‍රශ්නයනතු යන්න පුලන් මනං කවදාවත් දැකලන මේ ගිහිල්ලගේ හෙත්වෙන්න හදනවා ලංකාව හෙමන මේනේ එනිස ලංකාව මිනි හරි අසාහනයෙන් ඉන්නේ ඒකට එක හේතුවක් නුවන පාවිච්චි කරන්න නැතුව බහත්කාර යොදන්ඩ ගිහිල්ල නිකං ඒ කෙලෙස්වට ඕන නැතියාගේකුත් ලැබිලා එක පැත්තකින් ඒ ඒ වැඩේ සාර්ථකන මේ බහත්කාරෙන් කරන්න යනක එක මංහිතනවා එනිසාතමයි බුදුහාමුදුරුව විධ උපක්‍රම පාවිච්චි කල්ලා විතක්ක සටාන සූත්‍රය බැරිමතන අවසාන අධියර විදිහට කියනවා මේක සප්‍රෙස් කරන්න මේ තලා පෙලා බලහත්කාරයෙන් අර ගොනාට ගැහුවා වගේ මේකට පහර දෙන්න කියලා. ඒ නිසා අපි ඒ තෝට් සප්‍රෙෂන් කියන බලහත්කාරය පාවිච්චි කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම නුවණින් කරන්න ඕන. ඒ වගේම අනිත් උපක්‍රම ටික පාවිච්චි කරලා බැරිම තැන තමයි එතනට යන්න ඕන කියලා මට විතක්ක සම්ඨාන සූත්‍රය අනුවත් යම් මම ඔයගේ ජීවිතේ තියෙන අත්දැකීම් අනුවත් කියන්න පුළුවන් අනිත් කාරණය තමයි අපි කෙලෙස් නැතිවෙන්ඩ හදනවා තමයි නමුත් කෙලෙස් නැති අය වගේ රඟපාණ්ඩ ගියොතින් එතන තව අමාරුවක් වෙනවා. ඒකත් සමහර අයට වෙනවා මේ විශේෂයෙන්ම අපේ සංස්කෘතියේ ලංකාවේ සංස්කෘතිය ඒක වෙන්න පුළුවන් දෙයක් නිකන් නැහැයි කියලා රඟපාණ්ඩ වගේ හදනවා. හොඳ අය විදියට අර ඇතුලේ කුණු වෙලා පැසවලා ඔක්කොම අවුල් ටික තියෙනවා. එතනටත් යන්න හේතු වෙන්න පුළුවන් අර සමාජයේ තියෙන නිකන් සමාජයේ පිළිකුල් කරන නිසා හොඳ කෙනෙක්වගේ රඟපාන්න හදනවා. නමුත් ඇතුලේ අර කුණු කන්දල් ටික ඔක්කොම තියෙනවා. ඒක අර මේ සාමාන්‍ය විදිහට ඒ කෙලස් වලට පවතින දුන්නාට වඩා හානි කරයි. අර විදිහට අනුවන විදිහට මේක යටපත් කරනවා නම්. ඒ කාරණේ මට කියන්න ඕන. ස්වාමීන් වහන්සේ මේ ඉෂාන් කතා කරන්නේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ දැන් කියපු දේ නම් ඇත්තටම ඇනලයිස් කරනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ. දෙවෙනි එක මම ස්වාමීන් වහන්සේ අන්තිමයටම කියපු එකට මම හරියට ඇග්‍රී වෙනවා. මොකද හුඟක් කට්ටිය එවැනි දේවල් කරනවායි කියන එක මට තේරෙනවායි කියන්නේ අපි දැනගෙන මේක රඟපාන දෙයක් ඒක මං හිතන්නේ ගිහි පැවදි සියලු දෙනාගෙන්ම වෙනවායි කියලා මට ඒක තේරෙනවා තේරුවන් සරණයි චන්දානන්ද හාමුදුරුවෝ කතා කරපු අදහසේ විතක්ක සන්ටාන සූත්‍රය ඇතර මට ඒ වෙලාවේ මතක් වුණේ නැහැ. උන්වහන්සේ අදහස මම එකඟයි. හැබැයි ඒකෙම ඒ තර්ජනය කරනවා කියන එක යන්න ඕන පැති කීපය මම මේ සීතිභාව සූත්‍රයෙන් කරුණු 6 තුලින් අරගෙන ආවා අය අර හිතට ගරහන්න ඕනි තැන ගරහන්න සමාධිමත් කරන්න ඕනි තැන සමාධිමත් කරන්න ඒ කියන කාරණා හය ඇතුලේ අරකට ඇතුළත් වෙනවා. එතකොට ඒ ටික ඔක්කොම ආවරණයක් විදිහට තමයි සම්බන්ධතාවය හැදෙන්නේ. ඔබ වහන්සේ මතු කරපර අවිජ්ජා දෝමනස්ස දෙකෙන් තොරව බලන්නයි කියන කාරණාව සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන එක ඒකේ මම අනිත් පැත්තට දකින්නේ අභිජ්ජා දෝමනස්ස දෙක තමයි මේකට අපිට ක්‍රියාත්මක වෙන්නේ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව සහ සතිපට්ඨාන භාවනා මාර්ගය කියන අවස්ථා තුන පුහුණු කරමින් අභිජ්ජා දෝමනස්ස විනය කරන්න කියන එක තමයි සූත්‍රයේ සාරය ඇතුලේ සාකච්ඡා වෙන්නේ කියන එක තමයි මට හමු වෙලා තියෙන අත්දැකීම. කියන්නේ ඒකේ අනිත් පැත්තට ගමන් කරන එකක් මේ. මේ ටික වැඩිමෙන් මේක නැති වෙන්න ඕනයි කියන තැන තමයි හම් වෙන එක දැන් සූත්‍රයේ ආරම්භයේමත් කතා වෙනවනේ තියෙන විදිහට නේද මේ මේක වඩන්න අභිජ්ජා දෝමනස විනය කරගන්න කියන තැනින් ඉතින් ඒකේ මේ මේකේ against එකක් නෙමෙයි මම කිව්වේ මේකේ අනිත් පැත්තටත් ඒක දකින්න පුළුවන් ඒ විදිහට ආමුතුරුවනේ මම මේ කතා කරන්නේ කමල් මේ පොඩි අදහසක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරගන්න සුදුසුද කමක් නැද්ද කියන්නේ මේ චන්දනන්ද හාමුදුරුවෝ ඔබ වහන්සේ දෙනම කියපු දේ ගැන මම ඇත්තටම හිතලා බලලා තියෙනවා. මට හිතුණ එක දෙයක් තමයි හාමුදුරනේ මේ පහර දෙන්න කියන එකේ ඒක දැන් අර මං ඉලිස්සෙල්ලාම් ප්‍රශ්න අහනකොටත් කිව්වේ දැන් පහර දෙන්න විනාශ කරලා දාන්න කියලා මම හිතන්නේ එතන අපේ අරමුණ මොකක්ද කියන එක ගැන එකේ ඔතන ලොකු කොටසක් තියෙනවා අපි මේ පහරදීම හරිද වැරදිද කියලා ඒකයි මට හිතන විදිය දැන් උදාහරණයක් ඇටියට කිතුවොත් මම ඒ වෙලාවේ පහර දෙන්න ඕනේ දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු මට කෙලෙස් සිතුවිල්ලක් හරි මොකක් හරි ආව මම මේක විනාශ කරලා දාන්න එහෙම කියලා ඉවරලා ඒ පහර දෙන්න හදන එකේ ඇත්තටම මගේ අරමුණ තියෙන්නේ මට ඒ ඒ වගේ සිතුවිල්ලක් ආපු එක ගැන මට මං ගැනම තරහක් ඕ එහෙම නැත්නම් වෙන ඒ සිතුවිල්ලට හේතුපාදක වෙච්ච දේ ගැන තරහක් තියෙනවනම් මං හිතන්නේ ඒ දේ එතනදී අපි වැරදිලා කියලා. නමුත් මට හිතෙනවා මේ පහර දෙන්න කියලකින් අදහස් කරේ අපි ඇත්තටම ඒ දේ තේරුම් අරගෙන මේ දර අපි ඉස්සෙල්ලා කතා කරාම ගැන නිග්‍රහ නිග්‍රහ කියන පොයින්ට් එකට ගියොත් ඒ කියන්නේ අපි එතනදී පහර දීලා විනාශ කරන්නේ අපි සිහිය එලවගෙන මිසක් සිහිය නැතිව නෙමෙයි කියලා. දැන් අපි සිහිය එලවගෙන ඒකට පහර දෙනවයි කියන එකේ අදහස තමයි මෙතනින් මේ එන්නේ එක්කෝ නීවරණ ධර්මයක් එහෙම නැත්නම් මොකක් හරි අපට සුදුසු නැති දෙයක් කියන එක එලඹ සිටි සිහියෙන් යුතුව ඇවිල්ලා දැන් මොනවා කරත් අපේ හිතේ තියෙන කැමැත්ත තමයි අපි හිතමුකෝ රාගයට ඇදෙනවා කාමයට ඇදෙනවා නැත්නම් තද්වේෂයට එකල ගැටෙන්න යනවා. එතකොට නැචරලි ඒකට හිත අපිව ඇද්දගෙන යද්දී අපි ඒ වෙලාවේ සිහිය එලවගෙන ඒකට විරුද්ධව සටන් කරන්න ඕනේ කියන එකද මේකෙන් මේ නැති කරලා දාන්න ඕනේ කියන එක තමයි මට හිතුණ දේ. ඉතින් මම හිතුවේ ඒක ඇත්තටම එහෙම නැතුව මේ වෙච්ච සිද්ධිය ගැන හරි එහෙම නැත්නම් මට මේක වුණා කියලා හරි අපි ඒකත් එක්ක මේක නිසා මම මේක නැති කරලා දාන්න ඕනේ කියන පදනමින් ඒකත් එක්ක මම සටන් කරාට මගේ සිහිය එළඹිලා නැත්තම් එහෙම උත්තර චන්දානන්ද හාමුදුරුවෝ කියපු විදිහට මම අමාරුවක වැටි කියන අදහසක් මගේ තියෙනවා මම හිතන්නේ මට ප්‍රශ්නයක් නෑ ඒත් නමුත් ඒ ඒ ඕකද ඔය වෙන්න පුළුවන් ඔප්ෂන්ස් දෙක කියන එක තමයි මේ මට පොඩි සැකයක් ආවේ. එතන සම්මා දිට්ඨිය දැන් කමල් මහත්තයා මතක් කරන මේ විමසලා නුවණින් දැනගෙන ඒක මේ සිහියෙන් කල්පනාවෙන් කරනවා කියන තැනට එනකොට සම්මා දිට්ඨිය තමයි මතුවෙන්නේ. මොකද සම්මා දිට්ඨිය නැතුව අපි කොච්චර කෙලෙස් වලට පහර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. එතකොට අර මේකෙන් හදන්නේ දුකයි දුක්ඛ සමුදයයි ඒ නිසා මේක නිරුද්ධ කරන්න ඕනේ කියන තැන ඉඳගෙන කරන ඒ එළවා දැමීම තමයි මේකේ අදහස් කරන්නේ හැබැයි ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය බවට පත් කරගෙන තමයි මේක කරන්න ඕන ඒ කියන්නේ සම්මා දිට්ඨිය මූලික වෙච්ච පහර දීමක් තමයි තියෙන්න ඕන ඒක තමයි කමල් මහත්තයා අදහස් කරගෙන ආවේ මෙතන මෙහෙම වුණොත් තමයි මේකේ මෙහෙම වෙන්නේ කියන එක නැත්ත සම්මාදිට්ඨියමයි අපේ හැම දෙයකටම හේතු වෙන්න ඕනි. හේතුව සම්මාදිට්ඨිය නැතුව මෛත්‍රී වැඩුවත් වැඩක් නැහැ. අසුබ වැඩුවත් වැඩක් නැහැ. නිකං සුවපත් වේවා කිව්වත් අසුබයි අසාරයි කිව්වත් සම්මාදිට්ඨිය නැත්තම් ඒක නිර්වාණ මාර්ගය හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය බවට පත් වෙන්නේ නෑ අනිවාර්යෙන්ම සම්මාදිට්ඨිය තුළ ඉඳගෙන තමයි ඒක කරන්න ඕනේ. සෑනස මට තවත් කාරණක් එකතු කරන්න පුළුවන් මෙතනටම සමාලන් මේක සාකච්ඡා වුණා. අද දන්නේ නැහැ කලින් මගේ මගේ අර ඉන්ටරප්ෂන් තිබුණ නිසා මමට ඇහුන්නේ නැහැ. මේ කාරණේ දැන් ඇත්තටම බුදුහාර බුදුහාමුදුරුවන්ගේ සමහර දේශනාවල් සමහර කොටස් සමහරලාට කෙනෙකුට නිකන් හැඟෙන්න පුළුවන් අර්ථ දැක්වෙන්න පුළුවන් ප්‍රශ්න වලින් පලා යන්න බුදුරජාණන් වහන්සේත් අනුශාසනා කළයි කියලා. ඒක එහෙම නෑ කවදාවත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලින් පලා යන්න අනුශාසනා කරලා නැහැ නමුත් ඒ ඒ තැන තියෙන බරපතලකම එහෙම පෙන්වන්න සමහර ප්‍රකාශ කරලා තියෙනවා දැන් උදාහරණයක් තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහා ආනන්ද හාමුදුරුව ඇව්වාම ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා තොපට ස්ත්‍රිය නොදැකීම හොඳයි කියලා ඉතින් එතන නිකන් දැන් එතන ඇතර මම දන්න ස්වාමින් වහන්සේලා ඉන්නවා ලංකාවේ සමහරලාට මේ ආරණ්‍යවල පැවිදි වෙලා ඒගොල්ල එලියට කිසිම සමාජ ප්‍රතික්‍රියාවක් සමාජයක ගැටෙන්න සෝෂල් ඉන්ටරැක්ෂන්ස් මුකුත් නැතුව ඉන්නවා ඒවා පුළුවන් තරම් කපලා අයින් කරලා ඉන්නවා විතරක් නෙමෙයි ඒක හපංකමක් කියලා හිතාගෙන ඉන්නවා ඒක හපංකමක් වෙන්නේ නැහැ මන්නම් හිතන්නේ හපංකමක් කියලා මොකද එහෙම එහෙම එහෙම පැත්ත කරලා ඉන්නකොටත් අර කලින් කිව්වා වගේ නිකන් එක්තරා විදිහක බලහත්කාරයක් තියෙන්නේ එතන නියම විදිහට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ එනිසා දහම තුළම තියෙනවා සමහරලාට බුදුරජාණන් වහන්සේ කෙලින්ම අර අර සමහරයට බයක් තියෙනවා වතුරට බයයි මේ එනිසා සයිකෝතෙරපියවල තියෙනවා එහෙම කෙනෙකුට ට්‍රීට් කරන ප්‍රතිකාර කරන විදි කීපයක් තියෙනවා එකක් තමයි මනුෂ්‍ය සාමාන්‍යයෙන් ඉවස ගන්න පුළුවන් නම් කෙලින්ම කියලා බලහත්කාරයෙන් ගිහිල්ලා වතුරට රල්ලු කරනවා. ඒ මනුස්සයා ඊට පස්සේ තේරුම් ගන්න මේක ඇති දෙයක් නෑ වතුරට බය වෙන්න දෙයක් නැහැ කියලා. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ සමහරලාට කෙලින්ම කාන්තාව ඉන්නතන්ට කෙලින්ම දක්කල යවපතන් තියෙන බලහත්කාරය මේ එහෙම එක තැනක් තමයි මාතික මාතා කියන උපාසිකාවේ කතාව ඒක මම ඔක්කොම කියන්න නැහැ ගොඩක් දෙනෙක් උගල දන්නවා ඇති මාතික මාතාව බුදුරජාණන් මේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගෙන්ම කමටහන් අරගෙන ඒ ඒ හාමුදුරුවන්ටත් කලින් අනාගාමී වුණ එතුමියට මේ පරචිත්ත විජාන ඥානය පවා ලැබුණා ඊට පස්සේ වෙන හාමුදුරු කෙනෙක් පු탁ජන හාමුදුරු කෙනෙක් එතනට ගිහිල්ලා මේ උපාසිකාවගේ ඇත්තටම මෙහෙම ශක්තියක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ මේ හාමුදුරන්ට පොඩ්ඩක් නිකන් හිතේ අලකලංචියක් ඇති වුණා ඊට පස්සේ ටක් ගාලා මේ එතනින් ආවා මාතික මාතා වින්න ගමෙන් ආවා එලා බුදුහාමුදුරන්ට කියනවා මට එතනට යන්න බෑ මොකද මේ ඇත්තටම මේ හාමුදුරුවෝ එතනට ගියෙත් මේ උපාසකම්මට ඇත්තටම පරසිද්ධ දැනගන්න පුළුවන්ද කියලා මේක ටෙස් කරලා බලන්න බලපම වැඩේ හරි ඊට පස්සේ කලබලෙන් ආපහු වෙනවා. එළ බුදුහාමරන්ට කියනවා මට එතන ඉන්න බෑ. මොකද මේ මට සමහරලාට සෝබන සිතුත් ඇති වෙනවා, අසෝබන සිතුත් ඇති වෙනවා. ඉතින් අසෝබන සිතක් ඇති වෙලා ඒකත් දැනගන්නවා අර මිනිස්සයා. උපාසකම්ම. ඒ නිසා මට එතන ඉන්න බෑයි කියලා කියනවා. ඊට පස්සේ බුදුහාමරෝ කියනවා ඔබ එතනටම තමයි යන්න ඕන. ඔබ එතනටම තමයි යන්න ඕන කියලා එතනටම පිටත් කරලා අරිනවා. ඉතින් ඊට පස්සේ ඒ උපාසකම්මගේ උපකාරය ඇතුව ඒ හාමුදුරුවෝ රහත් වෙනවා. ඉතින් එතනදී දැන් ස්ට්‍රෙස් කියන එක ආතතිය හැමවිටම නරකදයකුත් නෙම එක්තරා ප්‍රමාණකට සමහර තැන්වල ආතති අපට වඩා නිවැදදි කෙනෙක් වන්න තුපකාරි වෙනවා අපේ මොකක්කරි වරදක් ඒ වගේ මානසිකව තියෙනවා ඒක අනිත්‍ය දැනගන්නවට අපි කැමති නෑ ඒක තමයි අර හාමුදුරුවන්ගේ ජීවිතෙන් මතුවනේ ඉතින් එතන නමුත් අර හාමුදුරුවන් ඒ අභියෝගය ඉස්සරහට කෙලින්ම දැම්මට පස්සේ උන්වහන්සේට ආයි මේක සප්‍රෙස් කරන්න බෑ ඊට පස්සේ කෙලින්ම මේකත් එක්ක වැඩ කරලා ඒකෙන් නිදහස් වෙන්න සිහිය පිටුවා ගන්න වෙනවා අනිවාර්යයෙන්ම වෙන දැනකට කියලා කැලේකට කියලා හැංගුණා නම් එහෙම අර අඩුපාඩුවත් එක්ක තමයි හැංගෙන්නේ. දැන් අද ඒ වගේ ඉන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් මම මේ නිඳා කරනවා නෙවෙයි. නමුත් බුදුහාමුදුරුව ප්‍රශ්න වලින් පලා යන්න ලයිසන් එකක් දුන්නේ නැහැ ඇත්තටම. ඒකත් තේරුම් ගන්න ඕන අපි මේ ආවේග පාලනය ගැන කතා කරනවා. මේක තමයි මට කියන්න ඕන ඊට පස්සේ. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මට මතක් වුණේ ඔබ වහන්සේ කියනකොට දැන් අපි යම්කිසි දෙයක් කරද්දි හරි දකිද්දි හරි මේ ගම්ස් කෙනෙක් දකිද්දි හරි එහෙම නැත්නම් කෑමක් කනකොට හරි අපිට ඒකෙන් මේ තව තවත් තෘෂ්ණාව වැඩි වෙනවා නම් එහෙම නැත්නම් ආශ්‍රව වැඩි වෙනවා නම් එතකොට නැත්නම් යම්කිසි තැනකට යනවා නම් අපි හිතමු නිකන් නයිට් ක්ලබ් එකකට යනවා කවුරු හරි එතකොට අනිවාර්යයෙන්ම ආශ්‍රව ආශ්‍රව වැඩි වෙනවා එහෙම නැත්නම් වැඩිපුර කාන්තාවන් ගැවසෙන තැනකට යනවා එතකොට අපිට ආශ්‍රව එන්න එන්න තව තව වැඩි වෙනවා එතකොට තොට සබාස සූත්‍රය වගේ සූත්‍රවල කියලා තියෙනවා බුදුහාමුදුරු පුළුවන් තරම් ඒ වගේ දැන් මග හරින්න කියලා. එතකොට දැන් උපවාස තුන උදාහරණය මේ ඒකේ මම හිතන්නේ අවස්ථාවට හරි. ඒ වගේම දැන් අපි බුදුහාමුදුරු කියනවා කරන යම්කිසි දෙයකින් තමන්ගේ ආශ්‍රවයන් වැඩි වෙනවා. කාම ආශ්‍රව, ditthi ආශ්‍රව, විද්‍ය ආශ්‍රව වගේ ආශ්‍රවයන් වැඩි වෙනවා නම් ඒවෙන් පුළුවන් තරම් මග හැරිලා ඉන්න කියලා. ඉතින් මම හිතන්නේ සමහර වෙලාවට සතියෙන් නැති අවස්ථාවක අසතියේ ඉන්න වෙලාවට තමයි ආශ්‍රය වැඩි වෙනවා නම් ඉතින් ඒ වගේ තැන්වලට නොයා ඉන්න පුළුවන් නම් මම හිතනවා ඒක මාර්ගය යන කෙනෙකුට උපකාරයක් වෙනවා කියලා මේ ඒ නිසා හැමතිස්සම මේ ඒකට චැලෙන්ජ් කරගෙන එතෙන්ටම යන්න ගියොත් සමහර වෙලාවට අසතිය මතුවලා ආශ්‍රය තව වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා වගේ අදහසක් ආවත් තිරුවන් සන්නයි. ඔව් මහත්තයෝ ඒක ඇත්තටම එක තම තමන්ගේ චරිත සභාවත් හැටියට පොඩ්ඩක් තමන් නිකන් ටෙස් කරලාම බලන්ඩ මොන මොනවා කොහොම කොහොම කරොත් හරියයිද කියලා ඒ ඇත්තරවිතින් ඒක තමයි මේ බුදුහාමුදුරුවගේ හොඳට ජීවිතය හරියටම දකිින්ඩ පුළුවන් අපිට හරියටම දැකලා බලන්න පුළුවන් බල්ලා උපදෙස් දෙන්න පුළුවන් කල්්‍යාන මිත්‍රයෙක්ගේ අවශ්‍යතාව මෙතන මතුවෙන් ඉතින් බුදුහාමුදුරුවන් දන්නවා මෙයාට මෙයාව මේ අභියෝගයට ගිහිලා තල්ලු කළ දැම්බොත් මෙයා දිනනවා මෙයා පොඩ්ඩක් හංගලා තිබ්බොත් පරිස්සම් කරොත් මෙයා දිනනවා. මෙයාට මේ කාලේ මහාන වෙන්න ඕන, මෙයා මහාන වෙන්න නැතුව මෙතනම ඉන්න ඕන. ඒ වගේ බුදුහාමුදුරුවෝ ඉතින් හරි සූක්ෂම විදියට අර ඔය අතරේ කර්මත් තියෙනවනේ පළ දෙන්න. දැන් උදාහරණයක් විදියට කාන්තාවත් එක්ක ඇසුරට ගිහිල්ලා සිවුරු අරපු හාමුදුරුවොත් ගොඩක් ඉන්නවා. ඉස්සරහට හිටියා. සමහර අය සිවුරු අරනවා, සමහර අය සිවුරු අරලා ගිහිල්ලා ආපහු එනවා, ආපහු වෙලා රාහත් වෙනවා. ඉතින් ඒ වගේ එක එක අර එක එක තැන්වල හේතු යෙදෙන ආකාරය හරි විසමයි හරි විවිධයි. ඒ නිසා අපිට පොඩ්ඩක් චෙක් කරලා තමන්ම බලන්න තමන්ගේ චරිත ස්වභාවය හැටියට පොඩ්ඩක් මම පලා යනවා නම් ප්‍රශ්න වලින් මේක නිකන් අනුවන විදියට පලා යාමක්ද එහෙම නැත්නම් තැනකට ගිහිල්ලා අපි හිතමු නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා කාන්තාව ඉන්න තැනකට ගිහිල්ලා දැන් මම මේ කියන්නේ ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙන ගිහිව සම්බන්ධව එතන සිද්ධ වෙන ක්‍රියාවලියෙන් Tamanට මොනවද ඉගෙන ගන්න පුළුවන්ද කියලා බලන්න ඒ පැත්තත් මොකද දැන් එක සූත්‍රයකින් හැමදේම විග්‍රහ කරන්න බෑ මේ ගමන තුලදී එක එක තැන් වලින් එක එක දේවල් ලැබෙන්නේ දැන් මහබෝධි සත්‍යයෝ නොයෙක් දේවල් කරලා ඉගෙනගෙන තියෙනවා ජීවිතය ගැන කියන්නේ හැම හැම දෙයක්ම අත්දැකලා තියෙනවා ඒක කියන්නේ ඒකෙන් මම කියන්නේ සියල්ලම කරන්න ඕන කියන එක නෙමෙයි නමුත් මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් බුදුහාමර එක දණක පැහැදිලිව දේශනා කරනවා ආස්වාදය ආස්වාදී විදිහට හඳුනා ගන්න ඕන ආදීනව ආදීනව විදිහට හඳුනා ගන්න ඕන නිස්සරණේ නිස්සරණේ විදිහට හඳුනා ගන්න එතකොට ආස්වාදයක් තියෙන නිසායි සත්‍යව මේක ඇලෙන්නේ. ආදීනයක් තියෙන නිසායි කලකිරෙන්නේ. නිස්සාරණයක් තියෙන නිසායි මේකෙන් නිදහස් වෙලා නිවනට යන්නේ. ඉතින් ඔය ඔය හැමදේම හරියට හඳුනගත්තොත් තමයි ඇත්තටම විසුද්ධි මාර්ගේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා සංසාරේ හරි දැන් අර දරුවන්ට තියෙන ඇල්බ ගැනත් කතා කළා. ඉතින් ඕක ඇත්තටම මම හිතනවා සංසාරේදී හරි ඕක විඳින්න ඕන දෙයක්. ඉඳලා ඊට පස්සේ බලන්න ඒකේ නොයෙකුත් ආදීනවත් තියෙනවා පැහැදිලිවම එදිනදා ජීවිතේ පවා පේන යම් යම් ප්‍රශ්න තියෙනවා මේ ඇත්තටම ඕනාවට වඩා يعني දරුවන්ට කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට කිරීම එකක් ඒ අය මත යැපෙන්න මානසිකව නිකන් යැපෙන්න ගත්තොතින් එහෙම ඒක මහා අන්හෙල්දි හරිම කරදරේ පිණිස හේතු වෙනවා ඇත්තටම දරුවන්ට පවා ඒකෙන් යන්නේ නිකන් වැරදි අදහසක් වැරදි මෙසේජ් එකක් යන්නේ ඉතින් ඒ නිසා අනවශ්‍ය විදිහට ඒ මත රඳා පවතින් නැතුව අපට කටයුතු කරන්න පුළුවන් ඉතිං මෙතනදී අපි බලන්න ඕන කොහොමද එක එක තැන්වල තමන් හැසිරෙන්නේ කොහොමද කියලා තමන්ටම පොඩ්ඩක් තමන්ගේ චරිත ස්වභාවෙත් එක්ක බලලා එක්තරා මට්ටමකට කන්ට්‍රෝල් කරගෙන පොඩ්ඩක් ඇතරම කරලා බලන්න මොකද සමහර දේවල් තියෙනවා කැටිකාලින වසයෙන් මනස ව්‍යාකූල වෙනවා. දීර් කාලින වසයෙන් මනස තැම්පත් වෙලා හරි ස්ටෙඩි අර රතන සූත්‍රය තියෙන්නේ මේ පර්වතයක් වගේ අචල කෙනෙක් වෙනවයි කියලා අන්න ඒ තත්ත්වයට පත්වෙන්න උපකාර කරනවා. සමහර දේවල් තියෙනවා ප්‍රතිපත්ති ඒක පුරනකොට අපි හිතමු පැත්ත කරලා කැලේකට ගිහිල්ලා ඉන්නවා නම් එතනදී එක්තරා සහනයක් තියෙනවා. නමුත් මේ මිනිස්සයා වැරදිලා හරි නගරයකට ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනත් දැම්මොත් එහෙම මිනිස්සු හොඳටම කන්ෆියුස්. එහෙම වෙවල් තියනවා ඉතින් ඒ නිසා කොහොමද කිසිම දෙයක් ඇබ්බැහි කරගන්න නැතුව එක එක තැන්වලට හරි දැන් රිට්‍රීට් මානසිකත්වයට ගිහිල්ලා පැත්තකට වෙලා කවුරුත් දකින්නේ නැති යම් යම් ඉන්ද්‍රිය කුලප්පු කරන සංවේදන වැටෙන්නේ නැති තැනකට ගිහිල්ලා කරන්න භාවනාව ඊට පස්සේ කාලයක් ගිහිල්ලා අර වගේ කැළඹෙන තැනකට දාලා තමන්ව ගෙනල්ලා බලන්න එතන කොහොමද හැසිරෙන්නේ කියලා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට අපිටවත් මේ සහති කියන්න ඇත්තරම උරගලක් නෑ භාවනාව කොච්චර සාර්ථකද කියලා මනින්ද ඉතිං එනිසා කිසිම දෙයක් ඇබ්බැයි කරගන්න හොඳ නෑ කියලා මට හිතනවා ඇබ්බැයි කරගන්න නැතුව එක එක තැන්වලට පොඩ්ඩක් දාලා බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා ඇත්තටම මගේ ජීවිතයේ තියෙන එක අත්දැකීමක් මට අවුරුදු 15කට විතර කලින් මට ආරණ්‍යක මහාන වෙන්න උවමනාව තිබුණේ මට කොහමර ඒකාරි දයිවපගත සිදුවීමක් විදිහට මට මේ සුදසින් ස්වාමීන් වහන්සේගේ ඇසුරත් එක්කලා මම ගමේ පන්සලක මහාන වෙන්න යොමු වුණා. ඉතින් ඊට පස්සේ මට ඇත්තටම මුලදී මම මම හිතෙන් බැන බැන හිටියේ මේ මට මේකට මෙතනට එන්න කියලා කියපු අයටත් හිතෙන් බැන බැන හිටියේ. නමුත් කාලයක් යනකොට මට තේරුණා නිකන් අර ආස්වාදේ ආස්වාදේ හැටි හැටියට හඳුනා ගන්න ආදීනව ආදීනව හැටියට හඳුනා ගන්න ඒ අත්දැකීමත් හරි ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම නිකන් ටිකක් සස්ටේනබල් ගතියක් වැඩේ දීර්ඝ කාලීන වශයෙන් තිරසාර පැවැත්මක් තියෙන ගමනක් යන්න පුළුවන් එකපාරට ආරණ්ඩට යන්න නැතුව ගමෙත් හිටපෙක හොඳයි කියලා මට දැන් හිතෙනවා ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විශේෂයෙන්ම උන්වහන්සේ කිව්වේ නැහැ මේ පැවිද්ද ගැන කතා කරනවා නම් පැවිදි වෙලා පැවිදි වෙලා කෙලින්ම ආරණ්ඩට යන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ අවුරුදු පහක් විතර ගුරුවරයා ඇසුරේ සාමාන්‍ය දේවල්ටි ඉගෙනගෙන යන්න කියලා තමයි කිව්වේ. එතනත් බුදුහාමුදුරුවොත් අපිට හිතන්න පුළුවන් සාමාන්‍ය මට්ටමට ඉන්ද්‍රිය සංවේදන ටික මේ මිනිසයාට ඇවිල්ලා ඒක ඔළුවේ පතණය වෙලා ටිකක් අර අර අපි කියන්නේ මෙහෙම දැන් සාමාන්‍යයෙන් දැන් ලංකාවේ මහාන වෙන තරුණාය ගත්තාම එකපාරට අද අද ගත්තොත් එහෙම එකපාරට ආරණ්‍යයට හරි ඒ වගේ අසපුවට හරියන්න ලොකු ඇල්මක් තියෙනවා. අර සාමාන්‍ය සමාජයෙන් ටෙහෙට් වෙලා හෙම්බත් වෙලා ඉන්න සාමාන්‍ය සමාජයේ තියෙන විප්‍රකාර වැඩ නිසා ඒ අන්තේ ඉඳලා කෙලින්ම අනිත් අන්තයට යන්න හදන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපිට මෙන්න මෙහි උපමාවක් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ගෙයක් හදන්න අත්තිවාරම දැම්මට පස්සේ ඕක පදන් වෙන්න කාලයක් අරිනවා. එතකොට ඒ මන්ද මෙහ ඒ කොච්චර කරනවද මන් දන්නේ ලංකාවේ නම් එහෙම පදම් ටිකක් ටිකක් ඒක අරිනවා හොඳට අවුවට වැස්සට අහුවෙන්න ඊට පස්සේ තමයි ඒක උඩ ගොඩනගින්න ගොඩනගන ගේ හරි මන්දිරය හරි හොඳට ස්ථාවර වෙන්නේ අන්න ඒ වගේ මේ මනසෙත් තියෙනවා එක පාරටම නිකන් මේක හංගලා පරිස්සම් කරලා අර බොයිලර් කුකුලෙක් වගේ තිබ්බයි කියලා ඒක එච්චර තිරසාර පැවැත්මක් ඉන්නේ නැහැ ඒ නිසා ඒ යම්ම අත්දැකීම් ලැබෙන්ඩ මනස එකට එක්ස්පෝස් කරන එකෙත් ගොඩක් වටිනාහමක් තියෙනවා කියලා මට කියන්න පුළුවන් ඒකර හොඳට බිත්ති බඳින්ට ඉස්සල්ලා අත්තිවාරම පදංවෙන්ඩ ඇරිය වගේ ඒ නිසා එක සූත්‍රයකින් කියන්න බෑ කෙනෙක් කොහොමද මෙහෙමයි කරන්න ඕන කියලා තමන්ගේ චරිත ස්වභාවය හැටියට තමන්ගේ කර්ම ශක්තිය හැටියට තමන් තීරණය කරන්න ඕන මොකද්ද කරන්න කියලා කොහොම හරි ප්‍රශ්න වලින් පලා ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් බෑ මොකද දැන් අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි ඒ අපි බණපොත් කියනකොට බණහනකොට ඒ බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරුව ජීවමාන කාලේ චරිත ගැන බලනකොට එකක් අපි මතක තියාගන්න ඕනේ ඒගොල්ලෝ මේ පාරමිතා ශක්තිය ගොඩාක් පිරීලා හිටපු අය තමයි ගොඩාක් හිටියේ. ඉතින් ඒගොල්ලෝ සංසසරේදී කොහොම හරි මේ අත්දැකීම් ටික විඳලා තමයි එතනට ආවේ. ඒ නිසා තමයි ඉක්මනට මගපල් ලැබුවේ. අපි ඒ චරිත නිකන් මතු පිටින් ඉමිටේට් කරන්න මතු පිටින් අනුකරණය කරන්න යනවනං එහෙම අපි එතන වැරද්දක් කරගන්නවා කියලා මට හිතෙනවා. කියන්නේ නිකන් මතු පිටින් අනුකරණය කරන්න යනවා. දැන් මේ ලෙඩේ තියෙනවානේ ගොඩක් තැන්වල තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු නාවිනේ ආර්යධම්ම ස්වාමීන් වහන්සේ ලස්සනට බණ කිව්වා. එතකොට මම දොස් කියනවා නෙමෙයි. උන්වහන්සේලාගේ නිකායේ තව පොඩි හාමුදුරුවෝ හරියටම උන්වහන්සේගේ හඬ ලස්සට අනුකරණය කරනවා. ඒක හොඳට තේරෙනවා උන්වහන්සේ අනුකරණය කරන කරන්නේ කියලා. අපිට තියෙන ශ්‍රද්ධාවට ආසාවට අපිට පුතගිනකම නිසා වෙන්න පුළුවන්. නමුත් ඒක විය යුතු දෙයක් නෙමෙයි. එහෙම කරොතින් එහෙම ඒ උන්වහන්සේට නාවිනේ අරිය ධම්මහාමුදුරුවොත් නැති වෙනවා තමාත් නැති වෙනවා. ඒ නිසා දැන් ඔය සයිකොලොජි වල එහෙම තරුණ ළමයින්ට එහෙම දෙන උපදේශයක් තමයි ඒක ධර්මානුකූලයි. be yourself ඔයා කාවත් අනුකරණය කරන්න එපා ඔයාගේ අයිඩෙන්ටිටි එක හොයාගෙන ඔයා ඔයා විදිහට ඉන්නකෝ සරල විදිහට කව් කාවත් අනුකරණය කරන්න යන්න එපා ඉතින් ඒ නිසා ඒ මොකද අනුකරණය කරන්න ගියොත් එහෙම වෙන විකෘතියක් බිහි වෙන්නේ ආ ඉතින් ඒ නිසා මේ කාරණේ අපි තේරුම් ගන්න ඕන ඒ බණ පොතේ අපිට හම්බෙන වීර චරිත තියෙනවා තේරගාතා තේරිගාතා එහෙම කියවනකොට ඒ චරිත කාලයක් තිස්සේ පදන් වෙලා ආපු චරිත ඒ වයින් ඒවා නිකන් අන්ද විදිහට අනුකරණය කරන්න යන්නත් හොඳනෑ. එහෙම උනොතින් එහෙම ඇත්තටම ආධ්‍යාත්මික පෞරුෂත්වය වැඩෙන්නේ නැතුව නිකං අර උදාහනයක් දිර මෙන්න මෙහෙම කිව්වොත් එහෙම. ඔන්න අපි හිතමු තත්පර 9කින් මීටර් 100ක් දුවන්න පුළුවන් නම් මං හිතන්නේ ඔය 8.0 ගානකින් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියන්න පුළුවන්. අපි දකිනවා මිනිස්සෙක් තත්පර 8යි ගානකින් මීටර් 100 දුවනවා. ඒක දැකලා අපිට කියන්න බෑ අපි හිතුවොත් එහෙම අපි අමතක කරොත් එහෙම මේ මිනිස්සයා ඉස්කෝලේ යන කාලේ ඉඳන් විවිධ විදිහට ව්‍යායාම කරලා එක එක තැන්වල දුවලා කඳුවල දුවලා බර උස්සලා එක එක විදිහට ව්‍යායාම කරලා හැදිච්ච කාලයක් තියෙනවා. ඒ සියල්ල අමතක කරලා මේ මිනිස්සයා මේ තත්පර අටකින් අටහමාරකින් ලෝක වාර්තාවක් තිබ්බ කියන ඒක විතරක් දකිනවා නම් එහෙම අපි වැඩේ බොහොම අඩුපාඩු සහිතවයි ග්‍රහණය කරන්න. එනිසා ඒ අන්තිමට කරපු ටික විතරක් නෙමෙයි. ඒ පොඩ්ඩ පොඩ්ඩ අත්දැකීම් ලැබෙමින් මනුස්සයෙක් හැදෙන හැටි බලන්න පුළුවන් ජාතක කතාපත බලනකොට. ඒ නිසා රේරුකානේ චන්දිමල් හාමුදුරුවෝ එක තැනක් කියලා දිනවා මෙන්න මෙහෙම මේක හරි වැදගත් කාරණයක්. මම මගේ චරිතය හැඩගස්වා ගත්තේ ජාතක පොත කියවලා කියලා මම කතන්දරයක් තියෙනවා. ජාතක පොත තුළ දකින්න පුළුවන් අපේ මහබෝය සත්වය ටිකටික පොලිශ්වවී පොලිශ්වවී අනිත් අයවත් පොලිස් කර කර ආපු හැටි. ඉති එතනිනුත් කොටසක් ඉගෙන ගණ්ඩවන මේ එතන ඒ කතාව තුළ එහෙම කෙලින්ම පලායන සභාවයක් හැමවිටම දකින්න ඇති නිසා කෙටියෙන් කියන්න තියෙන්නේ ගොඩක් සභාවික වෙන්ඩත් අවශ්‍යයි කැන මේ මේ භාවනා කරනවා කෙලෙස් නැති කරනවා කියලා අස්වාභාවික වෙලත් බැ කියන කාරණය කියන්න කියන්නවා තෙරවසන්න ස්වාමීන් වහන්සේ ආරණ්‍ය වලට ගිහාම අපි කරන්නේ මට හිතෙන විදිහට සිතිවල වලින් පලා යෑම නෙවෙයි අපි කර අපි ආරණ්‍ය වල ඉන්නකොට මට හිතෙන විදිහට ආරණ්‍ය වලට හරි රිට්‍රීට්ස් වලට හරි ගිහාම අපි අර ස්වභාවික තත්ත්වයෙන් පොඩක් ඈත් වෙලා නිදහසේ අපේ මනස දියුණු කරන්න හදනවා කියන එකයි මම නම් හිතාගෙන හිටියේ. ඒ කියන්නේ සිතුවිලි සප්‍රෙස් කරලා අපි ආපහු ස්වභාවික තත්ත්වයට ගිහාම අපි ආපහු අපි නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා කියන එකට මට එකග වෙන්න පුළුවන්ද කියලා හිතනවා මොකද ආරණ්‍ය වල ඉන්න භාවනා කරන හාමුදුරුවරු තමන්ගේ මනස ඉස්සල්ලාම අර බාහිර කරදර වලින් ඈත් වෙලා අපි රිට්‍රීට් එකකට ගියාමත් කරන්නේ ඒකයි අපි ගෙවල් වල තියෙන ඔක්කොම ප්‍රශ්න වලින් ඈත් වෙලා අපි බලනවා අපේ මනස ට්‍රේන් කරන්න පුළුවන් කියලා. ඒක ලොකු ට්‍රේනින් එකක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් අපි අපිට ගෙවල් වලින් තර මනස දියුණු කරන්න බෑනේ. අපි පොඩ පොඩ හරි ඒ වගේ රිට්‍රීට්ස් වලට ගිහිල්ලා අපි මනස ටික ටික පුහුණු කරන්න පටන් ගත්තොත් ඉගෙන ගත්තොත් ආපහු අපි සමාජයට ආපුහම අපි කරකවලා අතෑරියා වගේ වෙයිද කියන එක මට හිතෙනවා මොකද අපි ටිකක් දැන් ට්‍රේනින් එකක් තියනවා right ඒකයි අපි රිට්‍රීට් වලට යන්නේ ඒකයි ඒකයි මම හිතන්නේ හාමුදුරුවොත් ආරණ්‍ය වලට ගිහිල්ලා බාහිර පරිසර වලින් um, ඈත් වෙලා um, ඒ ඒ කටයුතු කරන්නේ තමන්ගේ මනස දියුණු කරගන්න uh, ප්‍රඥාව වඩවන්න කියන එක මට හිතෙනවා මම දන්නේ මං හරිද වැරදිද කියලා මං හිතාගෙන ඉන්නේ ඒක ඒ වගේ ක්‍රියාපිළිවෙලක් කියලා. ඔව් දැන් ඕගොල්ලෝ ඕගොල්ලෝ රිට්‍රීට් වලට යන එකයි මම කියපු ලංකාවේ ඉන්න තරුණ අය මහාන වෙලා කෙලින්ම ආරණ්‍ය ගත වෙන එකයි ඒක සම්පූර්ණ දෙකක්. ඕගොල්ලන්ට ඉතා හොඳයි රිට්‍රීට් වලට යන එක සහ පුළුවන් නම් ආරණ්‍යකාරී ගිහිලා කාලයක් ඉන්න එක හොඳයි. ඕගොල්ලන්ට මේ සාමාන්‍ය අත්දැකීම් ටික ලැබිලා ගිහි ජීවිතෙත් එක්ක ගැටිලා ඉන්න අයනේ. දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් කෙලින්ම එහෙම අත්දැකීමකුත් නැතුව කෙලින්ම ආරන්නගත වෙන සම්ප්‍රදායක් තියෙනවාද ඒක බුදුහාමුරුත් අනුමත කරපු දෙයක් නෙමෙයි පැහැදිලිව බුදුහාමුරු දේශනා කරලා තියෙනවා මේ ආරණ්‍ය වෙන්න තියෙනුන සුදුසුකම් එකක් තමයි උපසම්පදායෙන් පස්සේ අවුරුදු පහක් ඉන්න ඕන ගුරුවරයා ගාව ගුරුපරයගාව ඉන්නවා කියනහම ලේසිනෑ මකද ගුරුවරක්ගාව හිටියාම ඊට පස්සේ වැඩ පවරනවා ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා එක එක දැන් ඔය මහල් මහණුණයි කියලා මහණුණ පරියට ප්‍රශ්න ඔක්කොම මේ අඩුවේ නැහැනේ ඉතින් ඒ තියෙන පු탁ජනකමේ දෝෂ ඔක්කොම ටික තියෙනවා ඊට පස්සේ ඔය ඇති වෙන ඔය ඩිස්ක්‍රිමිනේෂන් ගැටීම් ඔය කර්ම ඔය ඔක්කොම ඔතන මේ වැඩ කරනවා ඇවිල්ලා තියෙන නිසා තෙම්බ හෙම්බත් වෙලා තිහෙට්ටු වෙන වැඩක් ඔක ඒ නිසා ගොඩක් දෙනකොට ඉන්න අමාරුයි ඔය පස් අවුරුද්ද ඉන්න අමාරුයි නමුත් කොහොම හරි කාගෙන ඉන්න පුළුවන් නම් එතන හොඳ පදම්වීමක් වෙනවා ඉතින් ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ආරණ්‍ය වෙන්න කලින් කෙනෙක් සාමාන්‍ය ගුරු ඇසුරක සමාජ ඇසුරේ ඉන්න ඕන. ඒ වගේම ධර්ම විනය දෙක ඉගෙන ගන්න ඕන. විතරක් නෙමෙයි එකතැනක තියෙනවා ධ්‍යාන උපදවාගෙන ඉන්න ඕන කියලා. ඒක ආරණ්‍යගත වීමට තියෙන සුදුසුකමක් විදිහට පෙන්ලා තියෙනවා මේ චතුර්ථ ධ්‍යානය ලබාගෙන තිබීම. ඉතින් තව කෙනෙකුට කිය හිතන්න පුළුවන් ආරණ්‍යවට ගියාම නේද උපද්දවන්න පුළුවන් කියලා. ඒකත් ඇත්ත නමුත් බුදුහාමුදුරුව අරම නිකම්ම නිකං ආරණ්‍යයට ගිහිල්ලා ඉන්න කියලා කිව්වේ නෑ ඒ වගේම තවත් තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා මම හිතන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙනවා විවිධ කරුණු නිසා කඩ් මේ භික්ෂුන් වහන්සේලා ආරණ්‍යගත වෙනවා. ඉතින් ඒ හැමදේම දැනගන්න එක වටිනවා. එක කාරණයක් තමයි සමහර අය මෝඩකම නිසා ආරණ්‍ය ගත වෙනවා මොකද මිනිස්සු මොනවාරි ඇහුවතින් එහෙම මේක කියාගන්න විදියක් නැහැ මොකද්ද මේ ධර්මය මොකද්ද මේ මේ කරන්නේ කියලා. ඒ වගේ පාට නිසා සමහර අය නිකන් මානසික රෝග නිසා ආරණ්‍යටලා හැංගිලා ඉන්නවා. එළියට එන්න බැරි කම නිසා නිකන් සෝෂල් ෆෝබියා වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා මේ ඔක්කොම ධර්මයේ කියන දේවල්. එතකොට සමහර අය නිකන් තමන්ගේ කියන යම් යම් පව්කම් වහා ගන්න ආරණ්‍යට ගිහලා හැංගිලා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ අතරේ නියම විදිර නිස්සරණාධ්‍යාසයෙන් ආරන්නේවලට යනත් ඉන්නවා. ඉති එනිසා මම කිව්වෙද ඕගොල්ලො රිට්‍රීට්වට යන එකයි අපේ ලංකාවේ අද කෙලින්ම ආරණයට ගිහිල්ලා එතන ඉන්න එකයි සංසන්ධනය කරන්න බෑ ඕගොල්ලො කරන්න හරි කිසි ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලන්ට අත්දැකීම් මෙතන තියෙනවනේ මම කියන්නේ ඊට වඩා වෙනස් එක්තරා ආකාරයක ප්‍රශ්න වලින් පලායාමක් තියෙන බව තමයි මම කියන්නේ එතන මටනම් පෙන්ලා තියෙන දේ අර රහතන් වහන්සේලාගේ තියෙන අයිඩියල් එක නිකම් මතු පිටින් අනුකරණය කරන්න යාමක් තියෙන්නේ. ඉතින් ඕක මම ඇත්තටම මට ආරණ්‍යත් එක්ක පුද්ගලිකව මට ලංකාවේ ගොඩක් සම්බන්ධකම් තියෙනවා මම අඳුන ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඉන්නවා. නමුත් මම මහ වුණාට පස්සේ ඇත්තටම ගිහිල්ලා එක්තරා පරිශ්‍රණයක් මට කරන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ගිය අය කියන්නේ ඇත්තටම අද කාලේ නම් ආරන්නවල ඉන්න තරමටම මනස වැඩීමක් ගොඩක් දෙනෙකු නැහැ කියලා තමයි කියන්නේ. හැබැයි ඔය අතරේ අනිවාර්යයෙන්ම පිළිගන්නවා සහ ඉන්නවා පාරමිතා ශක්තිය වැඩිච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ කෙලින්ම මගපල තත්ත්වෙත් ඉන්න ඉතා සුළු පිරිසක් ඇති. නැත්තේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් මේ ලංකාවේ ඉන්න සමාජයට ආරණ්‍ය හාමුදුරුව කිව්වම අමුතු භක්තියක් ඇවිල්ලා ගොඩාක් නිකන් අන්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ඒකනම් පදනමක් නැති බව තමයි මට කියන්න තියෙන්නේ. මම දන්නේ නැහැ සුසිල් හාමුදුරන්ගේ අදහස මොකක්ද ඒ ගැන කියලා. මට මේක තමයි කියන්න තියෙන්නේ. ඒ සම්බන්ධ විශේෂ අදහසක් නැහැ. ජෝජියාවෙන් මේ සුජීව මහත්තයා අහලා තියෙනවා මේ අපි දැන් ඔය කලින් කතා කරගෙන ආපු අර මේ මොනවාද ටෙස් කරලා බලන්න ආදී විදිහට සාකච්ඡා කරපු කාරණාවල මේ තියෙන්නේ මේ කතා කරන්නේ මිඩල් රාත් නේද කියලා මධ්‍යම ප්‍රතිපදාව නේද කියලා මේ මට මං හිතන්නේ අපි දැන් ඒ මාතෘකාව දිගේ තව යන්න ඕනේ නැහැ කියලා අපිට දැන් මේකේ මේ තව පැය භාගයක් විතර තියෙන නිසා තව දහම් කාරණාවක් දෙකක් කතා කරගන්න පුළුවන්. ගැටලු තියෙන තැන් සාකච්ඡා කරගන්න මට දැනෙච්ච දේ තමයි අපි පළඟැටියෙක් වෙන්න ඕන නැහැ කියන එක. පළඟැටියා ගින්න බව දන්නේ නැහැ නමුත් පිච්චෙනවා ගින්නටම පනිනවා. අපිට ගින්දර පිච්චෙන බව දන්නවනම් දැන දැන ගින්නට පනින්න අවශ්‍ය වෙන්නේ නැහැ ගින්නෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් අපිට. එතකොට එකක් තමයි සමාජයෙන් අහලා අපි දන්නව නම් මේක ගින්න බව අපිට ගිහිලා ගින්නට පනින්න ඕනේ මොකද පිච්චෙන බව දන්නවා. ඊළඟට අපිට අත්දැකීමක් තියෙනවා නම් ඒත් එහෙමයි. ඉතින් ඒ නිසා පළඟෙටිය නොවි සම්මාදිට්ඨිය උදා කරගමු කියන එක තමයි මගේ යෝජනාව වෙන්නේ තැන්වලදී. අපිට එතකොට අපේ පැත්ත විසඳ ගන්න පුළුවන් දැන් සමහර අය අත්දැකීම් ඉඳලා ඉන්නවා දැක්කහම දේවල් වලින් අපිට ඒකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. දැන් සමහර අය කියන්නේ මම එහෙ ගියා, එහෙ යන්න එපා, එහෙ භයානකයි කිව්වම අපි යන්නේ නැහැ නේ මොකද දරයාගේ පණිවිඩය අහලා. හැබැයි එයා ඇත්ත කියනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන දැන එයා කියන දේ අහන්න නැතුව ගියොත් අපිට ඉතින් අමාරු වෙටෙන්න පුළුවන් නේ. මේ මේක අගේන්ස් කරනවා නෙමෙයි සිද්ධිය නමුතර සමහර දේවල් වලදී අත්දැකීමක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ සමහර දේවල් තීන්දුව කරගන්න අපිට අවබෝධ කරගන්න සමහර වෙලාවල් ජීවිතවලට අත්දැකීම් ඕන කරනවා එක සැරයක් අත්දැකීමක් තියෙනවා නම් දෙවෙනි සැරේ නැවත එතෙන්ට පනින්න ඕන නැහැ කියන එක තමයි පැහැදිලි වෙන්න ඕන කියන එක මගේ අදහස රජිත මහත්තයා මතක් කරේ සබ්බාසව සූත්‍රයේ තියෙන කාරණාවයි අගෝචර තැන් වලට එහෙම යන්නේ නැතුව නිදහස් වෙන්න ඕනේ තැන් වලින් කියලා. කියන්නේ ගෝචර ස්ථානවල හැසිරෙන්න කියන එක බුදුහාමුදුර මතක් කරනවා. ඉතින් ඒක මාර්ගයේ වඩන, කුසල සිත වඩන, නිවන් මඟ වඩන ගිහි උනත් පැවිදි උනත් අදාළ අය ඒ අගෝචර තැනට ගියාම හිත කැඩෙන බව දන්නවා නම් නොගිහින් ඉන්න එක හොඳයි එක පැත්තකට. යනවා නම් හිත කඩාගන්නේ නැතුව යන්න ඕනයි කියන එක තමයි අදහස ඉතින්. ඒක නිකන් අදහසක් ඒ කියපු කාරණා ටිකත් එක්ක ඉතින් ලෝක ලොකුවට ගෙනියන්න ඕන ටොපික් එකක් නෙමෙයි කියලායි මගේ අදහස. තවමුකුත් ගැටලු තියෙනවන අපිට සාකච්ඡා කරන්න ගන්න පුළා තව පෑ භාගයක් අපිට තියෙන විනඩිතය හක් තියෙනවා දහයටන අපි අවසන් කරන්න කතා කළේ අවසරස්වනන්ස මන්ත කරන්නේ සෑනස මම ආණ්ඩ කියල කල්පනා කරේ දැන් දැන් අපි ඔය ආයතන හය ගැන බලද්දී ඒ ආයතන ලට කැනිස්පාර්ස් මේ කැන මොනවා හමුව නතිකන අපිතම දැන් පිට තියෙන රූපයක් දිහා බැලුවත් ඒ කියන්නේ සහරා ඊට පස්සේ කනෙන් සද්දයක් ඇහුවත් ඊට පස්සේ අපි ඉතින් මොනවා හරි එකපාරට අපිට නොදුරන් නොඅතුම් වගේ සිතුවිලි ටිකක් ඇති වුණත් ශරීරයට ස්පර්ශයක් දැනුණත් ඉතින් ඊට පස්සේ ඒවා ඔක්කොම ටික එක තැනක වගේ නවතිනවා වගේ මට හිතෙන්නේ ඒ කියන්නේ වචන ටිකක් හැදිලා නවතිනවා වගේ ඒ කියන්නේ ඔතනින් ආවත් ඊට පස්සේ හිත ඇතුලේ වචන ගොඩක් නිර්මාණය වෙනවා. ඉතින් මේ ඒ වචන දිහත් බලද්දී වචන වචන ඊට පස්සේ ඒවා අපිම වෙන් කරා ගන්නවා මම හිතලා හදන ඒවා මම නොහිත හදන ඒවා ඉබේ හදන ඒවා දැක්ක නිසා හදන ඒවා කියලා මේ සම්බන්ධ මේ වචන ඇදෙද්දී සානාංශ දැන් බුදුහාමුදුර කියලා තියෙනවා මමගේ කියලා හිතන්න එපා කියලා. එතකොට ඒ කියන්නේ දැන් මමගේ කියලා ගත්තොත් මේ වචන ඇතුළ මම ඉන්නවා කියලා ගත්තොත් තියෙන ඊට පස්සේ ඒක අපි ආත්ම දෘෂ්ටියකට යනවා වගේ දෙයක්. මේ මේ අවස්ථාවලදී කොහොමද ස්වයංසේක දකින්න ඕනේ මොනවද ධර්මයේ කියලා තියෙන්නේ? සතිපට්ඨාන දේශනාවට අනුව පැහැදිලි වෙන්නේ දැන් මේ මහත්ය අදහස් කරන්නේ ඉන්ද්‍රිය හරහා අරමුණු කරාට පස්සේ නැවත මනස හරහා මානසිකාර කරමින් මනෝ සංචේතනා විදියට හදන වැඩපිළිවෙලේ තියෙන කාරණාව. ඒකෙදි එක දෙයක් තමයි දැන් අපි රූපයක් හෝ ශබ්දයක් අරමුණු වෙනකොට ඒ අරමුණ තුල මුලා නොවි ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව අපි ඒක කුසලසිත උපදවාගෙන විදර්ශනා කොට බලනවා නම් නැවත ඒක යටපත් වෙලා එන දෙයක් බවට පත් වෙලා නැවත අපිට මතු කර කර ඒකේ හදන්න තැනට එන්නේ නැහැ මොකද කුසලසිතෙන් ඒක ඉවත් කරන නිසා ඒ ස්වභාවය ඊළඟට මහත්ය මතක් කරන අනිත් කාරණේ වෙන්නේ සංස්කාර සකස් කිරීම නැත්නම් හිත ඇතුලේ තියාගෙන අපි ඒ කරන කාරණා සම්බන්ධව ඒකෙදී ධම්මානුපස්සනාවේදී කතා කරනවානේ කුසල සහ අකුසල කියන දෙපැත්තටම මේ සංස්කාර සම්බන්ධව නීවරණ සම්බන්ධව ඊට පස්සේ ඉන්ද්‍රිය හයෙන් එන අරමුණු වලදී අපි තණ්හාව හදන විදිහ ඒ ටික ඒ පැත්තට කතා කරන්නේ උපාදානස්කන්ධ ඒ ටික අකුසල පැත්ත. එතකොට දුක හදන විදිහ දැනගෙන බොජ්ජංග දැනගෙන ඊළඟට දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියන මේ පැත්ත තේරුම් ගන්නකොට ඒක කුසල පැත්ත. එතකොට ඒ අවසානෙට අපිට ඉන්ද්‍රිය හය හරහා පහරහා රමුණු ඇවිල්ලා ඒ තැම්පත් වෙන එකත් කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්දච්ච කුක්කුච්ච විදියට අපිට මානසිකාර විදියට හම් වෙනවානේ. මේ කාමච්ඡන්ද ඊට පස්සේ උපාදානස්කන්ධ නිසා හැද උපාදානස්කන්ධ උපාදාන කරපු නිසා තමයි කාමච්ඡන්ද ව්‍යාපාදාදී අරමුණු විදිහට හමු වෙන්නේ එතකොට මේ දේවල් අවසානයේ ගත්තහම මේකත් සංස්කාර ධර්ම කියන්නේ මානසින් උපදවලා මානසින්ම නැති කරලා යන දේවල් එතකොට ඒ විදිහට ධම්මානුපස්සනාවේදී දේශනා කරන්නේ ඒ අර සංඥා සංඛාර දෙක දුරු කර ගැනීම සඳහා නැවත සමත විදර්ශනා කරන්න කියනවනේ සතිපට්ඨාන දේශනාවේ පැහැදිලි වෙන්නේ ඒක. එතකොට ආපහු මේ මනස අරමුණු කරගෙන මේ සංඥා උපදවනවා මේ සංස්කාර උපදවනවා කියන එක දැන දැන දැන දැන ඒකේ හේතුඵලයේ දැක දැක. ඒතර මනසත් හේතු ප්‍රත්‍යෙන් දැන් මේ හටගන්නේ. එතකොට සමුදේ වය දකිමින් අජ්ජත් බහිද්ද වශයෙන් සත්පුජ්‍යල සංඥාව එතනත් ඉවත් කරමින් දැක දැක ඒ සංස්කාරද ඉවත් කරන්න කියලා කියනවා. එතකොට අපිට වැඩිපුර ඇත්තටම හමු වෙන්නේ මේ කුසල සංස්කාර වලට වැඩිය අකුසල සංස්කාර නැත්තම් පුඤ්ඤාපි සංකාරනේ අපුඤ්ඤාපි සංකාර ටික හමු වෙනවා. නමුත් පුඤ්ඤාපි සංකාරات අපිට හමු වෙනවා. විශේෂයෙන් කුසලයේදී කුසලය අනුසය වෙන්නේ නැති නිසා අපිට මේ සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් මනසින්ම උපදවන මේ සංස්කාර ස්වභාවය දකිමින් ඒක විදර්ශනා කළා සමතය වශයෙන් වඩලා සමත විදර්ශනා වශයෙන් වඩමින් ඉවත් කරන්න කියලා ධම්මානුපස්සනාවේදී දේශනා කරන්නේ කාරණා. මහත්ය මේ කියන කාරණාව තමයි එතන අදහස් කරන්නේ. එතකොට ආමුනේ මෙතන මේ දේශනාවේ අන්තිමට සඳහන් වෙන්නේ අර වේදනාවේ මග්ග ගතිය ඇතිතාකල් වේදනාව වෙනවා සංඥාවේ ගතිය ඇතිතාකල් යම්තාක් ගතියක් යම්තාක් ඒතාක් සංඥාව වෙනවා කියලා මේ දේශනාවේ අන්තිමට එතකොට ඒවා මොන අකුසල් වෙන්න ඕනේ නැත්තම් ඒ කියන්නේ අපි සොයනවා කියන්නේ මේ රාග ද්වේෂ පැත්තෙන් හොයනවා කියන දේ කියන මරණය එන්නේ. මේ දේශනාවේ අන්තිමට තියෙන කොටස. ඔව්. මේ කියන්නේ මේ ඒ දැන් අර අලුයට ගිනි තියෙන වගේ තියෙන අවස්ථාවල් තියෙනවානේ. එතකොට දැන් අපි හිතන්න මෙහෙම මේ ලී කෑලි දෙක අපි දෙපැත්තට කරත් ඒ දෙකේ උණුසුම නැති වෙන ටික වෙලාවක් යනවානේ. එතකොට කාලයත් එක්ක දැන් සමහට ආපහු එකතු වෙන්න තියෙන අවස්ථාව වෙන. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ తాවකාලිකව ප්‍රහාණය කරගෙන ඊට පස්සේ ඒක ප්‍රහාණය කරන විදි කතා කරනවානේ. සම්පූර්ණයෙන්ම නැවත නූපදින මට්ටමට පැහැදිලි කරන එක දැන් සතිපට්ඨාන සූත්‍රයේ මේක ධම්මානුපස්සනාවේ පැහැදිලි වෙනවා. කාමච්ඡන්දය නම් කාමච්ඡන්දය තියෙන බව දැනගන්න ඕනි. කාමච්ඡන්දය නැත්තම් නැති බව දැනගන්න ඕනි. උපදිනව නම් ඉපදුණු බව දැනගන්න ඕනි. ඉපදනු එක තියෙන බව දැනගන්න ඕනි නැති කරනවා නම් නැති කරන බව දැනගන්න ඕනි නැති කරාට පස්සේ නැවත නූපදිනවා නම් ඒ නූපදින මට්ටමට ගිහිලාද කියලා ඒකත් දැනගන්න ඕනි එතකොට ඒ මට්ටමටම ඒක අයින් කරගන්න වැඩපිළිවෙලේ යන්න ඕන ගතිය හමු වෙන්නේ අපි තාමත් සම්පූර්ණ වශයෙන් ඒක ඉවර කළා නැති නිසා තමයි මේ අපිට ගති වශයෙන් හමු වෙන්නේ එතකොට අපි යම් විදියකින් දැ මේ ජීවිතය අපි දුක්ඛ නිරෝධය කරන්න කියලා මේ වැඩපිළිවෙල කරගෙන යනකොට සමහර විට දහපාරක් විතර අපි නිරෝධයට කතා කරලා තුන් හතර පාරක් ආපහු සමුදයට කතා කරන්න පුළුවන් හේතුව අපි සම්පූර්ණ වශයෙන් නිරෝධය කළා නැත්තම් කියන්නේ ගතිය තියෙන නිසා උණුසුම තියෙන නිසා ඒ පැත්තට යනවා ඊළඟට බලන්න දැන් බුදුහාමුදුර වැඩ ඉන්න කාලෙම ඉඳපු මේ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාව දැන් සෝවාන් ආදී වෙච්ච උදවිය උදාහරණයක් නේ මේ විශාකා උපාසිකාව දවසක් බුදුහාමුදුරුවෝ ළඟට අඬාගෙන එනවා දවාලේනේ කතාව අහලා තියෙනවා මම හිතන්නේ ඇත්තෝ මේ අඬාගෙන එනවා ඔළුවේ ඉඳන් මුළු ඇඟම තෙමාගෙන කෙස වනාදාගෙන දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා වැඳලා වාඩි වුණාට පස්සේ අහනවා මොකද කියලා. ස්වාමීනි මගේ ප්‍රියතම මිනිබිරියක් හිටියා මැරුණා කියනවා. එතකොට දැන් මෙයා අඬාගෙන වැළපීගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට පණිවිඩය කිව්වේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා විශාකාව කැමතිද මේ සවැත් නුවර ඉන්න දරුමුණු පුර ඔක්කොම Taman ගෙවෙනවා නම් කියලා. එහෙමයි ස්වාමීනි කිව්වා. ඊට පස්සේ ආනෝ විසාකාව දැන් මේ සවැත් නුවර කී දෙනෙක් දවසට මැරෙනවද කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි සවැත් නුවර දවසට 10 දෙනෙක්, 9 දෙනෙක්, 8ක්, 7ක්, 6ක්, 5ක්, 4ක්, 3ක්, 2ක්, 1ක්වත් මැරෙනවා කියලා. එක්කෙනෙක්වත් මැරෙනවා කියලා. එහෙම කියලා කියනවා ස්වාමීනි <clears throat> සවැත් නුවර මේ මල මිනිසුන්ගෙන් හිස් වෙන්නේ නැති දවසක් නැහැ කියලා. ඒ කියන්නේ හැමදාම කවුරු හරි මැරෙනවා. ඊට පස්සේ බුදුහාඳුරේ ඒ උත්තරේ දුන්නම අහනවා එහෙනම් ඉතින් විසාකාට හැමදාම නාලා තමයි ඉන්න වෙන්නේ කිව්වා. එතකොට විසාකාවට හැරෙනවා. හැරිච්ච ගම කියන එහෙනම් මට කවුරුත් එපා ස්වාමීනි කියලා. දැන් එතෙන්ට එනකන් අර සෝතාපන්න වෙලා හිටියා තමයි. සෝතාපන්න වුණාම අපායගාමී රාග දෝෂ මෝහ කියන එක නැති වෙනවා. ඊට පස්සේ මේ උපාදානයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්මයි ගන්නෙ නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්නෙ නෑ. ඒ වුණාට ඒ අයගේ ප්‍රමාද දෝෂ නිසා ඔය ධර්මල්ලොත් එක්ක ඇලී ගලී වාසය කරන ඒවා නිසා රටේ සමාජ වැඩ නිසා මොකද උනේ ඒවට තැන ගිහිල්ලා මේක අතහැරෙනකොට ආපහු දරුවෝ නිසා දුක් වෙන මට්ටමකට ඒ මට්ටමට එනවා හැබැයි අර එහෙම වුණාට බුදුහාමුදුරුවෝ අතර ටොක්ක්ක් යනවා වගේ එකක් කරේ දැන් අඬාගෙන ආවා ඔක්කොම වෙනවටද කැමතිද කියලා ඇහුවා. ඔව් කිව්වා. එතකොට කී දෙනෙක් මැරෙනවද කියලා ඇහුවා. එක්කෙනෙක්වත් මැරෙනවා කිව්වා. එහෙනම් ඉතින් හැමදාම නාන්න වෙනවා කිව්වම එහෙනම් මට ඒකත් එපා කිව්වා. එතකොට ඇහැරුණා. බුදුහාඳුරෝ කිව්වහම එහෙනම් ඉතින් නාලා තමයි ඉන්න වෙන්නේ හැමදාමකම මේකෙන් තේරුම් ගත්තේ මොකද්ද? එහෙනම් ඉතින් මැරෙන එකේ කෙලවරක් නැහැ. මුන් මැරෙන ගානට මට නාන්න වෙනවා කියලා තේරුම් ගත්තා. ආපහු. අර උනේ මොකද? වැහිලා තිබුණු මනස බුදුහාඳුරෝ ආයේ මතු කරලා දුන්න එත ඒකෙන් තේරුම් ගත්තා ඒ වගේ අර ගති හමු වෙනවා ඒගොල්ලන්ට ඒ ගති හමු වෙනකන් ඒගොල්ලෝ ඒ තැන් වලට යනවා ආනන්ද හාමුදුරුවෝ මාරයා විසින් හිත වසන් කරගෙන හිටිය බුදුහාමුදුරන්ට ආරාධනා කරන්නත් බැරි වුණා කියලා උන්වහන්සේ චෝදනාවක් පවා ඉදිරිපත් වුණානේ දුරේ ගතිය හැදෙනවා ඉතින් ඒ වගේ අවස්ථාවල් තියෙනවා ඒක වෙන්නේ අවිද්‍යාවත් එක්ක නිසා මොකද අවිද්‍යාව මේකේ සම්පූර්ණ යටින් ගමන් කරන එකක් අවිද්‍යාව නීවරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉතින් ඒ නිසා සංයෝජන ටිකේ සෝතාපන්න වුණත් මූලික සංයෝජන තුන නැති වුණාට ඉතුරු ඒවාට අවශ්‍ය කරන ස්වභාවයට ඒ ගති තියෙනවා නිමිති තියෙනවා නිමිති හැම වෙන තාක්කල් ගති හැම වෙනවා. එතකොට ඒ විදිහේ ස්වභාවයක් සකස් වෙනවා. තරාවර අපේ නිකන් අර හිතම තලු මරණය තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර අවිද්‍යාවෙන් ගතිය හැදුණා නම් ඒ ගතිය හොය යනවා කියන්නේ ඒකට තණ්හා කරනවා කියන්නේ. ඒතකොට හිතම හිතෙන් හදාගෙන හිතින්ම වැය කරනවා කියන තමයි ඕ දැන් අපි පරණ අරමුණු අරගෙන ඒ අරමුණ ටික රස විඳිනවානේ. ඒ කියන්නේ මනෝ සංචේතනාහාරය කරනවානේ. ස්පර්ශ කරනවා ඊට පස්සේ මනසයි අරමුණයි ස්පර්ශ කරගන්නවා මනෝ සංචේතනාවත් හැදෙනවා මේ පස්සයත් හැදෙනවා විඥානයත් හැදෙනවා ආහාර වර්ග තුනේ ඉතුරු තුන ඔක්කොම හැදෙනවා කබලීකාර ආහාරය ගැන කලින් ඊයේ කාපික අද තලුමරන්න පුළුවන් අපිට නේද හරියට හරකා වගේ වමාර වමාර කනවා එතකොට මේ ගතිය තියෙන නිසා තමයි උණුහුම තියෙන නිසා තමයි අර අලුයට තියෙන ගිනි පුපුරක් ඇතිනේ ගින්දර පත්තු කරගන්න අපිට හදාගන්න. ඒ වගේ මේකෙන් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ගතිය තියෙනකම් අපි ඒකට අහු වෙනවා. ඒ නිසානේ දැන් අනුසය කියන කතාවත් හමු වෙන්නේ අපිට. අනුසය වෙන්නේ අපි ගන්න සියලුම අරමුණු දැන් පංචකාම ඉන්ද්‍රිය පහේ දේවල් ටික අපිට එවලේ එවලේ අරමුණු වෙනවා. හැබැයි ඒ දේවල් වර්තමානයේ අරමුණු වෙනවා. ඊට පස්සේ මනසට එන දේව මනසට මතක් වෙවි මතක් වෙවි තියෙනවා. අතීත වශයෙන් අනාගත වශයෙන් එන්නේ අපිට මේ අනුසය වෙන්න අනුසය වෙලා තියෙන ස්වභාවය. අවසරයි සානස කුසල කර්ම කරද්දී අනුසය වෙන්නේ නැහැ කියලා වගේ මේ කියුණා වගේ මට ඇහුණා. ඔව්. ඒ කියන්නේ කුසල කරද්දී එහෙම වෙන්නේ නැද්ද සානස? නීවරණ ටික තමයි අකුසල් ගණයට යන්නේ සහ අනුසය ගණයට යන්නේ. කුසලය සහ අකුසලය කියන කොටර විමහත්‍යා අකුසලය අපිට නිර්වාණ මාර්ගයේ වසා තබන වැඩපිළිවෙල එතකොට නිර්වාණ මාර්ගය විවෘත කළ නිර්වාණ මාර්ගයේ දිගට අරගෙන යන වැඩපිළිවෙල තමයි කුසලය. එහෙනම් කුසලය අනුසය වුණොත් එහෙම නිර්වාණයට ඒක උපකාර කරගන්න බැරුව යනවා අපිට. ඒ නිසා මේ බුදුහාඳුර දේශනා කරන්නේ කුසලය අනුසය බවට යන්නේ නැහැ. දැන් අපි හිතන්න මෙහෙම කාමසිත වෙනුවට නෙක්ඛම්මසිත උපදවාගෙන අපි කාමෙහි ආදීනව දකිනවා. කාමෙහි කාමයට ඇලෙනකොට අකුසල් ඉපදෙලා ඒක නැවත නැවත අපිට උපකාර වෙනවා නැවත හදන්න. හැබැයි නෙක්ඛම්මය දකිනකොට අකුසල් සිත බැහැර වෙනකොට කුසල් සිත ඉපදෙලා කාමයේහි ආදීනව දකිනකොට ඒ ආදීනව දකින්නේ අපි සමත විදර්ශනා වශයෙන් වෙනකොට එතෙන්දී එක අපිට මේ අනුසය වෙන්නේ නැහැ. ඒ නිසා අකුසලයේ අනුසය වෙන්නේ නැහැ කියලා තමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ ස්වයන්ස දැන් අපි හිතමු අපි දානයක් දෙනවා කියලා. එතකොට ඒක කුසල කර්මයක් විදිහට ගත්තොත් එහෙම එතන අනුසය වෙන්නේ නැහැ කියන එක වගේද? ඒ කියන්නේ දැන් අපි මේ කතාවලා අතාරලම දෙනවා අපි හිතාරලම දෙනවා අපි හිතමු දැන් මේක මේක දැන් මේක දැන් අපේ දුෂ්ටය නැති කරලා ආරය දෙනවා. තණ්හාව නැති කරන්නමයි කියලා දෙන්නේ කියලා අපි දානයක් දෙනවා අපි තුම අපි තියෙන මුදල් හෝ එහෙම නැත්නම් ආහාරමය වශයෙන් හෝ දෙනවා. ඒකට ඒ කුසල කර්මයක් විදිහට අපි කරන්නේ. එතකොට ඒක අනුසය වෙන්නේ නැද්ද සනස්? ඒ වගේ දේවල් අදහසක් තියෙනවා. ඒකෙදි දැන් අපි ඒක අරමුණත් එක්ක දැන් දානය වුණත් දෙනකොට එක එක්කෙනාගේ අරමුණ වෙනස් වෙනවනේ. දැන් කෙනෙක් දිව්‍ය සම්පත් බලාගෙන ඊට පස්සේ මනුෂ්‍ය සම්පත් බලාගෙන වස්තු සම්පත් බලාගෙන දානෙහි තියෙන ආනිසංස දැක දැක දානේ ආනිසංස මටත් ඕන දීමේ ආනිසංස තියෙනවා කියලා දැක දැක එතනින් ගන්නකොට ඒ එන පින ඒ එක සුව වේදනා බවට පත් වෙනවා ඊට පස්සේ. ඒ සුව වේදනාව සංස්කාරයක් බවට පත් වෙලා පුඤ්ඤාවි සංකාර කියන තැනින් ආපහු ක්‍රියාත්මක වෙනවා. ඒකත් සංස්කාර ගණයට යනකොට ඒවත් ඊට පස්සේ අපිට මේ සංස්කාර වශයෙන් අනුසය වීමකට යටෙනවා. හැබැයි හුදෙක්ම මේ තණ්හාව දුරු කරගන්න අදහසින් ඒ කියන්නේ මසුරු මල දුරු කරගන්න අදහසින් කෙලෙස් මල දුරු කරගෙන සමාධියට නිර්වාණයට විමුක්තියට උපකාරක ධර්මයක් බවට පත් කර ගැනීම කියන තැන ඉලක්ක කරගෙන දෙනකොට එතන උපදින්නේ කුසල චිත්තය අර කාමච්ඡන්දය බැහැර වෙනකොට රාගය බැහැර වෙනකොට එතන තියෙන ලෝභය බැහැර වෙනකොට ඒක නිර්වාණය මිලක්ක කරගෙන සම්මා දිට්ඨියෙන් දකිනකොට අපි පින කියන එකත් ඇත්තරම දුක්ඛේ ඥානං කියන තැනින් මේක ටිකක් සංකීර්ණව ගන්න එපා සහ මේක මේ ගැටලු හදාගන්න එපා අහංගින් අනිත් ඇත්තෝ පින කියන කාරණාව අවිද්‍යාවෙන් තමයි විස්තර කරන්නේ. පින් කරන්නේම අවිද්‍යාව තියෙන නිසා. නමුත් පින අවශ්‍යයි අපිට මේ ගමන තුළ සුවෙන් ගත කිරීම සඳහා. ඒ පින සංස්කාරයක් බවට පත් වෙන්නේ අපි ඒක අල්ලගෙන කරන එකක් බවට පත් නිසා. එතකොට අතහරිමින්ම හේතුඵල වශයෙන් දකිමින්ම මේක කරනවා නම් ඒක කුසල් ඒ කුසලය අනුසය වෙන්නේ නැහැ. ඒකෙදි තව චුට්ටක් කියන්නම් මම මේ දානය දෙනකොට ප්‍රාර්ථනයක් තියෙන එක හොඳයි අදිස්ථානයකුත් තියෙනෝනේ අපි දානේ ආනිසංස දැක දැක තමයි දන් දෙන්නේ. දන්න නිසා තමයි හැමෝම මේ හේතුඵල දැක දැක දන් දෙන්නේ නැහැ. නමුත් ඒක ඒගොල්ලන්ට බොහෝ කාලයක් සැප පිණිස පවතිනවා. ගාම්භීරාර්ථයෙන් ගියහම යථාර්ථයෙන්ම ගියහම අපි සමත විදර්ශනා වශයෙන් දකිමින් තමයි ඒකත් කරන්න ඕන. එහෙම කරනකොට ඒකද අපිට උපකාර වෙනවා වරදවා ගන්න එපා. අපි දන් දෙන්න ඕන දානේ දීම වටිනවා අනාගාමී වෙච්ච උත්මයව පවා බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ සිය දහස් ගණන් භික්ෂුන් වහන්සේලා වැඩම කරවගෙන දම්පහම් පූජා කරලා තියෙනවා. ඒක නැවත මතක් කරන්නේ දැන් නන්ද මාතා ඊට පස්සේ චිත්තග්‍රෝපතිතුමා වැනි ඒ ශ්‍රේෂ්ඨ චරිත දන් පහන් දීම ආදී කාරණා ඒගොල්ලන්ට පින් රැස් කරන්න ඕන වෙන්නේ ඇත්තටම මේ අනාගාමී කෙනෙකුට පින් රැස් කරන්න අවශ්‍ය වෙන්නේ හැබැයි ඒගොල්ලෝ කරන පින නිසා ඒගොල්ලෝ ඒ කරන මේ කර්මය නිසා කුසල කර්මය නිසා ඒ අයට බොහෝ කාලයක් අනිත් අයටත් වැඩක් කරගන්න අවස්ථාව සැලසෙනවා. එතකොට ඒක මේ දැන් ඒ ගිහි පැවිදි සම්බන්ධය පැවතිලා තියෙන මේ විදිහට ඒ නිසා මේ දන් දෙන හැමෝම සමත විදර්ශනා පැත්තට දාලා දන් දෙන්නේ නැහැ. හැබැයි සමත විදර්ශනා පැත්තෙනුත් අරගෙන තමයි දානය කියන එකේ කෙලවරකට ගිහිල්ලා දානේනොත් නොඇලී පිනේ විපාකයටත් නොඇලී සසර ගමන කෙටි කරගන්න තැනට දන් දෙනකොට මසුරු මල දුරු කරගෙන සමාධි ප්‍රඥාවට උපකාරක ධර්මයක් විදිහට දන් දෙනකොට තමයි අකුසලය බැහැර වෙලා කුසලය ඉපදිලා අනුසය නොවි සංස්කාර බැහැර වෙලා අපිට සසර දුක් දුක්ඛ නිරෝධය කියන තැනට එන්නේ. එතකොට අපි පිනේ විපාක දැන දැන පින් කරනවා ඒක හරි. ඒ එකම ඒකට නොඇලී නොගැටී ඉන්න එක තමයි වඩා ප්‍රඥාවන්ත භාවය කියන එක තමයි අදහස වෙන්න ඕනේ. මොකද පින කියන එකත් සංස්කාර ගණයට යන නිසා. තව විනාඩි 11ක් තියෙනවා. ස්වාමීන් වහන්ස අර පංච උපාදානස්කන්ධයක් ඇති වෙනකොට ග්‍රහයක් කරන්න ගියොත් ඒකෙන් පශ්චාත් පශ්චාත්තාවයක් આવොත් ඒක අකුසලයකට බලපානවා නේද? ඒ කියන්නේ මේ මොහොතේ නෙවෙයිනේ ඒක පස්සේ මතක් කරනවානේ. එතකොට කොහොමද එතනින් ගොඩ එන්නේ? පශ්චාත්තාවයට යනවද නැද්ද කියන එක තමන්ගෙම හිත පරීක්ෂා කරගන්න ඕන. පසුතැවෙනවා කියලා අදහස් කරන්නේ අයියෝ මට මෙහෙම එකක් ඇති වුණා වගේ තැනකින්ද? ඔව් ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ කිව්වනේ අර ගොනාට අන්දෙකට පොල්ලක් දාලා හරි මෙල්ල කරගන්න ඊට පස්සේ එහෙමත් වෙන්න නිග්‍රහ කරගන්න කියලා ඉවරලා හිතට එතකොට නිග්‍රහ වෙනකොට පශ්චාත්තාවයක් නේද ඇති වෙන්නේ එතකොට නිග්‍රහ කරනකොට මේ මෙහෙම දෙයක් ඇති වුණානේ කියලා අර පරණ වෙච්ච දෙයකට හිත හිත පසුතැවිලි වෙනවනේ පසුතැවිල්ල අයින් කර ගන්න ඔත්තන මං හිතන්නේ පැහැදිලි කර ගැනීමේදී මොකක් හරි එහෙම හැවීමක් වුණාද කියලා හිතනවා මේ දැන් අපි කෙලස් උපදින අවස්ථාවේ තමයි ඒ කෙලස් බැහැර කරන්න අපි කටයුතු කරන්නේ. දැන් උදාහරණයකට ගත්තම විදර්ශනා කරන වෙලාවෙදිත් මට ඊයේ රාගයක් ඇති වුණා දැන් ඒ රාගසිත මතක් කරගෙන විදර්ශනා කරන්න ඕනි කියලා එකක් නෑ අතීතයේ අතීතයේ හැටියට මත අරින්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනෝනේ අනාගතේ අනාගතේ එන්නේ නැති දෙයක් විදියටම හිතලා අතහරින්න කියලා කියනවා. එතකොට මේ වෙලාවේ පච්චුප්පන්න වෙන මේ මොහොතට ඇති වෙන දේ තමයි අපි විදර්ශනාවට ගන්නෙ සහ ඒ ඔය උදාහරණ වලින් කියපු විදියට බැහැර කරන්න ගන්නෙ. ඒකෙදි පසුතැවීම කියන තැනකට යෑමක් මට පේන්නේ නැහැ ඒ කාරණාවේ හේතුව පසුතැවීම නෙමෙයි ඕකේ නෙක්ඛම්මසිත දෝමනස්සය කියලා එකක් ධර්මයේ කතා කරනවා. ඒ කියන්නේ අයියෝ මට තාම කෙලෙස් නැති කරගන්න බැරි වුණානේ කියලා වගේ කනගාටුවකින් එනවා. දැන් එහෙම කනගාටුවකින් ඒ ඒ හැදෙනකොටම මේ කේල්මල ආයෙත් ආව මේක මහ වදයක් කියාගෙන ආවොත් එහෙම මෙතන ගැටීමක් පැටලීමක් හදාගෙන නැවත අපි එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි පසුතැවීම කියලා කියන්නේ මේ පස්සේ වෙච්ච දේවල් පිළිබඳව ඇති කරගන්න කනගාටුව වගේ ස්වභාවයක් නේද අපිට වෙන්නේ. ඒතර මේ වෙලාවේ උපදින එක සම්මා දිට්ඨිය පාවිච්චි කරලා මෙතනම ඉවර කරගන්නකොට පසුතැවීම කියන එක එන්න විදිහක් නැහැ කියන එකයි අදහස. හැබැයි අර නෙක්ඛම්මසිත දෝමනසේ හේවත් කෙලස් තාම ඉවර කරගන්න බැරි වුණානේ කියලා බලාගත්තුවත බලාගෙන ඉන්න බුම්මගෙන ඉන්න ගතියකින් අපිට පසුතැවීම කියන එක හැදෙන්න පුළුවන්. ඒක මේ හොඳයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචකාමය ලැබුණේ නෑනේ අහවල ආවේ නෑනේ අහවල් දේ ලැබුන්නේ නෑනේ කියලා බලාගත්තොත් බලන් ඉන්නවට වඩා. එතකොට ඒ අවස්ථාවේ කෙලෙස් දැකලා ඒක බැහැර කරගන්න ඒක නුවණින් දැකලා එතන විදර්ශනා කරන එකේදී පශ්චාත්තාවපයක් මට පැහැදිලි වෙන්නේ නැහැ මේ කාරණාවේදී. හේතුව අතීතය හෝ අනාගතය නෙමෙයි යල්ලන්නේ ඒ මොහොතේ ඇතිවන ස්වභාවයටයි ඒ කරන්නේ. දැන් ගොනාට කුඹුරක් හමු වුණොත් නේද ගොනාට ගොයන් කන්න ඕනේ කියලා හිතිලා බෑ බෑ ගොයන් කන්න බෑ එදා ගුටි කෑවනේ ඒ නිසා ගොයන් කෑවොත් ගුටි කන්න වෙනවා කියලා අයින් වෙන කුඹුරක් හමු වුණොත්නේ කුඹුරකට ආවේ නැත්නම් එහෙම ගොනාට ඒක මතක් වෙන්නේ මේ මොකද කුඹුර කාලා නිසානේ ගුටි කන්න උනේ ඒකෙදි ආපහු මේ වෙන්නේ අර පරණ දඬුවම මතක් කළා පසුතැවීම නෙමෙයි එයා එතනින් සංවරයක් හැදෙනවා මට මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා බය දැකලා. ඒක පසුතැවීම නෙමෙයි ඇත්තට මෙතන. ඒක තව ටිකක් හිතලා බලන්න මේ විවෘත විදිහට අතීත අනාගත දෙකට දාන්න නැතුව වර්තමානයේ උපදින දෙයක් එක්කනේ මේක කරන්න තියෙන්නේ. එතනින් ඒක හිතලා බලන්නකෝ. හොඳයි ස්වාමීන් ස්වාමීන් වහන්සේ මේ අවරේණුක කතා කරන්නේ. ඔව් නෝ. මේ අතර ප්‍රශ්නයක් මේ අර ඉස්සරලා කතා කරා වගේ අර මේ පුණ්‍ය සංස්කාරය ගැන ඒකෙදී දැන් මේක අතේ ඉතනවා ඒක පුණ්‍ය සංස්කාර දැන් කොපමණ වුණා කියලා ඒක මේ මේ අවිද්‍යා කියන්නේ ඒක නිවනට බාධාවක් වෙන්නේ කොතනකවත් ඒක අවිද්‍යාව නැති කර තැන ඒවා කොතර තිබුණා වුණත් ඒක මේ නිවනට ඒ කියන්නේ සසරෙන් මිදෙන්න බාධාවක් වෙන්නේ නැහැ නේද නේද කියන එකට මට එක සැරේට උත්තරයක් දෙන්න බැරි වෙයි. මොකද පුඤ්ඤාභි සංඛාර කියන තැන්දී ඒ හොඳ හෝ නරක කියන තැනින් පින් සහ පව් කියන දෙක තුල විඥානසිත උපදවනකොට ඒකෙන් අපිට කුසල සංස්කාර සහ අකුසල සංස්කාර කියන දෙපැත්තට පින් සහ පව් කියන දෙකෙන් හොඳ කර්ම සහ නරක කර්ම විදියට එහෙම නැත්නම් සුගතියට සහ දුගතියට කියන ප්‍රතිසන්දි විඥාණයට අදාළ විදියට පරිසරයක් ගොඩ නැගෙනවානේ. ඒතර දැන් අපි දෙවියන් හෝ මිනිසුන් වෙලා උපදින්නේ පුඤ්ඤාභි සංකාර නිසා. එතකොට අපුඤ්ඤාභි සංකාර නිසා තමයි තිරිසම් പ്രേත අසුරාදී ඒ දුගතියට යන්න හේතු වෙන්නේ. ඒකට අසඤ්ඤතලාදී බඹතලවලට යන්න හේතු වෙන්නේ ආනෙන්ජාවි සංඛාර මේ ඔය අරූපාවචර පැත්තට තියෙන මේ බැඳීම නිසා. එතකොට ඒ තුල කාමාවචර රූපාවචර අරූපාවචර කියන භව තුන සකස් කර ගැනීම සඳහා වන උපාදානය ඒ තුල සිද්ධ වෙනවා. ඒ නිසායි ඒකෙදි ඒක විස්තර කෙරෙන්නේ. ඉතින් මේකෙදි පින බැහැර කළ යුත්තක් විදියට නෙමෙයි උගන්වන්නේ නුවණින් දැක ගැනීමක් විදියට. මම අහලා තියෙන සමහරක් අපි ඒ ගැන කතා කරනකොට ඒක අර වෙනස් ඒක නිකන් බයක් වගේ දෙයක් මේක පින එහෙම නෑ කිසිම විදියක තබ්බීරි ගෑන්න බය වෙන්න කම්පණය වෙන්න දෙයක් නෑ මොකද හිතන්නකෝ මම ඔකට ඇත්තටම මේ ඒ ඒ තැනකදී මම දෙන උත්තරේ තමයි දැන් අපි පිනට කැමති වෙන්න ඕනේ. ඇයි? පින අපිට සුගතිය පිණිස සැප පිණිස උපකාර වෙනවා. සැපය කියන්නේ කාමාවචරයම තමයි. කාමාවචරයේ සුගතිය. හැබැයි කුසල පක්ෂයට එනකොට ඒකෙදී අපි මිනිස්සෙක් නොවි බල්ලෙක් වුණොත් අපිට සමත විදර්ශනා වඩා ගන්න බෑ. ඒක තමයි සායන්ස් මමත් ඒ විදිහට තමයි ඒක පැහැදිලි කරගන්නේ. අපිට ඒකත් අයින් කරන යම් කිසි තැනක් එනවා. ඒ තැන එනකම් ඒවා ඉතින් අපිට ධර්ම මාර්ගයට උදව්වක් ධර්ම මාර්ගයේ යන ගමන්ම පින් කිරීම තමයි සුදුසුම කියලා තමයි. සම්මා දිට්ඨියෙන් ඕක කළොත් කිසි ගැටලුවක් වෙන්නේ නැහනේ. සම්මා දිට්ඨියෙන් කරනනේ. හැබැයි මේ මතු කරපේක හොඳයි. තව දෙයක් මේ අපිට පින විතරක් ජීවිතේට වැඩක් වෙන්නේත් නැහැ. එතකොට බුදුහාමුදුර ඒ නිසානේ දාන කතා, සීල කතා කරලා සග්ග කතාවත් කරා. ස්වර්ගයට යෑම සුගතියට යනවා කිව්ව දන් දුන්නාම සිල් රැක්කාම. හැබැයි ඒකේ වැඩක් නැති බව ඊට පස්සේ දේශනා කරනවානේ. නිෂ්ඵල බව. නිෂ්ඵල බව කියලා කියන්නේ සුගතියද ඊට පස්සේ නිෂ්ඵලයි. සුගතියද අතහැරිය යුත්තක් කියලා කලකිරීමක් ඇති කරනවා. ඒ කියන්නේ දන් දෙන්න එපා සිල් රකින්න එපා කියන තැනින් නෙමෙයි. මේකේ ගියහම මෙතෙන්ට එනවා. හැබැයි ඒකද අතහැරිය යුත්තක් බව දැනගන්න ඕන කියන තැනට ඇවිල්ලා එතන ඉඳන් ඊළඟට අපිට සාමුක්කාංශික දේශනාවෙන් ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. එනම් මෙන්න මේකයි මේ කාරණාව කියලා ඔය ලෞකික සම්මාදිට්ඨිය හරහා ලෝකෝත්තර සම්මාදිට්ඨිය දක්වා අරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒකෙන් කතා කරන්නේ මේ හැබැයි පරිස්සම් වෙන්න ඕනේ අපි මේ දැන් මේ කාලේ මේ සත්‍ය අවබෝධ කරගන්න බැහැයි කියලා කියනවා නම් කවුරු හරි ඒක ලොකු මුලාවක් කියලා. හේතුව මේ කාලේද අපිට විද්‍යාව උපදවා ගන්න පුළුවන්. මොකද අතීතයේද මේ ක්‍රමයට නම් විද්‍යාව උපදවාගත් අවිද්‍යාව බැහැර කරලා වර්තමානයේද විද්‍යාව උපදවන්න තියෙන මේ විදිහටම අවිද්‍යාව බැහැර කළා නම් අනාගතයේද කරන්න තියෙන්නේ මේකමයි එහෙනම් මේ ජීවිතේදී අපිට ඒක කරගන්න පුළුවන් නම් මෙතන මේක කරගන්නවා මතුවට අපි බලාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ කියන තැනට නුවණ හැදෙන්න ඕන මේ ජීවිතේදී එහෙනම් මේ විද්‍යාව උපදවා ගන්න ඕනේ ජීවන් දකින්න ඕනේ කියලා ඊළඟට පින් කරගෙන කුසල කරගෙන මතුවට ප්‍රාර්ථනා කරන් ඉන්න යමෙක් ඉන්නනම් ඒගොල්ලන්ට ගැරහිය යුතුත් නෑ මේ ජීවිතේ කවුරු හරි බැහැයි කියලා තැනක ඉන්න ඕනෙත් නෑ අපිට අතීතයේද පුළුවන් වුණා නම් වර්තමානයේද පුළුවන් අනාගතයේද පුළුවන් හේතුව තුන් කාලෙටම හේතු වෙන්නේ එකම විදිහේ වැඩපිළිවෙලක් අකාලිකයි කියලා ධර්මයට කතා කරේ නිසා ඉතින් මේ කිසිම විදියකින් මේ ජීවිතයේ නිවන් දකින්න බැහැයි කියන දෘෂ්ටියකට එන්න සුදුසු නැහැ ඉන්න කෙනත් මග හැරෙනවා ඒකෙන් එතකොට වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය මේගොල්ලන්ට ආයේ පළපදියම් වෙනවා හේතුව පින කියන කාරණාවෙන් අහුවෙලා ගියත් අවසානයේට අපිට සම්මාදිට්ඨිය උපදින්නේ නැත්තම් දැන් කතෝලික අය මුස්ලිම් අය අනිත් ආගමික අය හැමෝමත් දන් දෙනවා ඒ කරනවා එතකොට ඒගොල්ලන්ටත් පින් සිද්ධ වෙනවා එකෙන් හැබැයි සම්මාදිට්ඨියට ආවේ නැත්තම් කොයි පින් කරත් වැඩක් වෙන්නේ නැහැ දිව්‍ය ලෝකේ ගියත් වැඩක් වෙන්නේ නැහැ අපිට නිර්වාණ මාර්ගය හමු වෙන්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨිය උදා වෙන විදිහටයි හැමදේම අපි අතින් සිද්ධ වෙන්නේ. සම්මාදිට්ඨිය උදා කරගත්තු කෙනෙක් ඊළඟට අවිද්‍යාව හේතු කරගෙන යමක් හටගන්නවා නම් ඒ තැනට යන්නේ නැතුව මේ මනස පුහුණු කරගන්න පුළුවන්කම තියෙනවා.